සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතු විසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පිංගුතුනි ඔබ නමින් ජම්මාන්තර ගතවන්ට යෙදුණු ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. යම් කිසි අභාවයේ ස්ථානයක ඉන්නවනම් අත මිදලා සුගත මුදිත වෙන්න කියලා.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 ඉතින් ඒක අපි දිගටම කතා කරගෙන යන්. මම හිතනවා මෙතන ඉන්න හැමෝම මේ දැන් සති කීපයක් තුල ඉඳලා අපි මේ කතා කරන කාය අනුපස්සනාව සම්බන්ධව ඒ දීප දේශනාවල් අහන්න ඇති කියලා. ඒ තුලින් තව ටිකක් ඉස්සරහට මොකද පින්වතුනි දැන් මේ කතා කරගෙන යන දහම් කාරණා බොහෝමයක් මේ සංගවිච්ච දහම් කාරණා තමයි මතු කර කර මේ ඉස්සරහට දෙන්නේ. මොකද පින්වතුනි මෙච්චර කාලයක් දැන් මේ බුද්ධ ශාසනය වැහුණායයි හිතාගෙන මෛත්‍රී බුදුහාඳුරුව ලෝකෙට පහළ වෙනකන් ගිහි පැවිදි පින්වතුන් බලාගෙන ඉන්නවා. ඉතින් ගිහි පින්වතුන් රස්සාවල් කරලා ඒවායෙන් ධනේ උපයගෙන දරුමල්ලෝ හදාගෙන ඒ අයගේ ජීවිත ගත කරනවා. ඉතින් සමහර පැවිදි පිරිසත් රස්සාවල් කරගෙන පන්සල් නඩත්තු කරගෙන ඒ වැඩ කටයුතු කරගෙන ඒ අයත් තමන්ගේ ජීවිතය ගෙවලා දානවා. මොකද මේ හැමෝගෙම මතය තමයි. හැබැයි මේ ඔක්කොම බෞද්ධයෝ බෞද්ධ කියලා කියන්නේ මේ සද්ධර්මය يعني බුද්ධඝම කියන තැන ඉන්න පිරිස්. ඒ අයට හිතිලා තියෙන දේ තමයි පිංගතුනි මේ සද්ධර්මයේ සහ මුලින්ම වැහිලා ගිහිල්ලා නිවන් මඟ නැහැ දැන්. ඉතින් දැන් ඊට පස්සේ දැන් තියෙන්නේ එකම එක දෙයයි මෛත්‍රී බුදුහාඳුරන්ගේ පිහිට විතරයි. අපේ බුදුහාඳුරන්ගේ එන් ආයි කිසිම පිළිසරණක් නැහැ කියලා. ඒක නිසා ඒ අය විවිධාකාරයේ පින්දහම් යෙදෙමින් ඒ තමන්ගේ ජීවිතය ගත කරනවා. ඉතින් ඔබ හැමෝම දන්න කාරණාවක් තියෙනවා පින්වතුනි සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ ඕව කර කර ඉන්න කියන නෙමෙයි. සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයේ යටපත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒක මහා අපරාධයක් මේ මේ ලෝකෙට සිද්ධ වෙන. ඉතින් පින්වතුනි අපි මේ හදන්නේ පුළුවන් තරම් ඒ සද්ධර්මයේ සමාධිගත ක්‍රමවේදවලට මෙනෙහි කළා ඒ සද්ධර්මයේ නියම යථාර්ථය ලෝකෙට දෙන්න. ඉතින් ඒ ලෝකෙට දෙනකොට පින්වතුනි සමහර වෙලාවට දැන් මේ ගහේ තියෙන පොත්ත ඒක පිළිගන්න එකක් නැහැ. ඒ කිව්වේ මේ ගහේ පිටතින්ම ඉන්න පිරිස් සමහර විට මේවා පිළිගන්න එකක් නැහැ. ඒ අයගෙන් ඒ අය ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවා විවේචනය කරන්න වැඩ පිළිවෙල කියතේයි. නමුත් පින්වතුනි ඒ පොත්ත හැලිලා ගියාම ඉස්සරහට බිහි වෙනව අලුත් පටක හැදෙනවා ගහේ. ආන්න ඒ පටකවලට මේ කටයුත්ත කරගන්න පුළුවන්. ඒ தත්ත්වේ තමයි පින්වතුනි උදා කරගන්න තියෙන්නේ. මොකද ගොඩාක් පිරිස ඉන්නවා පින්වතුනි සද්ධර්මය Taman <clears throat> දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ දන්න ටිකෙන් නිවන් දකින්න බෑ කියලාත් හිතාගෙන ඉන්නවා. මොකද Taman දන්නවා කියන මතයට ආවට පස්සේ අලුත් දෙයක් ගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි දන්න සද්ධර්මයේ ඔක්කොම දන්නවා. ඒ ඒ දන්න සද්ධර්මයෙන් නිවන් දකින්න බෑ. ඉතින් එතකොට ආයෙත් වෙන පිළිසරණක් නැහැ නේ. ඇයි? සද්ධර්මයේ ඔක්කොම දන්නවා කියලානේ හිතන් ඉන්නේ. ඔක්කොම දන්නවා ත්‍රිපිටකය ඇහුවොත් එහෙම ත්‍රිපිටකයේ කටපාඩමෙන් ඔක්කොම කියයි. ඉතින් ඒ තරමට දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්වතුනි වැරදිච්ච තැන් හොයාගන්න බෑ. දැන් අර අස්සසාස පස්සසාස කියලා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දෙයට අස්සාස පස්සාස කියන තේරුම දාගෙන කොච්චර වැහිලා තියෙනවද කියලා ඔබට තේරෙනවද? මන් මේ එක අකුරක වැහිල්ලක් නෙදී. මොකද පින්වතුනි සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරපු ධර්මයක එක අකුරක් කියන්නේ කොච්චර වටිනකමක් කියලා හිතනවද? ඒ එක අකුරක්වත් අයින් කරන්න බෑ අපිට. එහෙනම් මේ පෙළ දහම කියන එකේ පින්වතුනි එකම එක අකුරක්වත් අයින් කරන්න බෑ. ඔය අකුරු වලට ඔය ප්‍රශ්නේ වෙන හින්දා තමයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ අකුරු ශාස්ත්‍ර ක්‍රමයක් ඉගන්වුවේ නැත්තේ. එහෙම නැත්නම් සර්වඥතා ඥානයේ තිබිච්ච ශාස්ත්‍රුන් වහන්සේට බැරි වුණාද පින්වතුනි අකුරු ශාස්ත්‍රයක් උගන්වලා මේක පොත්වල ලියපන් අනාගතයේ ප්‍රයෝජනවත් වෙන්න කියලා. නේද? ආනන්ද හාමුදුරන්ට විතර දෙහෙනම් මේව මතක තියාගන්න ඕනේ වෙන්නේ. හ්ම් ආනන්ද හාමුදුරුව විතරක් නෙමෙයි හාමුදුරුව 10ක් 15ක් තියාගෙන බුදුහාමුදුරුව කියනවා ආ දැන් මම මේ බණ කියනවා ඒ කියනකොට ආද ඔය අර ඉන්නේ ටයිපිස්ලා නේද? නේද? උසාවියේ නඩු නඩු මේ කියනකොට ඒ කියන ඔක්කොම ටක ටක ටක ටක ගාලා ටයිප් කරන්න එතන ඉඳගෙන. ඉතින් එහෙනම් එහෙම ක්‍රමවේදයක් සාස්ත්‍රුන් වහන්සේ හදනවනේ. මේ මුළු තුන් ලෝකෙම අතැඹුලක් ලෙස දැනගන්න සාස්ත්‍රුන් වහන්සේට ඕක බැරිද කරන්නේ? අකුරු ශාස්ත්‍රයක් දෙන්න බැරිද? නේද? එහෙනම් මේ ලෝකෙ දෙන හොඳම අකුරු ශාස්ත්‍රය උන්වහන්සේ දෙයිනේ ලෝකෙට. එහෙනම් ඒ වෙලාවේ. නමුත් පින්වතුනි එහෙම කළේ නැති හේතුව තමයි මෙන්න මේ ප්‍රශ්නේ. අකුරක මාත්‍රාවක් වෙනස් වුණත් පින්වතුනි එතනින් එහාට ඒක වෙනස්. අද මන්ත්‍ර ශාස්ත්‍රය ලියන්න පටන් ගත්තාම තමයි මන්ත්‍ර ශාස්ත්‍රයට හෙනහුරා ගැහුවේ. ඉස්සර මන්ත්‍ර ශාස්ත්‍රය කියන එක ලියන්න ගත්තේ නැහැ. ඔක්කොම කටපාඩමින් ගෙනාවේ. එතකොට ගුරුවරයා ගෝලයාට කටපාඩමින් ඒක දෙනකොට ඒ ගෝලයා ගුරුවරයා ඉදිරියේදී ඒක ගුරුවරයාට කටපාඩම් දෙනවා. ඒ කටපාඩම් දෙනකොට පින්වතුනි ඔය අකුරු මාත්‍රා වෙනස් වෙන්නේ නැහැ. දැන් ඉංග්‍රීසි භාෂාවෙම ගත්තොත් ර රා රෑ ඔය ඔක්කොම එකයි නේද? ර කිව්වත් ආර් එන්නේ රෑ කිව්වත් ආර් එන්නේ රා කිව්වත් ආර් එන්නේ නේද? ඉතින් ඔන්න ඔය වගේ ක්‍රමවේදයක් එච්චරම අපහසුතාවයක් නැහැ සිංහල භාෂාවේ ඒ ඔක්කොටම අකුරු තියෙනවා. නමුත් රා කියන එක පින්වතුනි රා කියලා එක දෙපාරක් ඇද්දොත් එහෙම ඒක වෙනස් ඊට වඩා. ඒ අක්ෂරවල බලගන වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙනස් වෙලා තමයි පින්වතුනි මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ මන්ත්‍ර ශාස්ත්‍රවලට. ලියන්න පටන් ගත්තා. එහෙනම් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මේ කටයුතු වලටත් පින්වතුනි මේ ලියන්න පටන් ගත්තාම ලොකු වෙනස්කම් ඇති වෙලා තියෙනවා. දැන් සම්මා දිට්ඨිය කියන එක බොහෝ පිරිස් වලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා සම්මා දිට්ඨිය කියලා කියනවා. එතකොට පිංගුතුනි මේක ශබ්ද නැගිනවා සංමාදිට්ඨිය කියලා. එතන සංමාදිට්ඨිය කියලා මේ මේක බල නැගෙද්දි. එතන කියවෙනවා පිංගුතුනි සං කියන දේ මා කරන්න ඕනේ කියන දේ. හැබැයි මේක ලියනකොට ඔක සම්මා කියලා ලියපු ගමන් මොකද වෙන්නේ? එතකොට ඒකෙන් ඒක කියවෙන්නේ නැහැ. එතකොට බොහෝ දෙනාට අද මේක පරිහරණයේ තියෙන සමාධිගත ක්‍රමවේදකින් නෙමෙයි. බොහෝ දෙනාට මේකේ පරිහරණයේ තියෙන පිංගතුනි මේ පොතකින් උපුටාගත්ත දෙහි. එතකොට පොතකින් උපුටා ගත්තට පස්සේ ඒ පොතේ ලියලා තියෙන ක්‍රමවේදයට අනුව තමයි ඒක බලන්නේ. අන්න එතනින් තමයි පින්වතුනි ඉතින් මේවා ටික ටික වෙනස් වෙන්නේ. ඉතින් පුංචි දෙයක් වෙනස් වෙච්ච ගමන් එතනින් එහාට පින්වතුනි තමන් හරි කියන මතයට ඇවිදිලා එතනින් එහාට ඒක අධ්‍යයනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. එක්ක ආචාර්ය પરම්පරාවකින් පැවැත්ගෙන එනවා. කවුරු හරි එක එක උත්මයෙක් මේක කරන්න උත්සාහ කළා ඒක කරගන්න බැරි වුණාට පස්සේ ඒ උත්මයා දෙනවා මතයක් මෙන්න මේක කරන්න බෑ උඹලා වගේ නෙමෙයි මම මම මේට වඩා ගොඩාක් මහන්සි වුණා. මහන්සිලා මහන්සිලා බැලුවා මේක කරගන්න මේක කරගන්න බෑ මොකද මෙතන තියෙන ඒවා මේක වෙන්නේ නෑ මං කලා කලා කලා වෙන්නේ නෑ එහෙනම් වෙන්නේ නැත්තම් මේක නෑ දැන් ඒක නිසා දැන් ඉතින් කරන්න දෙයක් නෑ පින් දහම් කරගෙන ඉන්න තමයි දැන් තියෙන්නේ හරියට පින්වතුනි මේක අබුද්ධෝත්පාදක කාලයක් බවට පත් කරගෙන මේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ එලෙසම ලෝකෙ පවතිනවා ඉතින් ඒක ඒ වෙනකොට පින්වතුනි නිකමට හිතලා බලන්න සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ලෝකේ මේ ධර්මයේ ලෝකේ පවතින වෙලාවේ ඇත්තටම පින්වතුනි මේ අනිකුත් කටයුතු කිරීම කියන එක මහා මෝඩ වැඩක්. මේ අනිකුත් කටයුතු වල එදිලා ඉන්නවා කියන එක හරි මෝඩ වැඩක් පින්වතුනි. විශේෂයෙන් දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මේ දැන් මම මේ කියන්නේ පින්දහම් කරන්න එපා කියලා නෙමෙයි. පුළුවන් තරම් පිනෙහි යැලෙන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පින් කරන එක හොඳයි. සාහතුරුන් වහන්සේ කවදාවත් පිනට නිග්‍රහ කළේ නැහැ. සාහතුරුන් වහන්සේ කියලා තියෙන්නේ පින් කරපල්ල පුළුවන් තරම්. තුමනාවනි දන් දී යුතුය මේ පින් කළ යුතුය මේ. එහෙනම් මේ සුමනා සිටු දිනියට සුමනා සූත්‍රයේ සාතුරුන් වහන්සේ කියනවා පුළුවන් තරම් දන් දෙන්න පින් කරන්න. ඒ පින් කරනකොට ඒවා මේ ඒවා ප්‍රයෝගී වෙනවා මේ නිවන් දකින ක්‍රමවේදයට. නමුත් පින්වතුනි මෙතනදී මම මේ කියන්න උත්සාහ කරන දේ තමයි සාතුරුන් වහන්සේගේ මේ ධර්මයක් ලෝකේ පවතින වෙලාවක් තියෙනවා පවතින්නේ නැති වෙලාවක් තියෙනවා. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අනිත් එක මම මේ කතා කරන්නේ වැඩි හරියක් නිවන් දකින්න පිරිසටනේ මම හැමතිස්සෙම කියන්නේ ඒකයි. ඒක නිසා නිවන් දකින්න ඕනේ නැතුව නිකම් බනහන පිරිසක් කවදා හරි මේ බන අහනවනම් ඒ අය මේවැන් ගතයුත්තක් විතරක් ගන්න ඕනේ. නැත්නම් එහෙම ගැටෙන්න පුළුවන්. මොකද මේ ධර්මයේ කතා කරන්නේ නිවන් දකින පිරිසට විතරයි. ඒතර ඒවා අනිත් අයට ගොඩාක් සැර වැඩි වෙන්න පුළුවන්. ඒ සැර වැඩි වෙලා බණ අහන්න එන්නේ නැති ඒ අවස්ථාවල ඕනේ තරම් උදා කරගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මම ඔබට හැමතිස්සෙම කියන්නේ ඒකයි පින්වතුනි මගේ කාර්යයක් තියෙනවා කරන්න ඕනේ. ඒ තමයි පින්වතුනි මම ඉන්න කාලෙදී හෝ මෙතනින් එහාට නිවන් දකින්න හේතු වාසනාවක් තියෙන පුද්ගලෙක් නිවන් නොදක මැරිලා ගියොත් අන්න ඒක මහා අපරාධයක් කියන තැන විතරයි ඉන්නේ. දිව්‍ය ලෝක යන්න ආපු එකෙකුට දිව්‍ය ලෝක යන්න බැරි වුණා කියලා නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අන්න ඒක හොඳට තේරුම් ගන්න. එතකොට පින්වතුනි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකේ පවතින කාලයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකෙට නැති කාලයක් තියෙනවා. ඔය කාලවල දෙකෙන් වැඩිම කාලේ කොහෙද තියෙන්නේ? නැති කාලේ. මේ මේ මහා කල්ප 91කට බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා තියෙන හත් නමයි. ඒකෙන් හතර නමක්ම මේ මහා භද්‍ර කල්පේ පහළ වුණේ. එහෙනම් අනික් කල්ප 90ටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ දෙනමයි. අනික් කල්ප 90කට. දැන් හිතලා බලන්න පිංගුතුනි. සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඇහෙන්නේ කොයිතරම් අඩු කාලයකද කියලා. එහෙනම් පිංගතනි ඔන්න ඔය කාලේ උන්වහන්සේලාගේ ධර්මයේ ඇහෙන්නේ නැති කාලයක් තියෙනවා. ඒ කාලේ මිනිස්සු පින්දහම් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා වරින් වර පහළ වෙනවා. ඒ උන්වහන්සේලාට අපූපස්ථාන කරනවා. ඒ වගේ මේ ඍෂිවරු ලෝකෙට පහළ වෙනවා. ඒ උත්තමයන්ට අපූපස්ථාන කරනවා. ඒ තුලින් පින්වතුනි මිනිස්සු පින්දහම් කරනවා. මොකද ඒ කාලෙම දිව්‍ය ලෝකේ යන්නේ නැද්ද මිනිස්සු? ඕනේ තරම්. එහෙනම් පින්වතුනි පිනට ලැබි මිනිස්සයා ඒ දහස් ඒ ඒ කාලේ තමයි තියෙන්නේ පින් කරන්නේ. මම මේ කියන්නේ දැන් පින් කරන්න එපා කියලා නෙමෙයි වැරදියට අල්ලගන්න එපා. මම මේකේ මේ වෙනස තේරුම් කරන්න යන්නේ. ඒ කාලේ පින්වතුනි පුළුවන් තරම් පින් කරගන්න පුළුවන්. එහෙනම් ඒ කාලේ පින් කරලා ඒ කාලේ මොකද පින් විතරයිනේ කරන්න පුළුවන්. ඒ කාලේ පින් දහම් කරන්න පුළුවන්ද? බෑ. ඒ කාලේ කරන්න පුළුවන් පින් විතරයි දහම් කරන්න බෑ. දහම් කරනවා කිව්වේ මොකද්ද මේ දහමේ හැසිරෙනවා. එනම් පිනක් දහමක් කරගන්න ඕනේ කිව්වට පිනක් විතරයි කරන්නේ මිනිස්සු. දහම කරන්නේ නැහැ. ඒ නියන් කට රටටාවට කියන්නේ. ඒ කාලේ රහතන් වහන්සේලා මිනිස්සුන්ට කියන්නේ මොකද්ද? පිනක් දහමක් කරපන් මේ හෙළයාගේ රහතන් වහන්සේලා හිටියනේ ලක්ෂ කෝටි ගණන්. අද ඉන්දියාවෙන් ආවා කියලා හිතාගෙන හිටියා. ලක්ෂ කෝටි ගණන් රහතන් වහන්සේලා ලංකාද්වීපේ වැඩ හිටියා. එතන උන්වහන්සේලා අනිත් පිරිසට කිව්වේ මොකද්ද? පිනක් දහමක් කරගනින්න. පිනක් දහමක් කරගනින්න කිව්වේ ඔය පිනුත් කරපළ ඒ පින් කරන ගමන් මේ ධර්මයේ හැසිරියාලා. ඒකට හේතුව තමයි පිංගුතුනි පිනයි දහමයි දෙකම ලෝකේ තියෙනවා. හැබැයි යම් කාලපරාසයක් තියෙනවා පිංගුතුනි මහා කාලයක්. ඒ කියන්නේ 99%ක්ම කාලයේ තියෙන වැඩිපුර මොනවටද? පිනට විතරයි. දහම නැහැ. එහෙනම් අද මේ මේ පවතින කාලේ ඔබ හිතාගත්තොත් එහෙම මේක පිනට විතරයි කියලා ඒ තරම් මහා අපරාධයක් තවත් නැහැ. ඒ කියන්නේ පිංගුතුනි මේ ගිනිගෙන දැවෙන මහා මේ මහා මේ ලාව ජාලාවක ඉඳගෙන ඒකෙන් නිදහස් වෙන්න මාර්ගය තියෙද්දි. ඒක නිදහස් වෙන්නේ නැතුව ඉන්නවා වගේ වැඩක්. මේක පින්වතුනි සමාධිගතව ඉන්නකොට දැනෙච්ච එක දෙයක් තියෙනවා. ඒ තමයි පින්වතුනි මේ මහා යකඩ උණු වෙලා තනිකර ලාවා වැවක් තනිකර ලාවා ජලාශයක් මේ ලාවා ජලාශයේ තියෙනවා පින්වතුනි පාවෙන එක තැටියක්. ඒ තැටියට කූරක් ගහලා ඒ කූරට උඩින් තව තැටියක් තියෙනවා. ඒ තැටියට තව කූරක් ගහලා ඒකට උඩින් තව තැටියක් තියෙනවා. ඒ තැටියට තව කූරක් ගහලා ඒකට උඩින් තව තැටියක් තියෙනවා. මෙන්න මේක තමයි පින්විතනි මේ 31 ලෝක ධාතු. අර අර මහා ලාවා ජලාශය තමයි පින්විතනි. සතර අපාය. ඔය සතර අපායේ අන්ත මහා දුක් විඳිනවා පිච්චි පිච්චි පිච්චි පිච්චි. කර්මානුරූපී වර සතර අර අරක ඉන්න සතර අපායක සත්තු අර පළවෙනි සැටියට ගොඩ වෙනවා. ඒ ගොඩ වෙච්ච පිරිස තමයි ඔබ. ඒ ඒ ඒ ලාව තැටියෙන් නැත්නම් ඒ ලාව ජලාශයෙන් ගොඩට යන්න ලාව ජලාශයෙන් ඉඳලා යන්න බෑ. ඒකෙන් බේරිලා යන්න හැම තැටියක ඉඳලම පුංචි පාරක් තියෙනවා. හැබැයි ජලාශයේ ඉඳලා පාරක් නැහැ. පීනල එහෙම යන්න බෑ. වැටිච්ච එක ඒකෙම ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒකෙම එන දෙයකින් තමයි අර තැටි වලට වැටෙන්නේ. දැන් ඔබ ඉන්නේ පින්වතුනි ජලාශයට ළඟම තියෙන තැටියේ. දැන් ඔබ මට කියන්න. දැන් මහා ලොකුවට ඉගෙනගත්ත පිරිස්නේ. ඔක්කොම කළමනාකරණය කරලා හරියට ගෙවල් දොළවල් ගාන්ට තියාගෙන එහෙම ඉන්න පිරිස්නේ දැන් මේ වැඩි හරියක් ඉන්නේ අද ලෝකේ නේද? ඔක්කොම ගාන්ට ප්ලෑනින් වලට කරනවා. දැන් ඔය පල්ලෙහාම තැටියේ ඉන්න ඔබ try කරන්න ඕනේ උඩ තැටියට නගින්නද නැත්නම් අර ලාව ජලාසයෙන් එළියට එන්නද? දැන් උඩ තැටියට නැග්ගහම මොකද වෙන්නේ? ඒත් ඉන්නේ ලාව ජලාශෙමයි නේද? ඕකෙන් දඩොස් ගාලා පල්ලෙහාට වැටෙනවනේ ආයි. ඉතින් මේ තැටියට යන පාර මේ වෙලාවේ මේ තැටියෙන් එළියට යන පාර මේ වෙලාවේ තියෙනවා. ඔය පාර වහනවා පිංගුතුනේ. වැහුවට පස්සේ ආයි කාලෙකට ඔය පාර නැහැ. කාලෙකට කියන්නේ කල්ප ගානකට ඔය ඔය ඔය පාර ආයි එන්නේ නැහැ. එහෙනම් පිංගුතුනේ මේ අපි කරන්න ඕනේ මොකද්ද? වහවහ වහවහ කරන්න ඕනේ පිංගුතුනේ මෙතනින් උඩ තැටියට නැග ගන්න එක. ඒකද? ඒකෙන් අනිත් එකට නැග ගන්න එකද? ඒකෙන් අනිත් එකට නැග ගන්න එකද? උඩටම නැගලා කියන්න ආ මං ගොඩක් දැන් දුර ඉන්නේ දැන් බය වෙන්න දෙයක් නැහැ කියන එකද? ගොඩක් දුර තමයි ඉන්නේ. හැබැයි ඉඳලා මොකද වෙන්නේ? දඩොස් ගාලා වැටෙනවායි දන්නේම නැහැ. දැන්ලා ඉතින් මරලතෝන ඉදී ඉන්නවා තව කල්ප ගානක් යනකම්. එහෙනම් පින්වතුනි කරන්න ඕනේ මොකද්ද තැටියට ගොඩ වැදිච්ච එකේ. මොකද පල්ලෙහාම තැටිය ඉඳලා තියෙනවා පාරක්. උඩ තැටිය ඉඳලත් පාරක් තියෙනවා. සමහරු නම් කියන්නේ උඩ තට්ටේ ඉඳලා පාරක් නැහැ කියලා. එහෙම ඒවා නැහැ. උඩ තට්ටේ ඉඳලත් පාරක් තියෙනවා. ඒිටත් උඩ තට්ටේ ඉඳලා පාරක් තියෙනවා. දැන් මේ ලන්ඩන් වල ඉන්න පිරිසට බන කියලා ලේසියෙන් නිවන් දක්වන්න බැරි ඇයි? සුළු පිරිසක් ඉන්නවා පින්වතුනි. ඒ අයට පුළුවන් නිවන් දකින්න. හැබැයි වැඩි හරියක් මේ ලන්ඩන් වල වෙසෙන පිරිසට නිවන් දකින්න බෑ. ඇයි හේතුව? ඒ අය ඒකට එන්නේ නැහැ. එන්නේ නැති හේතුව තමයි පින්වතුනි මෙච්චර දේවල් කරලා දුක් විඳගෙන අපි මේ රටට ඇවිල්ලා මේ රටේ දියුණුනේ නිවන් දකින්නද බොල. ඔන්න ඕක තමයි ඒ පිරිස අහන්නේ. ඕකට එහා පැත්ත ගිය එකක් තමයි දිව්‍ය ලෝකෙට යන එක අලට වෙන්නේ. මෙච්චර දුක් විඳලා විඳලා විඳලා අපි හොඳට පිංකම් කරලා දැන් මෙතනට ආවා. මෙතන මේ අතර පහට ඔක්කොම තියෙනවා. මේ මේ බලන්නකෝ. එයා කිසිම මොනවද? පිස්සු දුඹට නිවන් දකින්න කියන්නේ මේ. අන්න ඒක තමයි එතනට ගියහම් වෙන්නේ. එතනින් උඩට තව ගියාට පස්සේ කිසිම කායික දුකක් නෑ ආවෙන්නේ. මේ අපි මේ බොහොම ඉන්න මේ හරි හරි මේ කිසිම දුකක් නෑ. මොකද්ද උඹලා ඔය කියන දුක? ඈ? කටවාගෙන ඉටහලා. මෝඩකමට පිංගොතුනි තැටියෙන් උඩ උඩට නගිනවා මිසක්. ඒ උඩින් පල්ලෙහාට වැටෙනවා. සමහරු පල්ලේ ජොබක් ගාලා වැටෙනවා. අරකට වැහලා ඉතින් ආයි පිච්චෙනවා. ඒ පිච්චෙනකොට නම් හිතෙන්න පුළුවන් අයියෝ මට. ඉස්කෝලේ යන කාලේ රවුම් ගහලා රවුම් ගහලා විභාගේ ෆේල් වෙච්ච කාලේ අම්මා තාත්තා උනාට පස්සේ කියනවා මහලු කොට දරුවන්ට මොකක්ද? ඈ? අපිට මෙහෙම කියන්නේ උන් හිටියේ නෑ. අපිට මෙහෙම මෙහෙම කියන්නේ උන් හිටියනම් අපිත් ඔක් කරගන්න. බොරු. උන්ටත් අම්මලා තාත්තලා හිටියා උන්ටත් කිව්වා පුළුවන් තරම්. උන් ඇහුවේ නැහැ. දැන් උන් අර පොඩි උන්ට කියන අර විදිහට. ඕක තමයි වෙන්නේ මෙතනත්. අර අර අර මහත් අර ලාවත් ළඟට වැහෙන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ වැහේලා පිච්චි පිච්චි ඉන්න ගමන් හිතනවා අයියෝ මං ඒ වෙලාවේ කරගත්තා නම් හරි කියලා. ඉතින් මෙන්න මේක තමයි පින්වතුනි සසර ගමන කියන්නේ. මේ 31 ලෝක ධාතුව කියන්නේ මේ ලස්සන සුන්දර තැනක් නෙමෙයි. මිනිස්සු හිතන් හිටියට දෙවිවරු කියලා කියන්නේ මේ මහා ශ්‍රේෂ්ඨ જાතියක් කියලා ඒකත් නැති ශ්‍රේෂ්ඨත්වයක් නැහැ. පිනක් කරලා ඒ පිනේ පණිය මේ පිනේ විපාකයක් විදිහට ගිහිල්ලා එතන උපදිලා ඉන්නවා කොයි වෙලාවෙ දඩෝරියන් ගාලා මේකට වැටෙයිද දන්නේ නැහැ. එහෙනම් මොන පිහිටක්ද පින්වතුනි කාගෙන් මොන පිහිටක්ද? දේවාලයක් පස්සේ ගිහිල්ලා දේවාලයෙන් වැඳ වැටිගෙන පොල් ගහගෙන කරන දේන් පොඩි පිහිටක් නැහැ නෑ කියනව නෙමෙයි. දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් තියෙනවා. අමනුෂ්‍යයන්ගෙන් අරහෙමෙන් බේර ගන්න පුළුවන්. ඒව කරයි. නමුත් පින්වතුනි, මොකද්ද මේ? මොනවා කියලා ගන්නද? ඔන්න ඕකයි ඔබට හිතන්න තියෙන්නේ. මම මේ මේ දෙවිය දෙවියෝ අදහන්න එපා කිව්වා එහෙම නෙමේ කාටවත්. මම මේ කියන්නේ පින්වතුනි, මේකේ තියෙන යථාර්ථය තේරුම් ගන්න. මේ පාර විවර වෙලා තියෙන වෙලාවේ මේ පාරෙන් එතර වෙන එකයි කරන්න තියෙන්නේ. ඔබට මේක පින්වතුනි මතුරුනෝ වගේ කියන්න වෙනවා. මොකද නැත්නම් පින්වතුනි ඔබ ටික ටික පස්සට එනවා මෙතනේ. ආය අඩියක් ඉස්සරහට යනවා ආය අඩි දෙකක් පස්සට එනවා. මොකද හේතුව අපි සතියක් බණ්ඩි අහනකොට දවස් දවස් 6ක් මොකද වෙන්නේ? එක දවසක් පැය 4ක් විතර බණ අහනවා. තව දවස් 6ක් තිස්සේ මොකද වෙන්නේ? ලෝකේ හොඳයි, ලෝකේ හොඳයි, ලෝකේ හොඳයි. ආ පිං උඹට දැන් ආගම දෝනේ. එහෙනම් වරෙන් මාත් එක්ක යන්න. නගෙමු මේකෙන් උඩට. උඩ එකේ තමයි හොඳ එක තියෙන්නේ. නමුත් මේ එකෙකුටවත් තේරෙන්නේ නැති දේ තමයි පිංගුතුනි මේ ඔක්කොම පිරීලා තියෙන මේ ලාව ජලාශේ. උඩේකට නැගගත්තා වගේ නෙමෙයි පිංගුතුනි. ඉතින් දඩොස් ගාලා පල්ලෙහාට වැටෙනවා. ඉතින් මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ඔබට අනාදිමත් සංසාරේ ඉඳලා ළමයි හිටිය ඇති වෙන්න. ඒකේ ආයි අඩුවක් තිබුණේ නැහැ. ළමයි ඇති වෙන්න හිටියා. අනාදිමත් සංසාරකම ඔබ කලේ මොකද? ඔය තැටි උරුට වෙලා ළමයි හදපේ. ඒ තැටියෙන් උඩේකට නැගලා ඒකෙන් පහළ වෙච්ච ළමයිත් එක්ක හිටපේ. ඉතින් ඔන්න ඔය කටයුතු තමයි කළේ. ඊළඟට ඔය පළවෙනි තැටි ඉඳගෙන රස්සාවල් කරලා ඇති අනන්ත අප්‍රමාණ. ඔය දටි ඉඳගෙන ඕවා තමයි කර කර හිටියේ. දැන් අනාදිමත් සංසාරේ ඉඳලා බුදවරු ලක්ෂ ප්‍රකෝටි ගාණක් පහු කළා මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේවා තේරුම් ගන්න ඕනේ අපි. මම ඔබට කියන්නේ පිඟුදින අනිත් එකා නිවන් දකින්නවද කියලා හිතන්න යන්න එපා. අනිත් එකා මොනවා වුණත් අපිට වැඩක් තියෙනවද? ආත්මාර්ථයට එන්න. ආත්මාර්ථය කියන එක අද වැරදි විදිහට මිනිස්සු අර්ථ දක්වගෙන ඉන්නේ. ආත්මාර්ථය කියලා කියන්නේ පිඟුදින තමාට අර්ථ පිනිස. තමාට අර්ථ පිණිස කටයුතු කරන්න. ඊට පස්සේ පරාර්ථ වෙනවා. ඒ කියන්නේ අනුන්ට අර්ථ පිණිස කටයුතු කරන්න. අර ජඩ වැඩ බලු වැඩ කරන එකාලට ඌ හරි ආත්මාර්ථකාමී කියලා කියනවා. එහෙම අර්ථයක් විතරයි අද සමාජය ඉතුරු වෙලා තියෙන්නේ. Tamanටත් කරගන්න. ආයි අනිත් එකා කරනවද නැද්ද කියලා හිතන්න එපා. ආ මගේ නේබත නිවන් දකින්න යන එහෙනම් මම මොකටද නිවන් දකින්නේ? එහෙම එකක් නෙමෙයි. Taman මගේ වයිෆ් නිවන් දකින්නවද නැද්ද? මොකටද ඉතින්? වයිෆ් නිවන් දැක්කත් නැතත් ඔබට මොකෝ? හස්බන්ඩ් නිවන් දැක්ක නැතත් ඔබට මොකෝ? දරුවෝ නිවන් දැක්ක නැතත් ඔබට මොකෝ? ඔය එක්කෙනෙක්වත් පිංගුදෙනි මේ ඔබ කතා කරලා ආපු අයද? සංසාරේ ගනුදෙනු පියවන්න Tamanට ආපු පිරිසක්. ඉතින් ඒ පිරිසත් එක්ක ගනුදෙනු ටිකක් පියෝගෙන යනවා. ඉතින් ඕක අතහැරුණාට පස්සේ ඔය ළමයි ටික ඔහොම CC එකට යනවා. ඊට පස්සේ ඉපදුනාට පස්සේ බලු රැලක් ඇයි ඊට පස්සේ? බලු පැටව ටිකක් හදාගන්නවා. ඊට පස්සේ කූඹි පැටව ටිකක් හදාගන්නවා. ඉතින් ওই විදිහට තමයි මේක යන්නේ ඉතින්. ඉතින් මේකේ පිංගතුනේ Taman තරණේ අදිස්ථාන කරන්නේ මම මේක කරගන්න ඕනේ. මේ අත්බැවේදී මම මේක කොහොම හරි කරගන්න ඕනේ. ඒක නිසා පිංගතුනේ දවසින් දවස මේ දෙයට එන්න. අද මේ සමාජයේ විකෘති කළ සහ මුලින්ම පැවිද්ද කියන එක පිංගතුනේ අන්ත පල්ලෙහාට දාලා. ඒකනේ මං කියන්නේ. ළමෙක් හද්ද ලෝකේ හද්ද තූත්තු කුරියට ගිහිල්ලා ආයේ කවදාක්වත් අම්මත් එක්ක කතා නොකලත් කමක් නැහැ අම්මට. හැබැයි අල්ලපු වන්දලේ මහණුනොත් එහෙම අම්මට ඒක දරා ගන්න බෑ අඬාගෙන වැළපෙනවා අයියෝ අපි මෙච්චර කල් කරපුව ඔක්කොම වතුර ගියානේ කියලා. මට හිතා ගන්න බෑ මොකද්ද ඒ වතුර ගියා කියලා කියන්නේ කියලා. හරියට මහණුනා කියලා කියන්නේ අම්මලාට දරුවෝ මැරුණා වගේ. ඒ කියන්නේ දරුවන්ට මේ දරුවන්ට මහා සුබසිතක් ඇති කරන්න කිසිම උවමනාවක් නැහැ අම්මලාට. මොකද හේතුව ඒ තරම් අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටියක මිනිස්සු ඉන්නේ. පුදුම මිත්‍යා දෘෂ්ටියක මිනිස්සු ඉන්නේ. හිතන්න එපා පින්වතුනි ඔය ඔය මේ මේ අද ඔය මිත්‍යා දෘෂ්ටිය මිනිස්සු මිදෙන්නේ නැත්තම් ඔය මිනිසුන්ට නිවන් දකින්න එක හිතන්නවත් බෑ. සංඝයා වහන්සේ දැකීම කියන එක මහා පරම පිවිතුරු දෙයක්. සංඝයා වහන්සේ නමක් බවට පත් කරන්න පුළුවන් නම් තමන්ගේ දරුවෙක් මොන තරම් සැනසීමක්ද? ඒ දරුවට කරන මොන තරම් සෙතක්ද? ඒ දරුවා ඌමනාවෙන් මේකට යන්න කැමති නම් ධම්ම අවබෝධයෙන් මේ පන්සල් තර කරන්න නෙමෙයි. ලොකු හාමුදුරුවෝ මැරෙන්න ළඟයි බූදලේ ගන්න නම් ඉතින් අව එක්කෙනෙක්ව මහාන කරන්න ඕනේ කියලා ඒ අහා අපාගත කරන්න වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒ දරුවට දහම් අවබෝධ වෙලා ඒ දරුවා කැමැත්තෙන් ඉන්නවනම් මහාන වෙන්න පිංගුතුනි ඒක මොනතරම් දෙයක්ද? ඒ කෙනා තමන්ගේ වැඩේ කරගන්නවනේ. තමන්ගේ වැඩේ කියලා කිව්වේ. මේ ආයි මේ මහා අපායෙන් ගැලවිලා මේ සම්බුද්ධ ශාසනය තියෙන වෙලාවේ මේක තව ටික කලකින් නැති වෙනවා. ඉතින් අද මේ මිනිස්සුන්ට පිංගුතුනි වෙලා තියෙන මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක නැති වුණා කියලා. මේක නැති වෙලා නැහැ. මේක එහෙම්මම තියෙනවා. අර්ථ යටපත් වෙලා තියෙනවා. ඒ අර්ථ තමයි පිංගුතුනි මේ මතු කරන්නේ. එහෙනම් මේ අර්ථ මතු කළාට පස්සේ පිංගුතුනි මේ අර්ථ හොඳට ඔලුවට අරගෙන මේ ධහමේ හැසිරෙන්න. ඔබට දැන් හිතෙයි මට ළමයි ඉන්නවා. මං උන්ගේ වැඩ කරන්න ඕනේ. ඔව් ඉතින් කරන්න. හදාගත්තනේ කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ළමයෙක් නෙමෙයි ඊට වඩා මහ එකෙක් ඉන්නේ ළඟ. මොකද්ද? ඔය ශරීරයක් හදාගෙන තියෙන්නේ. ඔය හදාගත්ත ශරීරයත් පෝෂණය කරන්න එපා. නේද? ඒ ශරීරයේ පෝෂණය කරන්න කොච්චර දේවල් කරනවද ඔය ශරීරයේ පෝෂණය කරන්නේ. එනවා ශරීරයේ පෝෂණය උදෙසා කරන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒකත් ඔය ළමයින්ට කරන වැඩපිළිවෙලක් වගේ තමයි. ළමයෙක් ඕනේ කියන චූටි ආස්වාදයක් ඇවිදින්න ඒකෙන් ගත්ත මේ පුදුම ආදීනමයක් විඳිනව නේද? අදත් දරුවෝ ලෙඩ වෙලා නේද? දැන් මොකද කරන්නේ? දැන් රෑ නිදි නැතුව ඒ දරුවන්ට ඒ දේවල් කරනවා. එහෙම එකක් තමයි පින්වතුනි ඔය වල පුටුවක් උඩ ඉඳගෙන ඉන්නේ. ඕක ඉල්ලුවේ නෑ ඔබ. ඔය ශරීරය කියන එක ඔබ ඉල්ලුවේ නෑ. ඔබ ඉල්ලුවේ එකම එක දෙයයි මොකද්ද? ඇහැක් ඉල්ලුවේ. මොකද රූප බලන්න ඕනේ හින්දා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. රූප වලට තියෙන ආසාව අතහැරුන්නේ නෑ. ශබ්ද වලට තියෙන ආසාව අතහැරුන්නේ නෑ. ගන්ධ වලට තියෙන ආසාව, රස වලට තියෙන ආසාව, ස්පර්ශයන්ට තියෙන ආසාව අතහැරුන්නේ නෑ. ඒවයි අතහැරුන් නැති නිසා ඒවා ලබා ගැනීමේ දැඩි කැමැත්තක් තියෙනවා. ඒව ලබා ගන්න නම් පිංගුතුනි මේ රූප කියන ඒවා ලබා ගන්න නම් ඒ කාන්තෙන්ම තිබිය යුතු දෙයක් තමයි මොකද්ද? ඇහැ. ඒක නිසා ඇහැක් ඕනි වුණා. ඔබ ඇහැට ආසයි. ඔබ හදවතට ආසද? ඇහෙන් රූප බලන්න හදවතක් ඕනි හින්දා ඒක රස පරිස්සම් කරනවා තමයි. නමුත් හදවතට එහෙම ආසද? හදවතක් නැතුව ඇහැක් තියෙන්න කැමති නම් කැමති නැද්ද ඔබ? ඔන්නෝක තමයි ප්‍රශ්නේ. මේ කුණු ගොඩක් කරගහගත්තේ මොකකින්ද? අර පුංචි ආස්වාදයකට ගිහිල්ලා. ඔන්න ඔය ආස්වාදයේ ආදීනව හොඳට ඔලුවට ගන්න. මේ මහා කුණු ගොඩක් කරගහගෙන තියෙන්නේ. ඔබ හොඳටම දන්නවනේ මේක කුණු ගොඩක් කියලා නේ. දවස් දෙකක් නෑවේ නැත්තම් කුණු වෙන සයිස්. නව දොරකින් අසූචි වැగిරෙනවා. ඔය අසූචිය පැතුවද ඔබ? නෑ. බලන්න වෙලා තියෙන දේ. ඔන්න ඔය දෙක හොඳට තේරුම් ගන්න පියංගොදේ. මේ කායානුපස්සනාවේ ඔය දෙක හොඳට තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. කරගත්ත විකාරක මහිමේ. ඒක තමයි අද මේ මහා විනාශයක් වෙලා තියෙන්නේ. අපි හිතනවා අපි මේ දරුවන්ට කරනවා කියලා. ඔබ දරුවන්ට තාම කළා නැහැ ඔය ඇඟට කරපු එක ලක්ෂකින් එකක්වත්. දරුවොත් එක්ක පැවිසි අතරම ඉන්නකොට දරුවොත් එක්ක නෙමෙයි පැවිසි අතරම ඉන්නේ මොකක්ද එක්කද? ඔය හදාගත්ත රූකඩෙත් එක්ක. හදාගත්ත නෙමෙයි ඇත්තටම හැදිලාපු රූකඩෙත් එක්ක. ඕවා ඉල්ලුවේ නැහැ. ඕවට ආස වුණේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතනි මොකද ඇස් දෙක ගස් බෙන එක හෙල්ල හරියන්නේ නේද? ඇස් දෙක පාවි පාවි තිබිලා හරියන්නේ නැහැ. ඉතින් ඕක හයි හයි වෙන්න ඕනේ මොහොකට හරි. එහෙනම් ඇස් දෙකක් ඉල්ලුවේ නිසා. ඇස් දෙකක් ඉල්ලුවා කියන්නේ රූප බලන්න ඕනේ. රූප බලන්න නම් ඇස් දෙකක් ඕනේ. රූප බලන්න ඇස් දෙකක් ඕනේ නම් ඔන්න දැන් හැදුන ඇස් දෙක. ඇස් දෙක තියෙන්න එහෙනම් කඳක් ඕනේ. ඔන්න කඳට හයි වුණ ඇස් දෙක. දැන් කඳ තියාගෙන ඉන්න ඕනේ. මොකද කඳට මොනවා හරි වුණොත් එහෙන් මොකද වෙන්නේ? රූප බලන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඇස් දෙක විතරක් නෙමෙයි නේද පරිස්සම් කරන්න ඕනේ. දැන් මේ මුළු කඳම පරිස්සම් කරන්න ඕනේ. මේ කඳ රිදෙනකොට මොකද්ද කරන්න ඕනේ? මේ එක එක කකුලක් රිදෙනකොට මොකද කරන්න ඕනේ? ඒ කකුල අරගෙන අනිත් පැත්තෙන් තියන්න ඕනේ. අනිත් කකුල රිදෙනකොට ඒක අරගෙන අනිත් පැත්තෙන් තියන්න ඕනේ. දැන් කකුල් ඉල්ලුව කවුරු හරි ඉන්නවද? නෑ. ඉල්ලුවේ ඇහැ. ඒකයි ගිය සතියේ උදාහරණයට කිව්වේ. ලස්සන කෙල්ලෙක් දකලා ඒ කෙල්ලට තියෙන දැඩි ආසාවකින් ඒ කෙල්ලව කසාද බඳින්න ගෙදර යනකොට අම්මට අම්මා අන්තභාගකාරයෙක්. කෙල්ලව කසාද බඳිනවා නම් අම්මව ගන්න ඕනේ. අම්මව බලා ගන්න ඕනේ. ඔන්න ඒ වැඩේ තමයි උනේ. දැන් අම්මා මැරෙන්න අරින්න බෑ මොකද අම්මා මැරිච්ච ගමන් කෙල්ල යනවා. එහෙනම් කෙල්ලගේ ආස්වාදයේ විඳින්න නම් අම්මව කර තියාගෙන උලේලට අරයි යන්න ඕනේ කක්ක දම්මන්න ඕනේ කක්ක හොදෝලා ආයෙ ගෙනත් දාන්න වමන දැම්මම අතට අරගෙන ඒ කියලා වීසි කරන්න ඕනේ උදේට නාවන්න ඕනේ හවසට නාවන්න ඕනේ පොඩ්ඩක් එහෙට මෙහෙට අරයි යන්න ඕනේ දැන් උදේ ඉඳලා ඕක නෙමෙයිද කළේ අද? මහා සාර වස්තුවක් කියලා නේද හිතන් හිටියේ. නමුත් මොකද්ද පිංගුදිනි බලන්නේ මේ කරන වැඩේ අපි? එක එක අවස්ථාවකදී මේ ආවේ සංසාරයත් තිස්සේ ආපු මහා මුලාසහගත තත්ත්වයන් නිසා අද මේ අත් බැවක්ම විඳවන්න උනානේ මේකත් තියාගෙන. එහෙනම් පිංගුදිනි මෙන්න මේක අවබෝධ කරගෙන මේකෙන් මිදෙන්න වැඩ පිළිවිල හදාගන්න. මේ ඔක්කොම හේතු උනේ එක කරුණක් හින්දා. ඒ තමයි පින්වතුනි මේ රූප කියලා මහා සාර වූ දෙයක් තියෙනවා කියලා හිතාගෙන හිටපෙන්න. ඇහෙන් බලන රූප, කනට ඇහෙන රූප, නාසයට දැනෙන රූප, දිවට දැනෙන රූප, ශරීරයට දැනෙන රූප සහ මනට දැනෙන රූප. මේ රූප වලට මහා ආසාවකින් හිටියා. ඒ රූප වලට තිබිච්ච ආසාව නිසා තමයි පින්වතුනි මේ ආකාරයෙන් මේ දේවල් හටගත්තේ. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ වේදනාව වලට ආසාවෙන් හිටියා. ඇහෙන් රූපයක් දැකලා එන වේදනාවට කණෙන් ශබ්දයක් ඇහිලා එන වේදනාවක් තියෙනවා. ඒ වේදනාවට ආස කළා. ඒ වේදනාව කියලා කිව්වහම දැන් මේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පින්වතුනි අද ගොඩාක්ම මේ භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ. රාගයේ උණුසුම කියලා ආවට පස්සේ එතනට හෙළුබැලි රූපයක් දැම්මට පස්සේ මිනිස්සු රාගය කියලා හිතාගත්තේ මොකද්ද? මේ හද්ද සෙක්ස් වලට හිතාගත්තේ. අද ඇහුවොත් එහෙම මහා රාගිකයි නේද කියලා. ටග්ගල උලුවට යන්නේ මොකද්ද? මුගෙන් නම් පරිස්සම් වෙලා ඉන්න ඕනේ. එනයිද එකිනෙක එකිනෙකාගෙන් පරිස්සංගෙන නොකද හේතු. රාගිකයින්නේ ඔක්කොම රාගිකයි. රාග නැතිනයින් වනන් කවුද. අරහත්වයට පත්වෙච්ච උත්තමයෙක් විතරයි රාග නැත්තේ. අනාගාමිත්වය ඉන්න කෙනාටත් රාග තියෙනවා. තියෝකයි ප්‍රශ්නේ ඔන්න ඔය මේ බාසා ප්‍රශ්නයක් නිසා පිංගතුනි අද ඔක්කොම උඩියටිකුරු වෙලා. වේදනා කියලා කියනකොට මේ රිදෙන එකක් ගැන තමයි හිතන්නේ හැමතිස්සෙම. වේදනා ගන්න ඕනේ කියලා හිතුවාම දැන් රිදෙන එකක් මොකටද ගන්න කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාදයක් මොකද ආස්වාදය කවුරු හරි සිනුදු සේලයකින් අත විරිමැද්දාම එන සනීපයක් තියෙන. ඉතින් ඒකක් ගන්න කියලා හිතන්නත් පුළුවන්. වේදනා කියන්නේ ඒවට විතරක් නෙමෙයි. වේදනා කියලා කියන්නේ පින්වතුනි වීමක් දැනීමට. වේදනා සංඥා කියලා කියන්නේ පින්වතුනි දැන ගැනීම සහ හඳුනා ගැනීම. මේ වීමක් දැනෙනවා. මොනෝhari වීමක් දැනෙනවා. ඒක තමයි වේදනා කිව්වේ. එහෙනම් මොනෝhari වීමක් දැනගන්න ඕනේ. ඒකට තිබිච්ච ආසාව නැති වෙලා නැහැ. ඉතින් දැන් මොකද වෙන්නේ? එහෙනම් වීමත් දැනගන්න නම් ඒක ඇතුළට ගන්න 6 දෙනෙක් ඉන්න ඕනේ. ඒ 6 දෙනා හැදෙන්න ඕනේ. ඒ 6 දෙනා හැදෙන්න නම් මොකක් හැදෙන්න ඕනේද? ශරීර කූඩුවක් හැදෙන්න ඕනේ. ඉතින් ශරීර කූඩුව බල්ලෙක්ගේ විදිහට හැදිලා තියෙනවා සමහරුන්ගේ. කර්ම ශක්තිය බහැලා එතන. අලියෙක්ගේ විදිහට හැදිලා තියෙනවා. මෝරෙක්ගේ විදිහට හැදිලා තියෙනවා. මිනිසෙක්ගේ විදිහට හැදිලා තියෙනවා. මනුස්සයෙගේ අංග විකල මනුස්සයෙ විදිහට හැදිලා තියෙනවා මන්ද බුද්ධික මනුස්සයෙ විදිහට හැදිලා තියෙනවා පිස්සු හැදිච්ච උන් විදිහට හැදිලා තියෙනවා නැග පුරා කුස්ස හැදිච්ච උන් විදිහට හැදිලා තියෙනවා ඊළඟට දෙවියෝ විදිහට හැදිලා තියෙනවා ඊළඟට බ්‍රහ්මයෝ විදිහට හැදිලා තියෙනවා ඉතින් ඔය ක්‍රමවේදයට කොහේ හරි හැදිලා තියෙනවා දැන් ඕනෙකම තියෙන මොකද්ද අර රූප ටික ගන්න වේදනා ටික ගන්න ඊළඟට මොකද්ද සංඥා ටික ගන්න ඊළඟට සංකාර කරන්න ඊළඟට විඥාන දාන්න විඥාන හදන්න ඔන්න ඔය පහට තියෙන මේ දැඩි තණ්හාව තමයි පිංගුතුනි. මේ පහේ යථාර්ථය තේරුම් ගන්න නැතුව මේ පහට තියෙන දැඩි තණ්හාව තමයි පිංගුතුනි මේකට හේතුව වෙන මොකුත් නෙමෙයි. මොකද මං හොඳටම දන්න දෙයක් තමයි පිංගුතුනි මෙතන ඉන්න කවුරුත් වකුගඩුවට කැමති නැහැ. වකුගඩුව නැති හැබැයි ඒ කාර්යය වෙන විදිහකට කෙරෙන ඇඟක් කාරු හදුවොත් එහෙම එහෙම එකකට කැමති හැමෝම මං ඔබගේ මෙන්න මේ ප්‍රශ්නේ අහන්නම් ඔබට හොඳට තේරෙන්න. මිනිස්සයාගේ එක එක ශරීරයක් තියෙනවා. ඇස් දෙකයි, කන් දෙකයි, නාස්පුඩු දෙකයි, දිවයි. දැන් මේ මේ ස්පර්ශ දැනෙන හංකඩි. ඒ ටික තියෙනවා. ඇතුලේ මොකුත් නැහැ. හැබැයි එයා කෙනා ජීවත් වෙනවා. තව ශරීරයක් තියෙනවා. ඇතුලේ ඔක්කොම ටික නිර්පත්‍රිතව තියෙනවා. ඇස් දෙකත් නැහැ, කන් දෙකත් නැහැ, නාසයත් නැහැ, දිවත් නැහැ, අර හංකඩේ දැනෙන එකත් නැහැ. ඔය දෙකෙන් ඔබ වැඩිපුරම ගන්න කැමති ශරීරය මොකක්ද? පළවෙනි එක. ඇස් දෙක නැතුව ශරීරයක් දෙන්න හුවොත් කැමතිද? නැහැ. හැබැයි ඇඟ ඇතුලේ මොකුත් නැහැ. හැබැයි ඇස් දෙකෙන් රූප බලන්න පුළුවන්. මේ මේ මේකෙන් ඔබට හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි මේ මේ ජීවත් වෙන්නේ ඇයි කියලා. ජීවත් වෙන්නේ ඇයි කියන එක මෙන්න මේක තුලින් ඔබට හොඳට තේරෙනවා. මේ නිකන් කාලේ නාස්ති කිරීමක් කරන්නේ. එතකොට මේ කාලේ නාස්ති කරන අයට ඒ කාලේ හිටපු උත්තමියෝ කියපු නමක් තියෙනවා මොකද්ද? කාල කන්නි. අද ඕක ඉතින් මේ බොහොම කැත විදියට පාවිච්චි කරන්න පටන් අරගෙන. නමුත් අඩු වැඩි වශයෙන් ඉන්නේ මොකුද? කාල කන්නි. මේ කාලය කාදමා ගන්නවා. කාලය සහ මුලින්ම වනස ගන්නවා. යම් කාලයක් තියෙනවා මේක කරගන්න ඒක සහ මුලින්ම වනත ගන්නවා. උදේ ඉඳලා රෑ වෙනකම් මොනවද කරන්නේ? අර ඔය කියපු ඔය ඔය අර කියපු හයෙන් විවිධාකාරයේ දේවල් අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන රැස් කර කර රැස් කර කර ඉන්නවා. ඒවෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ කවදාවත්. පින්වතුනි රූප බලලා සෑහීමකටපත් වෙන්නේ නැහැ කිසිම පුද්ගලයෙක් කවදාවත්. රූපේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒකෙන් අයින් වෙනවා මිසක් මෝඩ මිනිස්සු මෝඩ අදහස් දෙනවා. ලිංගිකත්වයෙන් අයින් වෙන්න දින එකම ක්‍රමයේ ලිංගිකත්වය කළා කළා කළා කළා එකෙන් අයින් වෙන්න ඕනේ කියලා. එහෙම තියෙනවා සමහර මිනිසුන්ගේ මත මේ බුද්ධහම ප්‍රචාරය කරන මිනිසුන්ගේ. ඒව කවදාවත් වෙන්නේ ඒව නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේම දේශනා කළා තියෙන ඒව වෙන්නේ නැහැ කවදාවත්. ඒවැ ආදීනවේ දැකලා ආදීනවේ තුලිනුයි නිස්සරණේ වෙන්නේ. ආස්වාදය තුළින් ආස්වාදය ඉදිලා ඉදිලා ඉදිලා ඉදිලා එතරින් නිස්සාරණය වෙනවා කියලා එකක් තියෙනවා නම් ආස්වාද ආදීනව නිස්සාරණ කියන තුන දේශනා කරන්න ඕනේ නැහැ නේ උන්නාන්ට. ඒවා එපා වෙන ඒවා නෙමෙයි පිංගතනේ. ඒවා ඉස්සරහට අපි කතා කරමු ඇයි ඒවා එපා වෙන්නේ නැත්තේ කියලා. ඒවට තියෙනවා හේතු. එපා වෙන්නේ නැහැ කවදාක. ඔය රූප වැලිල්ල එපා වෙන්නේ නැහැ කවදාකවත්. මේක යථාර්ථයට ඇවිල්ලා රූප අතහැරෙන්නකම්. නැත්නම් ඉතින් මෙච්චර කාල අනාදිමත් සංසාරේ ඉඳලා දැකපු රූප ටික මතිද? ගිගාබයිට් කීයක රූප දකින්න නැද්ද මේ වෙනකොට අනාදිමත් සංසාරේ ඉඳලා? දැන් කොච්චර රූප දැක්කත් ඇතිද? නෑ. මේ මොහොතේ ඇහැ කරගොල බලන්න ඕනේ මොකක් හරි තව එකක්. ඒක තමයි විදිය. මේ මොහොතේ කොහේ හරි සද්දයක් ආව නම් ඒ ඒ සද්දය ආයි අහන්න ඕනේ. ඒ සද්ද විමසන්න ඕනේ. ඒ සද්දය අඳුන ගන්න ඕනේ. නැවත නැවත ඒ සද්දය ඇහි ඇහි මුදසා සංකාර වඩා ගන්න ඕනේ. ඒක වල්ල ඒ ඒ තුලින් විඥාන හදා ගන්න ඕනේ. මේ කටයුතු ටිකට පුදුම ආසාවක කැමැත්තක ඉන්නේ. මේ අසකන නාසය දිව ශරීරයේ මන කියන මේ මේ දිව ශරීරය කියන ඔන්න ඔය පහ පින්වතුනි තනිකර වහල්ලු විදිහට යොදාගෙන ඒ වහල් සේවයෙන් කටයුතු කරන වැඩපිළිවෙලක තමයි මේ අපි ඉන්නේ. පාරේ යනකොට ඔබ ඔබ ඔබ දකින්න ඔබ අහලා ඇති රහතන් වහන්සේ නමක් පාරේ වඩිනකොට අඩි දෙක තුනක් ඉදිරියේ බලාගෙන උන්වහන්සේ වඩිනවා. ඒකට හේතුව පින්වතනි උන්වහන්සේට විඩාවට පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දේවල් දැකලා බලලා. ඔබ දන්නේ නැහැ පින්වතනි ඔබ මොන තරම් විඩාවට පත් වෙනවද කියලා. දවසක් ඇතුළත. ඔබ කියන එක සම්පූර්ණයෙන්ම හරි. වැඩට ගිහිල්ලා ඇවිල්ලා සෙටි උඩට වැටලා හම්බෝ අද නම් හරිම අමාරුයි කියලා කියන්නේ. ඒක හරියටම හරි. ඇයි අමාරු නොවී තියෙයියේ. එක මොහොතක් තියනවාද පින්වතනි රූප බලපු නැති? මිනිස්සු හිතාගෙන ඉන්නේ රූප බලනකොට හරි සනීපයි කියලා. ඔබ දන්නේ පිංගුතනි මේ කය මොනතරම් වෙහෙසෙනවද කියලා රූප බලන්න. මේ කන මොනතරම් වෙහෙසෙනවද කියලා ශබ්ද අහන්න. ඒවා එකින් එක තේරුම් ගන්න පුළුවන් පිංගුතනි මේ කාය සංකාර කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තහම. මේවා මේ ෂණිකව වෙන හින්දා පිංගුතනි ඒක දන්නේ නැහැ. මොන තරම්නම් වෙහෙසෙනවද කියලා. උදේ ඉඳලා රෑ වෙනකම් පුදුම වෙහෙසිල්ලක වෙහෙසෙන ඒකයි පින්වතුනි ඔබට නිින්ද කියන්නේ කොහොනේ නිදා ගන්න නැතුව හරි අමාරුයි මිනිස්සෙකුට පවතින්න. නමුත් අභිඥාලාභී උත්තමයන්ට පුළුවන් එක දිගට දවස් 7 නිරෝධ සමාපත්තියට සම්බන්ධලා ඉන්න. අරහතුන් වහන්සේලාට හෝ අවිඥාලාභී අනාගාමී උත්තමයන්ට නිදා ගන්නවා කියලා එකක් නැහැ. එහෙම කටයුතු කරන්න පුළුවන්. නමුත් මේ මේ සාමාන්‍ය මනුස්සයට ඒක කරන්න බෑ. ඇයි පුදුමාකාර වෙහෙසිල්ලක් වෙහෙසෙනවා. නිකමට හිතන්න පින්වදෙනි ඔබ එක පැයක් ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේ මොන තරන්නම් විදිහට මේ ඇහැ නටවනවද කියලා. ඔබ පාරේ ඇවිදිද්දි මීටර් 20ක් පාරේ ඇවිදගෙන යද්දි මොන තරන්නම් කරුණු සංචිතයක් ඔබ රැස් කරනවද බලන්න. මීටර් 20ක් ඇවිදගෙන යන්න. මොන තරම් රූප රැස් කරනවද? පුදුම බිසි. මොන තරම් වේදනා රැස් කරනවද? මොන තරම් සංඥා සංකාර විඥාන කියන ඔය පහ රැස් කරනවද? එක මීටර් 10ක් යන මොහොතේදී. එන හිතන්න දැන් ඔබ මේ මුළු දවසක් ගත කරන මොහොත ගැන මුළු දවසක් ගත කරද්දි පිංගුතුනි ඔබ ලක්ෂ ප්‍රකෝටි ගාණක් මේව හොයාගෙන ගෙදරෙන්නේ. ආයේ හෙටත් උදේ ඉඳලා පටන් ගන්නවා ඒකම කරන්න. ජීවත් වෙනවා කියලා කරන්නේ ඕක. ඉතින් ඒකට උඩින් එකක් හැදිලා තියෙනවා පිංගුතුනි මේ රස්සාවක් කරනවා කියලා. ඒ රස්සාවක් කරන්නෙත් නැයි. මේක පවත්වගෙන මේක කරගෙන යන්න. ඒක තමයි රස්සාවක් ඕනේ. ඒක නිසා උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාව කරනවා. ඉතින් රෑ ඉඳලා තව ටිකක් රෑ වෙනකම් මොකද කරන්නේ? ටීවී එක බලනවා. කනවා, බොනවා. යාළුවොත් එක්ක සංගීත අහනවා. dance කරනවා. ඔය දේවල් ටික කරනවා. කල්ලි වෙරලා නිදා ගන්නවා. නිදාගෙන ආයි පහුවදා උදේ මොකද කරන්නේ? ආයි යනවා අර ටික කරන්න අවශ්‍ය යම්කිසි ධනයක් තියෙනවා නම් ඒ ධනය හොයනවා ගිහිල්ලා. හොයලා ආයි ඇවිල්ලා මොකද කරන්නේ? ඊට පස්සේ ඒකෙන් කොටසක් තියෙනවා පින්වතුනි මතු අනාගතයට. ඇයි ඒ? මොකද මේක දිගටම කරගෙන යන්න ඕනේ. මේකේ වෙනසක් වුණොත් එහෙම ඒක නිකන් දුකයි. එතකොට ඒක තියලා තියෙනවා සංචිත ධනයක් විදිහට. ඒ සංචිත ධනය පාවිච්චි කර කර ඊට පස්සේ එතනින් එහාට ඒක කරන්න. එතකොට වයසට යනකොට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් පිරිස කියන කතාවක් තමයි පිඟුදනේ මේ මේවා මේවා දැන් ඔබට තේරෙනව ඇති. නමුත් මේවා පෘථග්ජන පිරිසට තේරෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය මේකේ. ඒ යාට යම් දවසක තේරෙහි. ඒ තේරෙනකොට මේවා තේරෙන්න ගනී ඉතින්. තම මේ පිරිස් වැඩි හරියක් කියන එක තමයි වයසට යන්න ඉස්සෙල්ලා යන්න ඕන තැන් වලට යන්න ඕනේ. වයසට ගියාට පස්සේ ওই යන්න බෑනේ. ඒක නිසා වයසට යන්න කලින් අපි යන්න ඕනේ කොහටද? ඒ බලන්න තියෙනවා බලන්න. ෆ්‍රාන්ස් වල අර්ග බලන්න ඕනේ. තව ඔය කොහෙ කොහෙ කොහෙ හරි අරහේ තියෙනවා මෙහෙ තියෙනවා ආදි වශයෙන් මේවා බලන්න ඕනේ අපි. ඉතින් පෘථග්ජනී අනිත් පෘථග්ජනීන්ට හිතෙනවා ඒ ඇත්ත තමයි ඒ කියන කතාව. ඇයි වයසට ගියාට පස්සේ ඇවිදගෙන ඕවා ගිහිල්ලා බලන්න බෑනේ. වයසට ගියාම තියෙන මොකද්ද පන්සලකට පල්ලියකට ගිහිල්ලා විනත් දහමක් කරගෙන ඉන්න එක. එහෙම තමයි මේ පිරිස කියන්නේ. එතන පණ තියෙන වෙලාවේ පුළුවන් තරම් ගිහිල්ලා මොනවද බලන්න ඕනේද? අර රූප ඒ ඒ තියෙන ඒ තැම් බලන්න ඕනේ. ඒ බල්ල ඒව විඳින්න ඕනේ. නැත්තම් මනුස්ස ජීවිතයක් ලැබුණට වැඩක් නැහැ. ඔන්න ඕක තමයි පින්වතුනි මේ හද්ද පෘ탁ජනයාගේ තියෙන ස්වභාවය. පොත්තක් අල්ලගෙන ඔය පොත්ත ජනිත කරන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. ඒකයි මේ කියන්නේ පින්වතුනි. මේ පොත්ත ජනිත කරන එකම තමයි වැඩේ. වෙන මොකුත් ක්‍රියාදාමයක් කරන්නේ නැහැ උදේ ඉඳලා රැ වෙනකන්. අනිත් ඒ උන්ට අවඩ අසාධාරණේ කළා හරි කමන්නේ පිංගතුනි සංචිත ධනයක් හොයාගන්නවා. මොකද හේතුව පිංගතුනි ඒ ධනය හරි වැදගත් වෙනවා අර ටික කරගන්න. දැන් කොහේ හරි රටකට යනවා රටකට ගිහිල්ලා ඉන්නවා. ඉඳලා මොකද කරන්නේ? සතියක් ඉඳලා ඔන්න එතන ඉඳලා ඊට පස්සේ යනවා තව රටකට. ඒක කරනවා. ඊට පස්සේ යනවා තව රටකට. එහෙම කළා මාසයක් එකමාරක් ඔන්න ගිහිල්ලා ආයි එනවා මෙහෙට. මෙහෙට හරි ඔය හරි ඉන්න රටට. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි හම්බ කරනවා. ඒ හම්බ කළා ඉතින් ඒ ඉන්නේ වැඩපිළිවෙලේ ඉන්නේ. එතකොට බලන්න පින්වතුනි මේ ආපු දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තමයි වයසට යන්න කලින් මොනව කරන්න ඕනේද? එක කරන්න ඕනේ. වයසට ගියාට පස්සේ ඒක විඳින්න බෑ. ඔන්න පොසු ජනිත කිරීමේ ස්වභාවය. බලන්න ඔබ මොන තරම් ඒකෙන් නිදහස් වෙලාද ඉන්නේ කියලා. පින්වතුන ඒ නිදහස් ඒ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්න ඒකෙන් නිදහස් නොවිච්ච. කොච්චර සල්ලි තිබ්බත් මහා අනාතෙක්. කොච්චර දරුවෝ හිටියත් මහා අනාතෙක්. ඇයි? අනාතෙන් අනාතයට ගිහිල්ලා තියෙන අනුකම්පා සහගතව බලන්න ඕනේ මිසක් වෙන දෙයක් නැහැ. කෑමක් දැක්කොත් ඉන්න බෑ. ඇද්දිලා ගිහිල්ලා ඒක කන්න ඕනේ. රූපයක් දැක්කොත් ඉන්න බෑ. බෙල්ල කඩාගෙන හරි කැරකිලා ඒක බලන්න ඕනේ. ශබ්දයක් ඇහුනොත් යන්තම්. ඉන්න බෑ. මොකද පින්වතුනි මේ ආයතන මේ මේ මේ මේ ඉන්ද්‍රියන් සියල්ල වහල්ලු බවට පත් කරගෙන. වහල්ලු තනිකර වහල්ලු. වහල් වැඩම කරනවා. ඒවටම වහල් වෙලා ඉන්නේ. ඔබ දන්න කී දෙනෙක් ඉන්නවද පින්වතුනි ලෙඩ තියෙන? ඔය අර අධික කෑම නිසා ලෙඩ හැදිච්ච. උන් කන එක නවත්තලා තියනවද? මගේ බේත් පෙති ටික එහෙම ගත්තා නේද? එහෙනම් කෑ හැකියද? මේ ශරීරයට බේත් දදා කනවා. වැරද්දක් ඒගොල්ලන්ගේ නෑ. දොස් කියන්න හොඳ නෑ. මං එයාට දොස් කියනව නෙමෙයි. මේ අනාථ වෙලා ඉන්න හැටි පෙන්වන්නේ. ජීවිතේට ආසයි. කන්නත් ආසයි. කෑම දැක්කහම නොකා බෑ. ඇදිල යනවා කන්න ඕනේ. කන්න ඕනේ. කන්න ඕනේ. මේ ඔක්කොම ඉස්සරහට ඉස්සරහට මම පෙන්නන්නම් පිළිද මේ සංකාර නැගෙන හැටි. මහා අනාථක ඉන්නේ. ඔබට කිව්වනේ කාම ලෝක අනාතයි කියලා. මේ මේව තමයි මේ පැහැදිලි කරන්නේ. ලේසි පහසු එකක් නෙමෙයි. අනාතෙන් අනාතයට ගිහිල්ලා ඉන්නේ. ජීවිතේ පවත්වන්න ඕනේ. ඒක නිසා බේත් ගන්නවා. බේත් අරගෙන ගිහිල්ලා අරක කනවා. ඇවිද ගන්න බෑ. ඉලෙක්ට්‍රික් රෝද පුටුවක් පාවිච්චි කරලා එළියට ගිහිල්ලා රූප ටික බලනවා. නැත්තම් එළියේ සද්දයක් ඇහෙනවා. ඉන්න බෑ. ඉන්න බෑ කෑ ගහනවා. දැකලා නැද්ද එහෙම ආච්චිලා? ආතලා. ඇවිද ගන්න බෑ. නමුත් එළියේ සද්දයක් ඇහෙනවා. කෑක් ගහනවා. මට මාව අරන් ඵලයන් එළියට. ඊට පස්සේ දඟලලා දඟලලා වැටෙනවා. වැටිලත් බඩ ගාගෙන බඩ ගාගෙන එළියට ගිහිල්ලා ඒක බලනවා. මේ ඇස් දෙකට එහෙම පොඩි හානියක් වෙන්නේ යනකොට අනේ බුදු දොස්තර මහත්තයෝ කොහොම හරි මාව මගේ ඇස් දෙක බේරලා දෙන්න දොස්තර මහත්තයෝ. ඇයි මේ? රූප බලන්න. මොන්න තරම් වහල් වෙලාද කියලා හිතලා බලන්න. මේ වහල්කම ඔබට දැනෙන්න ඕනේ පිංගතුනි. ශාස්ත්‍රූන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය කරන්න කියලා කිව්වේ මෙන්න මේකේ තතු දැනගෙන මේ තතු ඔබ හරියට දැනගත්තට පස්සේ පිංගතුනි රූප ඕනේ දිහායක තියෙද්දී රූපවල යථා ස්වභාවය දැනගත්තා මට රූප එපා. මම ඔබට කිව්වා අර ආමි එකක් හදාගන්න කියලා. එක පැත්තක ආමි එක හරි ප්‍රබලයි. උන් හැම තිස්සෙම බලන්නේ ඔබෙන් මොනව ගන්නද? ඒ ඒ පැත්තට හදාගන්න. නමුත් පින්වතුනි මේ පැත්තේ ආමි එක හදාගෙන හදාගෙන එද්දී ඔබ මේක අත්දැකීමෙන් ලබයි. මේ අත්දැකීම ඔබට කියන්නේ. අනිත් පැත්තේ ආමියක හැදෙන්න හැදෙන්න හැදෙන්න පින්වතුනි ඔය ඉන්ද්‍රිය 6 ඉන්ද්‍රිය හයෙන් ප්‍රධාන ඉන්ද්‍රිය පහක් තියෙන ඔය මන කියන එකානේ මහා කිං රජ්ජුරුව ඒකනේ. ඒක හැරෙන්න. අනිත් ඉන්ද්‍රිය පහම ප්‍රඥා චෛතසිකයේ සතු වෙනවා. 90ක්. ප්‍රඥාය චෛතසිකයෙන් හැදෙන හැදෙන ආමියක ඉන්නවනේ. ඒ ආමියක කිව්වේ මොකද්ද? එතනින් යන සිත් පරම්පරාව තියෙනවනේ. ආන් ඒ සිත් පරම්පරාවට නතු වෙනවා. ඊට පස්සේ පින්වතුනි ඔබ පාරේ යනකොට ඔබ බිම බලාගෙන යන්නේ මොනව බලන්නද? බලලා ගත්ත දෙයක් තියනවාද? මේ ටික මෙනෙහි වෙන්න ඕනේ හැබැයි හොඳට. අවබෝධයට එන්න ඕනේ. අන්න එතකොට පින්වතුනි විඩාවක් නැහැ. ඔබ පාරේ යනකොට එකපාරට දකින්න රූපයක්. පුදුම කරදරයන්නේ. ඇයි කරදරේ? හැබැයි පු탁 යනට හිතෙන්නේ මොකද්ද? ෂා ලස්සනනේ ඒ ඒ ඇඳුම හරි ලස්සනයි නේ. කොහෙන්ද දන්නේ ගත්තේ? ඒ පෘථග්ජනයන් ඒකට හරි හොඳයි ඒක දකිද්දී. නමුත් පින්වතුනි මේ සද්ධා අධර්මයේ අවබෝධ වෙච්ච කෙනා එතනින් එහාට බලන්නේ පින්වතුනි සුවය. ඔබ වගේ නෙමෙයි පින්වතුනි. කාම සුඛ අල්ලික අනුയോഗ කරපු උත්මයෙක් හිටියා. කාම සුඛයන්ගේ පැවැත්ම උදෙසා ඒකට අදාළ කටයුතු කරගෙන හිටපු පුද්ගලයෙක් හිටියා. ඒ පුද්ගලයාගේ නම තමයි සිද්ධාර්ථ කියන්නේ. ආන්ගේ උත්තමයා ඔබ වගේ සියදහස් ගුණයක් ඔය කටයුත්ත කළා. නමුත් ඒකෙන් උන්වහන්සේ හොයපු සුවය හම්බුනේ නෑ. එහෙනම් අද මොනවද මේ කරන්නේ? අනිත් පිරිස්. සුවය හොයන්න. පින්වතුනි ඒ සුවය මහත් තුට්ටු දෙකේ සුවයක් පින්වතනි මේ කියන සුවයත් එක්ක. ධාන සුවයක් එක්ක වල්නකොට පින්වතනි තුට්ටු දෙකේ ඔය කියන ඕනෙම කෙනෙක් ධාන සුවයකට සම්වැදුනොත් ආයි නම් හම්බ කරන්න දුවන්නේ ඒක තමයි ඇත්ත. ආයි ගෑනු පස්සේ යන්නේ ඔය ගෑනු පස්සේ යන එක් එක්ක අල්ලලා මොනෝම හරි ක්‍රමවේදකට ප්‍රථම ධානයට සමවැද්දුවොත් ඌ ආයි කවදාවත් ගෑනු පස්සේ යන්නේ නැහැ. උට බ්‍රහ්ම ලෝකෙන් තොර ලෝකක් නැති වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඒ පිරිසට එතනට එන්න බෑ. ඒක නිසා ඒ පිරිස ඒක හොයනවා. මේ යථා දහම තුල ඔබට ඒ තැන් ස්පර්ශ කරන්න පුළුවන්. අන්න එතනින් පින්වතුනි ඒ නැගෙන සුවයක් තියෙනවා. ඔබ හිතනවා මේ පොඩ්ඩක් නිවි හැරිලා ඉන්න ටීවී එක පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ටීවී එක බලනවා කියලා කියන්නේ පින්වතුනි නිවි හැරිලා ඉන්නවා කියන එකද? ඉවරයක් නැහැ. ඇයි පින්වතුනි ඔබ හිතන්න මේ ටීවී එකේ අපි හිතමු මෙන්න මෙහෙම එකක්. ටීවී එකේ නෙමෙයි. ඔබ ඉන්නවා පාරේ. ඒ පාරේ ඔබට පේන එක සීමාවක් තියෙනවා. ඔන්න ඔය පේන සීමාවෙන් වාහන යනවා. ඔබට කියනවා ඔය යන හැම වාහනයක්ම වාහනයකම පාට සටහන් කරගන්න කියලා. දැන් ඔබ බලාගෙන සුස්කල් එක වාහනයක් ගියා. කළු. තව එකක් ගියා නිල්. ආදි වශයෙන් දැන් ඔබ මේක සටහන් කරනවා. දැන් මේක විඩාවර නැද්ද? ඕක විඩාවර නැත්තම් කර්මාන්ත ශාලාවල පින්වතුනි අර මේ බෙල්ට් එකේ වැඩ කරන පිරිස් ඇයි ඒ ඒ පිරිස්ව වෙලාවෙන් වෙලාවට මාරු කරන්නේ මෙතන එක කියන්න ඌ මේ මොකක් හරි ඒන එක අරගෙන මෙතනින් තියන්න ඕනේ. මේ බෙල්ට් එකෙන් මේ බෙල්ට් එකට අරන් තියන්න ඕනේ. හ්ම් හැබැයි ඒක ටිකක් වෙලා ගිහිල්ලා ඒක වයින් කරනවා එතනින්. ඒක වෙතන තියන්නේ ඇයි? ඒක විඩාවටපත් වෙනවා. ඉතින් එහෙනම් පින්වතුනි අර අර අර එකම ඒ වැඩේ කර කර ඉන්න බැරියි ඉතින් විඩාවටපත් වෙන්නේ නැත්තම්. පුදුම විඩාවකටපත් වෙන්නේ. ඉතින් ඕක තමයි පින්වතුනි ඔබ මේ උදේ ඉඳලා කරන වැඩ පිළිවිලේ පුදුම විඩාවටපත් විල්ලක්පත් වෙන්නේ. ඔය රූප බලනවා කියන එක මහා විඩාවක්. මේ ඔක්කොම වෙලා තියෙන්නේ පිංගුදිනේ මේ ගත්ත මුලා දෘෂ්ටියක් හින්දා. මොකද්ද දෘෂ්ටිය? මේ රූප හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය. ඔන්න ඔය දෘෂ්ටියෙන් තමයි ඔබගේ හතුර ඔබව තනිකර පාලනය කරන්නේ. එහෙනම් මේ පැත්තෙන් මේ මිතුරු හමුදාව හදනවා කියලා කියන්නේ පිංගුතුනි මේ රූපේ තියෙන අසාරත්වය දකින්න. අද රූපේ අසාරත්වය දකින්න කියලා කිව්ව ගමන් මොකද්ද කරන්නේ? අර හංකඩේ ගලවපු මිනිහා දිහා බලාගෙන අනේ රූපේ හරි ආසාරයිනේ කියලා හිතා ගන්නවා. ඒක විතරද රූපේ? රූප කියවුවහම වින්ගතුනේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප ගැන හැම රූපයක්ම රූපයක්. මේ හැම රූපයක් ගැනම තියෙන අසාරත්වය මෙනෙහි කරන්න. මුලා දෘෂ්ටියෙන් අයින් වුණා නම් පින්වතුනි ඔබට පුදුම සෝයක් දැනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. රහතන් වහන්සේටවත් පින්වතුනි මේකෙන් ගැලවෙන්න බෑ. මේ වේදනා සංඥා පහළ වෙන ක්‍රමවේදයෙන් ගැලවෙන්න බෑ උන්වහන්සේටවත්. හැබැයි උන්වහන්සේවට ඇලිලා නැහැ. රාග දේශ මොහ සහිතව නෙමෙයි මේ කටයුත්ත කරන්නේ. නමුත් පින්වතුනි උන්වහන්සේලාට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා තමයි උන්වහන්සේලා ප්‍රිය කරන්නේ මොකටද? සංඥා වේදහිත නිරෝධයට සම්බන්ධයෙන්. ඉහාත්මයේදීම, ඒ කියන්නේ මේ අත්බැවේදීම නිවන් සුව විඳින්න. ඔන්න ඔතන තියෙනවා මහා වැදගත් කාරණාවක්. රහතන් වහන්සේටවත් ගැලවෙන්න බැරි මහා විඩාවර දෙයක් තියෙනවා. ඇයි රහතන් වහන්සේ ඇස් දෙක අරන් ඉන්නකොට උන්වහන්සේ රූප පේන්නේ නැද්ද? එතකොට මේ පේන ඒවා අඳුන ගන්න ඕනේ නැද්ද? එහෙනම් දැන් මේකට නැවැත්මක් තියනවද බලන්න. උන්වහන්සේ කැමති නෑ. නැ කැමති නැතා හෝ කැමති වුණා හෝ ඉස්සරහින් රූපයක් ගියොත් ඒක පේන්නේ නැද්ද උන්වහන්සේ? ශාස්තෘන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී 500ක් භික්ෂු පිරිස සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ 500ක් භික්ෂු පිරිස ශාස්තෘන් වහන්සේට පේන්නේ නැද්ද? ඒ පේනකොට ආ මොග්ගල්ලානත් අතන ඉන්නවා, ආරිපුත්තත් අතන ඉන්නවා කියලා උන්වහන්සේට දැනෙන්නේ නැද්ද? එහෙනම් මේ මහ විඩාවක් නෙමෙයිද මේ කියන එක? දැන් ඔබ මේ කාර් එක මේ ගියේ මර්සිඩීස් බෙන්ස් රථයක් කළු පාටයි. දැන් ඔය ටික මාක් කරන්න කිව්වොත් එහෙම. දැන් විඩාවක් නැද්ද? ඉතින් ඔබ ඔව කොච්චර මාක් කරනවද බලන්න. පාරේ යන ගමන් මේ මේ මේ පාරේ යන්න ඕනේ තැනට යන්නේ නැතුව. මොකද කරන්නේ? අර හර හැම එකක්ම නේ බලන්නේ. වටේ පිටේ තියෙන ඒවා ඔක්කොම බලබලා බලබලා යනවා සටහන් කරනවා. ඉතින් මේ පොඩි වෙහසක්ද වෙහසෙන්නේ. කො ගත්තද? අරකත් බැලුවා සටහන් කරනවා ගැන ඔක්කොම ඇතුළත මේක ඇඳලා තියෙන මේක ඒක ඇඳලා තියෙන මේක ඕක ප්‍රයිමාක් එකක් ඕක මේ එකක් ඕක මේ ඕක පරණ ඕක පර පරණ ඇඳුමක් ඇඳලා යන එක ඌ නාලත් නෑ ඔය ඔක්කොම සටහන් කරනවා පට පට පට පට ගාලා. කරුමයක් නේ ජීවත් වෙනවා කියන එක. ඔහුද නැද්ද? නෑ හිතලා බලන්නකො. කොහොම දැන් ඔබට නිදහසක්? කොයි වෙලාවේද ඔබ නිදහස් වෙයි විඳින්නේ? එහෙනම් දැන් හිතන්න දැන් මේ ලෝකෙන ලොකුම සල්ලිකාරයත් නිදහස් වෙයි විඳිනවද? නැහැ. අර ඒකයි ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ මේ පිදුරු දාපු බිමේ නිදාගත්ත මම සුවසේ නිදාගන්න ඔය රජමැදුරුවල නිදාගන්න එකලට වඩා උන්වහන්සේ සුවසේ ඉන්නේ. හැබැයි උන්වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? ඇස් දෙක අරපු ගමන් රූප පේනවා. ඒව උන්වහන්සේ අඳුන ගන්න ඕනේ. එහෙනම් නිවන් සුවය කියන්නේ මොකද්ද? නිවන් සුවය කියන්නේ පිඟුතුනේ කිසිම වැඩක් නැති තැන. දැන් ඔබ පිළිගන්නවා නේද? ඔබට වැඩ අඩු වෙන්න අඩු වෙන්න සුවයයි කියලා. ළමයා මොන්ඩිසෝරි යන්න කලින් හම්බුව අම්මට හරි වැඩ. ළමයා යන්තම් මොන්ඩිසෝරි දැම්මහම මොකද වෙන්නේ? පැය කීපයක් නිදහසේ ඉන්න පුළුවන් කොල්ලා එනකන් කෙල්ල එනකන් කියලා හිතා ගන්නවා. ඉස්කෝලේ දැම්මට පස්සේ අම්බෝ ඇති අන්තන් දුනා මාර වෙනකන් දැන් ඉතින් කරදරයක් නැතුව හිටියයි. නේද? එහෙනම් මේ වැඩ අඩුවෙන් අඩුවෙන් මොකද වෙන්නේ? නැත්නම් හිතනවා බොස් නෑ මේ දවස් ටිකේ දැන් ටිකක් වැඩ අඩුයි පම් පම් ඔෆිස් එකට වෙලා හිටියයි. ආදි වශයෙන් හිතෙන වැඩ අඩුවෙන් අඩුවෙන් මොකද වෙන්නේ? නිදහස් නේද ටිකක්? ආ. එහෙනම් පින්වතුනි ඔබ හිතලා බලන්න. ඇස් දෙකෙන් ගන්න වැඩ ටික අඩු වෙලා. තියෙන වෙලාවට මොනතරම් නිදහස් වෙන්න ඕනේද කියලා. එහෙනම් පින්වතුනි ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවද නිදහස්. ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවද නිදහස් කියලා හිතන බලන්න. හැබැයි මිනිසුන්ට ඕනේ මොකද්ද? මේ ඇස් දෙක පුළුවන් තරම් මේ ඇරෙන ටික නෙමෙයි. තව පුළුවන් නම් නල්ලට උඩිනුත් අරගන්නවා මේක. අරගෙන ඉවරලා ඇහි බෝලේ ඕම නෙමෙයි. අර අර තියෙන වීදි කැමරා නේද? රවුමටම පේන. ඒ විදිහට හැදුනා නම් හොඳයි කියලා හිතලා ඉන්නේ. පුළුවන් තරම් මේක බලන්නයි ඕනේ. මොකද පින්වදෙන මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක මහා විඩාවක් කියලා. මේ රූප බලන එක මහා විඩාවක් කියලා. බල බල බල බල අඳුන ගන්න එක මහා විඩාවක්. අඳුන ගත්තට විතරක් හරියන්නේ නේද? ඊට පස්සේ මොකද? සංකාර කරන්න ඕනේ. සංකාර කරන්න ඕනේ. ඊට පස්සේ ඒවට ඒකට අදාළ විඥාන ගොඩනගනක ගොඩනගනක ආපහු මේක කරකවන්න ඕනේ. කරකෝ කරකෝ කරකෝ කරකෝ බලන්න ඕනේ. ඊළඟට මේ රූකඩේ හරවන්න ඕනේ. කාය සංකාර කරන්න ඕනේ. ඊළඟට විතක්ක ਵਿਚාර නගන්න ඕනේ. විතක්ක ਵਿਚාර නගලා කතා කරන්න ඕනේ. විතක්ක ਵਿਚාර කියන්නේ කතා කරන්න ඉස්සෙල්ලා හැදෙන දේ. දැන් මේව ඉස්සරහට ධානාංගත් විස්තර කරද්දී පින්වතුනි ඔබට විස්තර කරලා දෙන්නම්. මේ ඔක්කොම කරන්න ඕනේ. දැන් ඔබ ඔබ ලස්සන රූපයක් දැක ගමන් ඉස්සෙල්ලා ෂා කියනවා. කොහොමද කියන්නේ? අන්න විතක්ක ਵਿਚාර නගලා දැන් ඊට පස්සේ මේ සොර තන්ත්‍ර ඔක්කොම කම්පණය කරලා නේද? මේක එළියට දානවා. ඊට පස්සේ රූපය ආයි බලනවා. දැන් ඇස් දෙක ඇරියේ කොහොමද ඒක බලන්න? කාය සංකාර වඩලා. ඊට පස්සේ ඇහි බෝලේ මෙහෙම තියෙන ඇහි බෝලේ දැන් අතනේ රූපේ තියෙන්නේ. දැන් ඇහි බෝලේ කොහොමද මෙහෙම අරගෙන ගියේ? බෙල්ල හරවන්නේ ඇහි මෙහෙම බලනවා. එහෙනම් ඇහි බෝලේ හැරෙවුව නේද? ඒ ඇහි බෝලේ හරවන්නේ කොහොමද? නිකන් හැරවෙනවද ඇහි බෝලේ? බෝනික් එක්ක නිකන් හැරවෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? කාය සංකාර වඩන්න ඕනේ. කාය සංකාරයක් වල්ලා බඳ බැලුව අර පැත්ත. ඒ පැත්ත බැලුවහම ඔන්න ඒක පෙවුණා දැන්. ඊට පස්සේ දැන් ඇහැ දැවිල්ලයි. ඇයි? මේ මේ ඔය දස් දෙක අරෙහිමේ ඇහි වදිනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ආය පිල්ලම් ගහන්න ඕනේ. පිල්ලම් ගහන්නේ ඉබේ ගහන එකක්ද? එහෙම තමයි හිතන් ඉන්නේ. පින්වදනේ හුස්ම ගන්න එකත් ඉබේ ගන්නවා කියලානේ අද විද්‍යාඥයෝ හිතන් ඉන්නේ. විද්‍යාඥයෝ හිතන් ඉන්නේ පින්වදනේ හුස්ම ගන්නවා කියන එක ඉබේ ඉබේ කරන වැඩ පිළිවෙලක් කියලා. හුස්ම ගන්නවා කියන එක ඉබේ වෙන වැඩ පිළිවෙලක් නෙමෙයි. හුස්ම ගන්නවා කියන එක මොකද්ද? කාය සංකාරයක්. ඔබට මේ මේ ගැන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් එක සතියකදී මේව අවබෝධ කරන්න බෑ. ක්‍රමානුකූලව මේක අවබෝධ කර කර කර කර ඉස්සරහට යනකොට පිඟුදින ඔබට තේරේ ජීවත් වෙනවා කියන එක මහාම මහා 1000ක්. මිනිස්සු හිතන් ඉන්නේ ළමයි හදන එක හරි 1000ක් කියලා. හරි අමාරු වැඩක් කියලා. ඊට වඩා 100 කෝටියක් අමාරු වැඩක් ඔබ කරන්නේ මොනවද? ඇයි ජීවත් වෙනවා කියන එක, රූප බලනවා කියන එක පොඩි අමාරු වැඩක්ද? ඔය දවසකට ඔය බෙල්ල කී වතාවක් ඔබ හරවන්නේ නැද්ද? හිතන්න පිඟුදිනේ බෙල්ල හරවන්නේ නැතුව ඉන්න තියෙනවනම්. සුවයක් නැද්ද? බලන්නකො නිවන් සුවය කියන එක මොන තරම් සුවයක්ද කියලා. නිරෝධයෙන් හිතන්නේ ඒක. ඉහාත්මේදිම නිවන් සුවේ විඳින ක්‍රමවේදය තමයි මොකද්ද? නිරෝධ සමාපත්තිය. ඇහැට රූප පේන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ එකකටවත් මොනවා හදන්නේ නැද්ද? හිත හදන්නේ නැහැ. හිත හැදෙන්නේ නැහැ. හිත නැවතිලා. සංඥා වේදහිත නිරෝධය. වේදනා සංඥා සහ මුලින්ම ගිහිල්ලා. නැවතිලා තියෙන්නේ. ඒ අදිස්ථාන කාලේ එනකම් පින්වතුනි. ඒ උත්තමයව ගින්නෙන් එහෙම නසන්න බෑ. ඒක අදිස්ථානයක්. උන්වහන්සේලා අදිස්ථාන හතරක් කරනවා. නිරෝධ සමාපත්තියට යන්න ඉස්සෙල්ලා මම මේ ඉස්සරහට කතා කරමු. මොකද දැම්ම නිරෝධ සමාපත්තිය ගැන කතා කරලා වැඩක් නැහැ. එතනට එන්න අදාළ පුද්ගලයෝ අපි හදමු ක්‍රමක්‍රමයෙන්. ධානවලට පින්වතුනි මම ඔබව ධානවලට පොළඹවන්නේ නැහැ. මම ඔබට කියන්නේ ප්‍රඥාව වර්ධනය කරගන්න. ඒ ප්‍රඥාව වර්ධනය කරන්න කරන භාවනා කටයුතු වලදී පින්වතුනි යම් අවස්ථාවක ඔබට ධාන ලැබෙයි. ඒ ධාන තුල ඉන්න. ඒ ධාන සුවේ විඳගෙන ඉන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රඥාවයි හොයන්නේ මේ. සමාධිය නෙමෙයි. සමාධිය නෙමෙයි වැදගත් වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒක නිසා මේක යථාර්ථව අවබෝධ කරගන්න. නමුත් මම ඔබට මේ පෙන්වන්නේ පිංගුතුනි මේ ඉහාත්ම සුඛය වේදනා සංඥා නිරුද්ධ කළා. ඒ ඉන්නේ උත්තමයට. කවුරු හරි ඇවිල්ලා ගැහුවා. දැනෙන්නේ කනට ගල්ලා හූ තිබ්බත් දැනෙන්නේ නැහැ. වෛද්‍යවරයෙක් කියලා චෙක් කළොත් එහෙම කියයි මැරිලා වල්ලා දාපන් කියලා. වල්ලා දැම්මට දිරන්නේ නැහැ. පිච්චුවට පිච්චෙන්නේ නැහැ. අදිස්ථානයක් කරලා තියෙන්නේ. සිවුරු පොටක් පුච්චන්න බෑ. ඒ අදිස්ථානයේ බලයට. උන්වහන්සේලා ඒ අදිස්ථාන මං කියව අදිස්ථාන හතරක් කරනවා කියලා. ඒක අදිස්ථානයක් තමයි පිඟුතුනි. සංඝයා වහන්සේලාට විනය කර්මයක් කිරීමේ අවශ්‍යතාවයක් මතු වුණා. ඒකට සංඝයා වහන්සේලාගේ කැමැත්ත එනකොටම මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ උත්මයව මේකට සම්බන්ධ කරගන්න ඕනේ කියන හැඟීමක් මතු වුණොත් එහෙම. එතනින් අවදි වෙනවා. භාග්‍යවතුන් වහන්සේට මේ රහතන් වහන්සේත් නම කතා කරන්න එහෙම හිතවිල්ලක් පහළ වුණොත් එතනින් අවදි වෙනවා. ඒක ඉබේ වෙන්නේ. මොකද හේතුව හිත නගන්නේ නැහැ මේ වෙලාවට. ඒක හරි ගැඹුරු තැනක්. ඒ වෙලාවට හිත නගන්නේ නැහනේ අවදි වෙන්න. දැන් ඔබ මෙහෙම ඉන්නකොට කවුරු හරි කතා කළොත් ඔබ හිත නගනවනේ ඔබට දැනෙනවනේ අරයා කතා කරනවා කියලා. නේද? දැන් හිත නගන්නේ නැති කෙනාට ඇහෙන්නෙත් නැහැ දැනේ මොකුත්ම දැනින්නක් මොකුත් නැහැ. එහෙනම් ඒ උත්තරමයට කොහොමද මේක වෙන්නේ? අර අධිෂ්ඨාන බලය කරන්නේ ඒකයි. දර ශාස්ත්‍රූන් වහන්සේට ඌමනාවක් ආව නම් මට දැන් අපි හිතමු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධලා ඉන්න වෙලාවේ ශාස්ත්‍රූන් වහන්සේට අදහසක් ආවොත් එහෙම මා පුත් කාශ්‍යපයන් හම්බ වෙන්න ඕනේ. කතා කරන්න ඕනේ එහෙම කියලා. ආවොත් එහෙම මොකද වෙන්නේ? ඒ හැඟීමත් එක්කම පින්වතුනි අතනින් අවදින මොකද අදිස්ථාන කරලා තියෙන්නේ එහෙම වෙන්න. ඉතින් අන්න එහෙම ක්‍රමවේදයක් ඒක. ඉතින් කොහොම හරි පින්වතුනි මේ වේදනා සංඥා ලබන්න නැතුව ඉන්නවා කියන එක මොනතරම් සුවයක්ද කියලා හිතලා බලන්න ඔබ. මේ රූප වලට වහල් වීම කියන එක මහා මෝඩ වැඩක්. මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒවා මහා සාරයි කියලා. නමුත් සාර නෙමෙයි පින්වතුනි මේ මහා වේදනාවක් දෙන්නේ. මහා දාහයක් මේක. ඉන්ද්‍රිය සංවරය කරගන්න හරි ලේසි පින්වතුනි. හැමතිස්සෙම අර මිතුරු හමුදාවට බාර දෙන්නේ. මිතුරු හමුදාව හොඳට තියුණු කරගන්න. ඒ කියන්නේ ඔබගේ ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ මොකද්ද? සතුරු හමුදාවේ බල්ල බින්දෙනවා. ඒකේ අවිද්‍යාවේ බල්ල බින්දෙනවා. විද්‍යාවෙන් මේක ආලෝකමත් වෙනවා. ඊට පස්සේ ආයේ පිංගුදින්නේ ඔබ බිම බලාගත්ත ගමන් යන්නේ. අරහෙන් සද්දයක් එනවා. මොකටද? දැන් ඔබ දැකලා ඇති. මේ මේ රටවල වල පිංගුදින්නේ විශේෂයෙන් මෝටර් වේහයක ඇක්සිඩන්ට් එකක් වුණාම ඇයි ලේන් හතරක් විතර වහන්නේ? දැන ගැනීමට තියෙන දැඩි ආසාවෙන් පසු වෙන පිරිස් එතනින් යන ගමන් ඒක බල බල ගිහලා ඉස්සරහේ හප්ප ගන්නවා. දැන් ඒක බැලුවා කියලා ඒකුන් නැති සෙතේ මොකද්ද? නමුත් දැනගන්න නම් හරි ආසයි. ඇයි ඒ දැන ගැනීම තුල පිඟුදුනේ දැකපු එකෙන් මේ මන කියන එකාට පුළුවන් මහා දේවල් ගොඩ නගා ගන්න. ආ කොහොම එන්නේ නැද්ද එන මෙහෙම එන්නේ නැද්ද නේ මෙහෙම ඇවිල්ලා හැපෙන්නේ නැතිනේ අර කෑලිනේ දැන් තව තැනක මම කෑලි ගිහිල්ලා දැන් පත්තරයක් කියනවනේ අපේ මහත්තයෙක් මාත් එක්ක කියන දවස මේ පත්තර කියවන්න කැමතියි මන් දන්නව ඇති වැඩක් නැහැ කියලා. ඇමරිකාවේ අහවලාට අහවල් දේ වෙලා ඉතින් මට මොකෝ. නමුත් මේ පත්තරේ ඉතින් කියවන්න කැමති. ඇයි? දැනගන්න තියෙන කැමැත්ත. ඔන්න හොඳට බලා ගන්න. මේ දැනගන්න තියෙන කැමැත්ත, වේදනා සංඥා පහල කරන්න තියෙන දැඩි කැමැත්ත. ඒ ඒ කැමැත්ත නිසා මොකද වෙන්නේ? ඒක බල්ල ඉවර වෙලා ඒව දාගෙන ඉවරලා කොහේදී හරි තැනකදී ඔක ගන්නවා. ඇදලා. ඔය මමත්වයේ එක කෑල්ලක් පිඟුදින ඕක නැති වෙන්නේ මමත්වයත් එක්ක. මම කියන කෙනාව හදන්න ඕන තැනක් එනවනේ. අපි හිතමු මේට මාසෙකට කලින් ඔබ පත්තරයක කෑල්ලක් බැලුවා. දැන් මේ අද මේ මේ යම් වෙලාවකදී කවුරු හරි කෙනෙක් මොකක් හරි ඒ වගේ දෙයක් කතා කරනවා. කට්ටිය කල්පනා කරනවා කොහොමද දන්නේ ඒක උනේ කියලා. කියනකොට මොකද වෙන්නේ? අර මමව ගොඩ නගනවා එතන ටක් ගාලා. ඕක මෙහෙමනේ. ඕන් ඔය බලාපොරොත්තු සහිතව තමයි පින්වතුනි හැමතිස්සෙම හැමදේම දැනගන්න උත්සාහ කරන්නේ. ඔන්න ඔය දැන ගැනීම රහතන් වහන්සේගේ නෑ. අර මම කියපු වේදනා සංඥා දෙකේ රහතන් වහන්සේගේ චිත්තයටත් ඒවා තියෙනවා. නැත්තේ නෑ. හැබැයි උන්වහන්සේ මතු ප්‍රයෝජනයේ උදෙසා අවිසංකාර වශයෙන් ඒවා රැස් කරලා තියාගන්නේ නෑ. උන්වහන්සේටත් ඇහැ රූප ඇහැට ඉස්සරහින් රූපයක් ගියාම උන්වහන්සේටත් ඒවා පේනවා. වේදනා දැනෙනවා, සංඥා දැනෙනවා. විසාකාව ගියානම් ඉස්සරහින්. ආ මේ විසාකාවනි කියලා භාග්‍යතුන් වහන්සේ අඳුන ගන්නවා. ඉතින් උන්වහන්සේලාත් ආයේ මේ නිවිලා ඉන්න හම් වෙන්නේ නැහැ. ඒකයි සෝපාදිශේෂ නිවන කිව්වේ මොකද්ද? ස උපදි ශේසයි. ඒ කිව්වේ මොකද්ද? උපදි ශේසයි. උපදි ශේසයි කිව්වේ තාව මේ උප්පත්තියෙන් හම්බෙච්ච කරුමේ තාම තියෙනවා. උප්පත්ති හම්බෙච්ච කරුමේ මොකද්ද? මේ ශරීරේ. සහ ඒකට අදාළව බහින්න තියෙන විපාක. ඒ ඔක්කොම තාම තියෙනවා. එහෙනම් වැදගත්ම එක මොකද්ද? සෝපදිශේෂ නිවන නෙමෙයි. මොනවද? අනුපදිශේෂ නිවන. අනුපාදිශේෂ නිවන තමයි වැදගත්ම එක. ඒක තමයි නියම නිවන් සුවය. ඒ අනුපාදිශේෂ නිවනට සම්වැදුනා වගේ තමයි මොකක්ද වෙන්නේ? අර සංඥා වේදිත නිරෝධයට සම්වැදුනහම විපාකවලට එන්න බෑ එතනට. නවත්තලා තියෙන්නේ. ඇහැට රූපයක් දකින්නවා කියන එක විපාකයක්. මේ ඔබ නිකන් ඇස් දෙක අරගෙන ඉන්නවා. ඉන්නකොට මොකක් හරි දකින්නවා. ඔබට උමනාවක් තිබුණ නෑ මේ බල්බ් එක දිහා බලන්න. නමුත් මේක මේක ඇස් දෙකේ ගැටුණා. ඒකට තමයි ඒවට කියන්නේ විපාක කියලා. දැන් මේක ඇස් දෙකේ ගැටුණාම මොකද වෙන්නේ? දැන් මේක අඳුන ගන්න ඕනේ නැද්ද? ඉතින් වාතයක් නේ. මෙයා හිතලා බලන්න. දැන් මේක අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ මේක එල්ලිලා තියෙනවා. එල්ලිලා තියෙනවා. ඒ ඔක්කොම අඳුන ගන්නවා. ඒ අඳුනගෙන ඒව දැන ගන්නවා. අර කොලයක් අරගෙන පාර යන වාහන ගයිනෝ වගේ තමයි. සද්දයක් ආහම ඔය සද්දේ අරගෙන ඒ සද්දේ දැනගන්නවා. දැන් සාස්ත්‍රුන් වහන්සේ ඉන්න වෙලාවක ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා ස්වාමීනි කියනවා. එතකොට ස්වාමීනි කියන සද්දේ උන්වහන්සේගේ කනේ වදිනකොට උන්වහන්සේ සංඥා වේදිත නිරෝධයේ හිටියන උන්වහන්සේට කිසිම දාහයක් නැහැ. මෙන්න මේක තේරුම් ගන්න පිළිදෙන මේ නිවන් සැපය කියන එක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. නිවනේ මොන සැපයක්ද කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. ආයි උපදින්න නැත්තම් මොන මොකද්ද එහෙනම් තව තියෙන්නේ කියලා. හේතුව පිංගුතුනි මේ කියන මූලික මම ඒකයි කියන්නේ ධර්මයේ සහ මුලින්ම හැඟවිලා තියෙන්නේ. මේ ධර්මයේ මේ මේ අවශ්‍යම මූලිකම හරියක් මේ. මේවා ඇහිලා නැහනේ කවදක්වත් ඔබට. අන්න ඒකයි මම කියන්නේ. ධර්මයේ හැඟ වුණාට පස්සේ නිවන නිවන් සුවය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න බෑ පිරිසට. මිනිස්සු හිතාගෙන ඉන්නේ නිවන් සුවය කියන්නේ බලු ආත්මෙන් නිදහස් වුණාම නිවන් සුවය කියලා. ඒක නෙමෙයි. ඉපදිලා ඉන්නකොට යම් උපදී ඉපදීමක් සකස් වුණා නම් පින්වතුනි ඒ ඉපදීම සකස් වෙච්ච පුද්ගලයාට විඳින්න තියෙන මහා දුක්ගහටක් තියෙනවා. සංකීප්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකෙන් සාස්ත්‍රුන් වහන්සේ ඉදිරිපත් කළේ ඔන්න ඔය දුක. ඕක තමයි මහම දුක. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කමක් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස තව කමක් නැහැ. ඒවෙන් නිදහස් වෙන්න පුළුවන්. මට ඕනේ නැහැ එකෙක්වත් කියලා වනගත වෙනවා හාමුදුරුවෝ. දැන් ඉතින් අම්මා රහේ මැරිලා ප්‍රශ්නයක්ද? නැහැ. කව කාගේවත් කිසිම නැහැ හැඟීමක් නැහැ කාත් එක්කවත්. ඉන්නවා පැත්තකට වෙලා. ඈ ඒ ප්‍රශ්නයක්ද නෑ. නමුත් පුළුවන් ද පින්වතුනි ඇහැට රූප පේන එකෙන් නිදහස් වෙලා ඉන්න. කණ්ඩ ශබ්ද ඇහෙන එකෙන් නිදහස් වෙලා ඉන්න. ඒ ඇහෙන ඇහෙන ශබ්ද මේකයි අරකයි මේකයි අරකයි මේකයි මේකයි මේකයි මේකයි මේකයි කියලා ඔක්කොම මේ හදාගන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇහිලා ස්වාමීනි කියලා උන්වහන්සේට කතා කරනකොට එතන උන්වහන්සේත් දැනගන්නව නේද මේ ආනන්ද හාමුදුරුවෝ කතා කළේ කියලා. එහෙනම් උන්වහන්සේට විඩා නැද්ද? පුදුම විඩාවක උන්වහන්සේ ජීවත් වෙන්නේ. ඒකයි පින්වතුනි මේ නිවන් සුවය කියන එක මහා සුවයක්. මේ සුවයයි අපි අත්විඳින්න ඕනේ. දැන් දෙවි කෙනෙකුට ඕක තියනවද? දැන් මිනිස්සු දිව්‍ය ලෝකෙ යන්න හදන්නේ ඇයි? මේට වඩා ලස්සන පොකුණු එහෙ තියෙනවා. මේට වඩා ලස්සන මල් වතු එහෙ තියෙනවා. මේට වඩා ලස්සන ඇලදොල ගංගා එහෙ තියෙනවා. ඒක නිසා නේද දිව්‍ය ලෝකෙ යන්නේ මිනිස්සු. බලන්න. මුලාව. මෙන්න මේ මුලාවෙන් ඉන්නේ තමයි ඒ දිව්‍ය ලෝකෙට පයින්න හදන්නේ. මෙන්න මේ යථාර්ථය දැනගතන දිව්‍ය ලෝකෙට පයින් එක නෙමෙයි ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? මේ මේ මේ වැඩේ ඉවර කරගන්න එක. අරහත්ත්වයටපත් උනත් නිවනක් නෑ පේනවනේ. කියන අරහත්ත්වයටපත් නිවනක් නෑ කියලා කිව්වෙ මොකද්ද? සැනසීමක් නෑ අරහත්ත්වයටපත් උනත්. ඇයි? තාම සෝ උපදිය සේසයිනේ. විපාක තියෙනවානේ. විපාක ඔක්කොම එනවා. විපාක කිව්වේ අර කරපු කර්ම වලට ඒවම නෙමෙයි. ඉතින් ඇහැට රූප පේනකොට ඒව අඳුනගෙන ඒ ටික වේ කරගන්න ඕනේ. ඉතින් විඩා. පුදුම විඩාවක් තියෙන්නේ. මම කියනවට පින්වතනි එක දවසක් අදිස්ථාන කරන්න. මම ඇවිදිනකොට මම ඇවිදින එක විතරයි කරන්නේ. ඔය ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියනකොට ඒවා මම ඉස්සරහට විග්‍රහ කරන්න මම ඒක කිව්වේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව අවුරුද්දක් කතා කරනවා මම. ඒ අවුරුද්ද තුලත් ඒකෙන් 100% කතා කරලා ඉවර කරන්න බෑ. මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදුහාඳුරන් දේශනා කරපු සත්‍ය ධර්මයේ බොහොම ලේසියෙන් කියන්න පුළුවන් එකක් කියලා. එහෙම කියන්න පුළුවන් ඒවා නෙමෙයි. පොත්වල ලියන්න බෑ බුදුහාඳුරන්ගේ ධර්මය. ත්‍රිපිටකයේ ලියලා තියෙනවා පෙළ දහම විතරක්. පෙළ දහමේ මොනවද තියෙන්නේ? මාත්‍රුකා ටික විතරයි. මාත්‍රුකා පාළි විතරයි තියෙන්නේ. උද්දේශය විතරයි නිද්දේශ පටිනිද්දේශ නැහැ. මේ නිද්දේශ පටිනිද්දේශ තමයි අපි මේ පුළුවන් තරම් කියන්නේ. මේවා පොත්වල ලියන්න ගියොත් එහෙම මාගල්වල ලියන්න වෙන්නේ පොත්වල නෙමෙයි. ඒකයි පින්වතුනි මේ අක්ෂර ක්‍රමය මේකට හරියන්නේ නැහැ. අවබෝධ වෙච්ච උත්මයන්ගෙන්ම එළියට එන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. සමාධිගත වෙවි සමාධිගත වෙවි මේ තුන මේක මේ විග්‍රහ කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි එකම ක්‍රමවේදය මේකෙන් ඉදා. එහෙම එහෙම කියන උත්මයෝ ඉන්නවා. ඒ වගේම ආචාර්ය પરම්පරාවලින් කටපාඩමින් කතා කරන පිරිස් ඉන්නවා. ඉතින් ඒක ඒ කියනකොට පින්වදිනේ ධහම ගැලපෙන්නේ නැහැ. ධර්මයට දාලා බලද්දි විනයට සසඳලා බලද්දි ගැලපෙන්නේ නැහැ. ඒ ගැළපෙන්නේ නැති තැන් තමයි අපි ඔබට මේ කියන්නේ. මේ ගැළපෙන්නේ නැහැ සමාධිගත ක්‍රමවේදකින් බලන්න. ඔබම. අන්න එතකොට ඔබට තේරෙනවා මේක ගැළපෙන්නේ නැහැ තමයි. මේක මෙතනින් මෙහෙම ගියාට හරියන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මේ විඩාවෙන් මිදෙන ක්‍රමවේදේ. එහෙනම් දැන් ඉස්සෙල්ලා අපි බලමු ඔන්න මම දැන් ඔබව ටිකක් ගැඹුරට අරගෙන යනවා. තේරුණා හෝ නැත අහන්න. නැවත නැවත නැවත නැවත අහනකොට පින්වතුනි ඔන්න ඔබට මේක තේරෙන්න පටන් ගනී. ප්‍රශ්නයක් නෑ තව අවුරුද්දක් ඉදිරියනකම් අපි කායානුපස්සනාව කතා කරනවා. එතන කායානුපස්සනාව අහලා අහලා අහලා අහලා අහලා පිංගුතුනි මේකෙදින යථාර්ථයට එන්න ප්‍රඥාව තමයි මේ. අද මේ වනහල ඉවරනකොට පිංගුතුනි ඔබ හිටියට වඩා ප්‍රඥාවන්තයි. මම ඒකයි ඔබට කිව්වේ එක දවසක් අරගෙන ඒ එක දවසක අදිස්ථාන කරන්න. මම යනකොට යනවා කියන විතරයි යන එක ගැන විතරයි මම බලන්නේ. මට යන්න අවශ්‍ය මොනවද ඕනේ? පාර පේන්නයි ඕනේ. දැන් පාරේ හැතැම්මක් පේන්නුනේ නැද මට යන්න? නැහැ. මට පාරේ අඩි දෙකක් පෙනුනහම ඇති. අඩි දෙකක් තුනක් පෙනුනහම ඇති. මේ හිමින් එහෙම යන්න අවස්ථාවක් නැහැ. සාමාන්‍ය යන ගමන යන්න. හැබැයි අඩි දෙක තුනක් දුවනවා නම් ටිකක් අඩි 5 6ක් බලන්න ඉස්සරහා. මොකද වේගෙන් එතනට ළඟා වෙන හින්දා. ඇවිදගෙන යනවා නම් අඩි 3ක් විතර ඉස්සරහා බලාගෙන. අදිස්ථාන කරන්න. නෑ මම බෝම්බ ගැහුවත් එහා පැත්තේ. බෝම්බෙට මොකද උනේ කියලා මම බලන්නේ නැහැ. මිතුරු හමුදාවට බාර දෙන්න ඉන්ද්‍රිය ටික. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඔන්න ඔය ස්වභාවයක්. ඉන්ද්‍රිය සංවරය කරගත්තේ නැත්නම් පිංගුතුනි නිවන් දැකලි හමාරයි. ඇයි? ඉන්ද්‍රියෝ ආයතන කරගත්ත ගමන් සතුරු හමුදාව බලවත් වෙනවා මිසක් ඔබ මිතුරු හමුදාව බලවත් වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන්ට නම් ආයතන වෙන්න දෙන්න එපා. දැන් මම මේ කියන ඒවා පිංගුතුනි දිගටම බණ අහන අයට විතරයි හැබැයි තේරෙන්නේ. ඉතින් මුල මුල ඉඳලා අහන්න. මුල ඉඳලා කියන්නේ සති මාස මාස දෙක තුනක වෙලා ඉඳලා කියන ඒවා හොඳට අහන්න. අහලා හොඳ අවබෝධයකට ගන්න. අන්න හරි. එහෙනම් මේ මේ ප්‍රඥාව හදන්න. මේ ප්‍රඥාව එන්න එන්න එන්න එන්න එන්න එන්න මොකද වෙන්නේ? ඒ කියන්නේ ලෝකයේ යථා ස්වභාවය තේරෙන්න ඕනේ. ඒ යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න තේරෙන්න මිතුරු හමුදා බලවත් වෙනවා. මිතුරු හමුදා බලවත් වෙනකොට සතුරු හමුදාමක් වෙනවද? සතුරු හමුදාව යටපත් වෙලා යනවා. එහෙනම් සතුරු හමුදාවට ආහාර සපයන ක්‍රමවේදය තමයි මොනවද? ඉන්ද්‍රිය. ඔය ඉන්ද්‍රිය ටික මක් වුණාමද? ඉන්ද්‍රිය ටික ආයතන කරගත්තාම ආයතන කරන්නේ මන. අපි මේවා කතා කරලා දිනනවා. මන විසින් මේ ඉන්ද්‍රිය ටික ආයතන බවට පත් කරපු ගමන් මොකද වෙන්නේ? එතනින් ඕන්න අරගොල්ල පෝෂණය වෙනවා හොඳට. පෝෂණය වෙලා ලෝකේ සාරයි ලෝකේ සාරයි බලපන් හැරියම් කරපන් අරපන් කතා කරපන් නටපන් සින්දුවක් ඇහෙනකොට මොකද්ද කරන් තියෙන්නේ? ඈ නටනවා ඊට පස්සේ. සින්දුවකට නටන්නේ ඒකයි. මෙලෙස. ඒක තමයි විදිය. ඉතින් හිතලා බලන්න. කය මොන තරම් විඩාවට පත් කරනවද කියලා අරකින් ආපු අර තෘප්තිය විඳින්න. මිතුරු හමුදාව බලවත් කරගත්ත ගමන් හිතන්නේ කද මොකක්ද මම යන්නේ මට යන්න ඕනේ තැනට මම යනවා විතරයි. මම යනවා මේ. මම රූප බලනවා නෙමෙයි. මොකද අපේ මහත්තයෙක් මගෙන් ඇහුවා මේක මේ ප්‍රායෝගිකව කරන්න මට එක එක විදිහක් අල්ලලා දෙන්න කියලා. හරිම වැදගත් පින්වතුනි. ඒක තමයි කරෙන්න ඕනේ. ඔබ ඔබව দমনය කරගන්න ළමයි 365 කිටියත් වැඩක් නැහැ. ඔච්චර තමයි ඊට පස්සේ ආයි. ආයි ඔය කවුරුත් එන්නේ නැහැ ඔබගේ පිටට. අවුරුද්දේ දාන දුන්නාට පස්සේ උන්ට මතකත් නැහැ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියද කියලා. ඊට පස්සේ උන්ට උන්ගේ වැඩ තියෙනවා කරන්න. මේ හොඳට තේරුම් ගන්න මේ කියන ඒවා. ඔබගේ යහපතට කියන්නේ නැත්තම් ඉඳින් බින්වතුනි. ඔබට ළමයි 5000 හිටියම් මට මොකෝ? මම මේ කියන්නේ ඔබට රස්තාවල් 10000ක් තිබුණා, ගෙවල් ලක්ෂයක් තිබුණා මට මොකෝ? මම මේ කියන්නේ පින්වතුනි ඔබ ඔබගේ වැඩේ කරගත්තේ නැත්නම් මේකෙන් ඉතින් ඔබ ඉවරයි. මේ අත්දැවේ හැලුනොත් එහෙම ආයි ඔබට අත්දැවක් එන්නේ නැහැ නිවන් දකින්න මේ කල්පේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මේ අනිත් ඔක්කොම කරගෙන ඉන්නවා කියන එක. ගැස්සුනොත් මොකද වෙන්නේ? ඉවරටම ඉවරයි. දැන් ඔබ හිතනවාද ආයේ ඔබට ඉපදිලා මේක අරගෙන යන්න අවස්ථාවක් උදා වෙයි කියලා මේ සම්බුද්ධ ශාසනේ මේ යන විදියට. මේ අර්ථ වැහෙන වැහිල්ල දැක්කහම. ලේසි වෙන්නේ නැහැ. ඒකයි මේ හැම මේ ඇන ඇන කියන්නේ. එතකොට මේ මහත්මයෙක් මම අහුවා මේක ප්‍රායෝගිකව කරන විදිහක් එක විදිහක් මට කියන්න. මට ඒ දැනෙනවා මේක මේක හරි කියලා දැනෙනවා මේක ඒක මට කරන්න ඕනේ කොහොමද? වෙන මොකුත් ඕනේ ඉන්ද්‍රිය සංවරයෙන් පටන් ගන්න. අදිස්ථාන කරන්න. මොකද්ද? ඒ කියන්නේ අදිස්ථාන කරනවා කියන්නේ මිතුරු හමුදාවට බාර දෙන්න ඉන්ද්‍රිය ටික. කන් දෙකේ ඇඟිලි ගහන් ඉන්නව නෙමෙයි. ඇස් දෙක පියාගෙන ඉන්නවත් නෙමෙයි. ඇවිදිනවා. Taman යන්න වැඩට යනවනේ. ඒ වැඩට යනකොට හිතන්න තියෙන එක දෙයයි මොකද්ද? මම යනවා මේ. මම මේ රූප බලන්නව නෙමෙයි. මම යනවා. එහෙනම් මේ යන මග පැහැදිලි වෙන්න රූප ටික තිබුණා මට ඇති. මේ රූප වලට තණ්හා බැඳිලා මේ රූප බලන්න යන ගමනක් නෙමෙයි මේ. ශබ්ද වලට තණ්හාවෙන් බැඳිලා ශබ්ද හොයන්න යන ගමනක් නෙමෙයි මේ. මම මේ යනවා. දෙන්න අදිස්ථානය. දීලා ඒ දවසේ වැඩට යන මොහොතේ. හැබැයි ඔබ මේ වෙනකොට බලවත් වෙලා ඉන්න හමුදාවක් ඔබට ඉන්නවා. ඒ තමයි සතුරු හමුදාව. ඒ අය වරින් වර ඔබගේ බෙල්ල කරකවනවම තමයි. ඒ මොහොතේම ටක් ගාලා ආයෙ අදිස්ථානේ ගන්න නෑ. මොකටද? මොකද පිංගුතුනි ඇති වැඩක් නෑනේ. දැන් ඔබ පාරේ යනකොට මේ කඩයක් ඇතුලේ ලස්සන ඇඳුමක් දාලා තියෙනවා. දැන් ඕකෙන් ඇති වැඩක් නෑනේ ඔබට. ඒ ඇඳුම ගන්නවා නම් කමක් නැහැ. ඇති වැඩක් නැහනේ. නේද? එහෙනම් ජීවත් වෙන්න ඒක ඕනේ නැහනේ. මේ ජීවිතේ පැවැත්ම උදෙසා ඔබට වැඩට යන්න ඇඳුමක් ඒ ඇඳුම ඕනේද? ඒ ඇඳුම ඒ ඇඳුම බලාගෙන ගියේ නැත්තම් බොස් ගහලා පන්නනවා නම් ඒ ඇඳුම බලන්න. නැත්තම් ඒ ඇඳුම බලන්න ඕනේ නැහැ නේද? එයා පැත්තේ කවුරු හරි කතා කරනවා. ඒ කතා කරන එක අහලා ගියේ නැත්නම් මේ මේ ගේට්ටුවෙන් ඇතුළට යන්න බැරි නම් ඒක අහන්න. නැත්නම් ඒක අහන්න ඕනේද? නෑ. එහෙනම් කවුරු හරි කතා ඒ අය කතා කරපු දෙයක් මට මොකෝ? ඔන්න ඉන්ද්‍රිය සංවරය. ගත්ත ඇතුළට ඉන්ද්‍රිය ටික අකුල ගත්තා. පුළුවන් තරම් ඉන්ද්‍රියෝ ටික අකුල ගත්තා. සතුරු හමුදාවට නෙමෙයි මිතුරු හමුදාවට බාර දීලා තියෙන්නේ දැන්. ඒ කිව්වේ කවුද මේ? මේ ප්‍රඥාවට බාර දීලායි තියෙන්නේ. ප්‍රඥාව යටතේ තමයි මෙයා ඉන්නේ දැන්. ඔබට දැනෙන සුවය බලන්න. පුදුමාකාර සුවයක් ඔබ විඳින්නේ. ප්‍රඥාවට එන්න එන්න එන්න එන්න පිංගුතුනි පුදුමාකාර සුවයක් විඳින ඔබ මේක මම මේ කියන ඒවා කරලා බලන්න. ඔබ වාහනේ මේ අපි හිතමු ඔබ කොහේ හරි ගිහිල්ලා වාහනේද ඉන්නවා දරුවා එනකන් හරි පැය භාගයක්. නැත්නම් පැය කාලක් ඉන්නවා. හිමීට ඇත් දෙක පියාගන්න. ඇත් දෙක පියාගෙන පිංගුතුනි මේ රූපයන්ගේ තියෙන අසාරත්වය මෙනෙහි කරන්න. මේ රූපය ඔබව දවන තවන හැටි හොඳට බලන්න. විමසන්න. ධානය ලබන්න නෙමෙයි මේ කරන්නේ. ප්‍රඥාව ලබන්න. හොඳට විමසන්න මේ රූප කියන්නේ මොනවද? මේ මේ රූප කොහොමද මේ හැදිලා ඇවිල්ලා මේ මේ මේ කටයුත්ත කරන්නේ? රූපය අසාර බව හැම මොහොතෙම මෙනෙහි කරලා බලන්න. බොරුවක් කියනව නෙමෙයිනේ. රූපය සාරයි කියලා ඔළුවට දාලා තියෙන එකනේ බොරුව. මොකද රූපය ඇත්තටම සාර නැහැනේ. මේ රූපය ශාස්ත්‍රුන් වහන්සේලාත් කරදර කරන පිරිසන්නේ රූපය කියන්නේ. එහෙනම් දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් පොට්ට කරගත්තා නම් ඉවරයි නේ කියලා. පොට්ට කරගත්තා නම් ඉතින් ඇස්පේ නෑනේ ආයි ප්‍රශ්නයක් නෑනේ කියලා. එතකොට යන්නේ කොහොමද? නිින්ද ගිය වෙලාවට තියෙන එක අපි පස්සේ කතා කරමු. ඒවට කියනවා පරිත්තාරම්භන අති පරිත්තාරම්භන කියලා චිත්ත වීති තියෙනවා. මේ නිින්ද ගිය වෙලාව ගැන කතා කරන්න වෙන්නේ අපි ධර්මයේ. ඒකට කියන්නේ පරිත්තාරම්භණය කියලා. පරිත්තාරම්භණයට ආවට පස්සේ චිත්ත මේ කාය සංකාර නගන්න බෑ. මොකද ජවන හැදෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන මට කතා කරන්න ඕනේ. බලමු අද මෙතනදී අවස්ථාවක් ආවොත් කතා වෙයි. ඒක ඉතින් ඔබගේ තියෙන ස්වභාවය මත දහම් සමාධියෙන් නැగిලෙයි. කතා කරන්න උවමනාව තියෙනවා. අභිධර්මයේ හරහත් කතා කරන්න උවමනාව තියෙනවා මේක සංකාර නැගෙන හැටි. තව තේරෙනවා එතකොට ඔබට හොඳට මේක. බලමු. නෑ මේකයි තියෙන්නේ. ඇස් දෙක පියාගෙන ඇස් දෙක පියාගෙන කරන්න තියෙන දේ තමයි පින්වතුනි මේ රූපයන්ගේ තියෙන අසාරත්වය පුළුවන් තරම් මෙනෙහි කරන්න. වෙන දෙයක් කරලා වැඩක් රූපයන්ගේ තියෙන මේ ඇස් දෙක පියාගන්න හේතුව තමයි පින්වතුනි මේ ඇස් දෙකෙන් අඳුන ගන්නවනේ. ඒකයි ඇස් පියා ගන්නවනේ. කන් දෙකත් පියා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. දැන් ඔබට පුළුවන් නම් අර ඔබ ওই භාවනා කරන වෙලාවට ඔය තියෙන දැන් හෙඩ්ෆෝන් එහෙම හදලා නේද? එළියේ තියෙන ඒවා ඇතුළට ඇහෙන්නෙම නැති තරම් ඒවා. ඔය විවිධ කර්මාන්ත ශාලාවල වැඩ කරනකොට දැන් ඕවා පිංගුතුනේ ඒ කාලේ දියුන්නේ ඒ ඒ ගැහැට විඳගෙන තමයි උත්තරමයේ නිවන් දැක්කේ. ඒකනේ ශුන්‍යාකාර හොයාගෙන ගියේ. මිනිස්සු චරපර ගාන තැන්වල ඉඳගෙන මේක කරගන්න අමාරුයිනේ. ඇයි ඒ? ආසා උනත් ආසා නැති උනත් ඇහැ ඉස්සරහින් රූපයක් ගියොත් ඔබ සිහියක් ඇතුව නම් ඉන්නේ නිදාගෙන නෙමෙයි නම් ඉන්නේ. අන්න ඒකයි කිව්වේ. නිදාගෙන ඉන්නවා කියලා අර මහත්මයා කියූප එක අපි ඉස්සරහට කතා කරමු. නිදාගෙන ඉන්නවා කියූප එකේ පරිත්තාරම්මන චිත්ත වීතිය කියන්නේ. ඒ පරිත්තාරම්මන චිත්ත වීතියේ ජවන නැගෙන්නේ නැහැ. ජවන නැගෙන්නේ නැති වුනහම වේදනා සංඥා නගන්න බෑ. විපාකේ විතරයි. මොකද පළවෙනි ජවනයෙන් තමයි වේදනා සංඥා කියන එක හදන්නේ. ඒ හදලා ඒක විඳිනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ජවනයේ අනකොට ඒක විඳිනවා. හතරවෙනි ජවනයේදී තමයි කතා කරන්න පුළුවන් අවස්ථාවක් හැදෙන්නේ. පස්වෙනි දවසේ තමයි ශරීරය ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාව හැදෙන්නේ. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අර නිින්දෙන් ඉන්න වෙලාවට සිහියක් තියෙනවා. දැන් අතිපරිත්ත ආරම්භණය කියන්නේ සිහියක් නැහැ. නිින්දෙන් ඉන්නවා කියන්නේ සිහිය තියෙනවා. නමුත් නමුත් කනට කරලා කොහොමද කියලා වගේ ඇහුවට අර උත්තරයක් එන්නේ නැහැ. මොකද හේතුව? ඒක අර ජව ජව නගන්න ඕනේ. ජව නගනකොට තමයි පින්විතනේ මේවා තේරෙන්නේ හොඳට. ජවනගනවා කියන්නේ ඒකයි හොඳට තේරෙන්නේ මේ දේවල්. දැන් ජවනගන්න නැතුව පාප කර්ම සිද්ධ වෙන්නේ ජව නැගෙන්න ඕනේ පාප කර්ම සිද්ධ වෙන්න. පළවෙනි ජවනයෙන් නගන පාප කර්මයට තමයි කියන්නේ නිට්ඨ ධම්ම වේදනීය කියලා. ඒ මහා සුළු පාප කර්ම. හත්වෙනි ජවනයෙන් නැගෙන එකට තමයි කියන්නේ අපරාපරිය වේදනීය කියලා. නේ අපරාපරිය නෙමෙයි මේ මේ ඊළඟ අත්භවයේ පරිසන්දනය එක. උපපජ්ජ වේදනීය කියන්නේ. අපරාපරිය වේදනීය කියලා කියන්නේ එතනින් ඒ අතරතුර තියෙන මහා මහා දරුණු ඒවා ඒවා. ඒවට ආයුෂය තියෙන කොතන යනකන්ද? නිවන් දක්නා ಜಾති දක්වා කවදා හරි යනකම් ආයුෂය තියෙනවා ඒ කරන විපාක වලට. ඒ කර්ම වලට හැදෙන විපාක. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙන. ඉතින් අපි ඒක ඒක පස්සේ කතා කරමු. මොකද බින්වතුනි ඒව හරියට තේරුම් ගන්න නේද? ඒකයි මම කියන්නේ මේ අභිධර්මයේ ඉගෙන ගන්න පිරිස ආසයි. ඔය අභිධර්මයේ ඉගෙන ගන්න ආසාවෙන් අභිධර්ම පන්ති යන පිරිස් අන්තිමට ඉගෙනගෙන ඉන්නේ මොනව විතරද? ඒ සිත්තික විතරයි සිත් අච්චරත් තියෙන චිත් මෙච්චරත් තියෙනවා කියලා හිතාගෙන ඒ සිත් ගැන ඉගෙන ගෙන එච්චර ඉන්නේ. නමුත් මේක දින අවිධර්මය කියන්නේ මහා ධර්ම සාගරය. පරිච සමුප්පාද විභංගය කියන්නේ අවිධර්මය. ස්කන්ධ විභංගය කියන්නේ අවිධර්මය. තේන අවිධර්මයේ ඒවා ඒවා ඒවත් ඉගෙන ගන්න ඕනේ එහෙනම්. අන්තිමට සිත් ටික ඉගෙනගෙන එනවා. ඉතින් එච්චරයි. හරි. දැන් එතකොට බලන්න දැන් මේ අවශ්‍ය වෙලාවට අපි ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගමු. මට කියන්න ඕනකම තියෙනවා මේ දේවල්. අපි බලමු. අවශ්‍ය වෙලා ඒ ඒ ඒ අදාළ විදිහට නැගිලා එයි. එතකොට පිංගතුනි දැන් රූපයක් ගත්තොත් මේ රූප කියන ඒවා ඇහැට පේනවනේ. ඒ පෙනිච්ච ගමන් පිංගතුනි මේ මේවා අඳුන ගැනීමේ කටයුත්තේ යෙදෙනවා. ඒකයි කිව්වේ ඒක රහතන් වහන්සේටත් පොදු දෙයක්. ආසාවෙන් අඳුන ගන්නව නෙමෙයි රහතන් වහන්සේ. හරි තණ්හාවෙන් අඳුරගෙන අතුලට දා ගන්නව නෙමෙයි. ඇඳුන ගැනෙනවා. එහෙනම් හොඳයි මොකද්ද? ඇත්ත එක පියාගන්න එක. පුළුවන් නම් පින්වතුනි කන් දෙකත් වහගන්න. මේ වහගන්න ක්‍රමවේදයක් මොකක් හරි ඔබට තියෙනවා නම් ඒකත් වහගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ කාලෙදි බුදුහාඳුරුව ඇස් දෙක පියාගන්න කියලා කියන්නේ නැති නැත්නම් කන් දෙක වහගන්න ඉතින් ඒවත් නෑ නේද? මොකද ඇඟිලි කන් දෙක ඇඟිලි ගහගෙන භාවනා කරන ක්‍රමවේදයක් නැහනේ. නේද? ඒක නිසා එහෙම නෑ. නමුත් ඔබට පුළුවන් නම් පින්වතුනි ඒකත් වහගන්න. මොකද හේතුව ඔබ භාවනා කරන වෙලාවට කවුරු හරි කන මොකද නිරෝධ සමාපත්තියෙන් ඉන්නව නෙමෙයිනේ. කවුරු හරි කනට ඇවිල්ලා මොනවා හරි මොකක් හරි සද්දයක් අහපු ගමන් මොකද වෙන්නේ? ඒක ඒක ඒක ආවර්ජණය වෙනවා. අතීත බවාංග බවාංග චලන බවාංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන කියන ඒකකින් ආවර්ජණය වෙනවා ඒක. ඒක නවත්තන්න බෑ රහතන් වහන්සේට. උන්වහන්සේලාට ඒව ඒව නවතින ක්‍රමවේදයක් තියෙනවා පින්ගදිනේ අර ධ්‍යාන සමාපත්තිය වලට සම්බැඳුනට පස්සේ ධ්‍යානයත් හොද්දටම පිරිලා ඒ ධ්‍යාන සමාපත්තිය වලට සම්බැඳිලා ගියාට පස්සේ සමහර වෙලාවට උන්වහන්සේලාට දැනෙන්නේ නැහැ ඒක. දවසක් හාස්තරුන් වහන්සේ කියනවා මම මේ මෙතන භාවනා කර කර හිටියා බල්ලකොට මේ එහා පැත්තේ වෙලේ හිටපු හරක් දෙන්නෙකුටයි මිනිසෙකුටයි අකුණක් ගහලා මම ඒ දන්නෙත් නැහැ. ඒ තරම් ධාන සමාපත්තියක උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. අර මහා දඩාන් ගාලා අකුණක් ගහලත් එහා පැත්තට උන්වහන්සේට ඒක ඇහිලා නැහැ. එහෙම අවස්ථා තියෙනවා. ඒ හැරෙන දැන් ඔබ ඇද්දක පියාගත්තට පස්සේ ඔබට මේ සද්දයක් ඇහෙනවනම් ඒ සද්දය ඇහෙන ඇහෙනකොට පින්විතනේ ඒ ආවර්ජණය වෙනවා. ආවර්ජණය වෙලා සෝත විඥානේ හට ගන්නවා. සෝත විඥානේ හටගෙන ඒක අඳුන ගන්නවා. ආ මේ මිනිස්සෙක් ඇවිදගෙන යනවා. ආ මේ කෙනෙක් කතා කරනවා. මූලික අඳුන ගැනීම ටික අඳුන ගන්නවා. ඕන්නම් දැන් මේ වෙන වෙලාවක නම් ඇස් දෙක ඇරලා බලනවා. බෙල්ල හරවලා ඔක්කොම කරලා බලනවා. කවුද මේ? තව තව අනිත් පැත්තෙන් අඳුන ගන්නවා ඊට පස්සේ. කණෙන් විතරක් නෙමෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට ඇහැයි රූපයයි ඝට්ටණය කරලා ආයි ඒ පැත්තනොත් මේක අඳුන ගන්නවා තාම. ඉතින් එහෙම ක්‍රමවේදයක තමයි ඉන්නේ. ඉතින් ඔබ භාවනා කරන වෙලාවට පින්විතනේ ඇස් දෙක පියාගන්න කියන්නේ ඔන්න ඕක නිසා. එතකොට ඇස් දෙක පියාගෙන පුළුවන් නම් කන් දෙකත් වහගන්න. ඉතින් ඒක කරන්න බෑනේ යන යන තැන ඕව අරන් යන්න බෑනේ. ඉතින් එහෙම ඉඳගෙන පින්වතුනි මේ රූපේ තියෙන ඇත්ත යථා ස්වභාවය මෙනෙහි කරන්න. මේ රූපේ වද දෙන හැටි මෙනෙහි කරන්න. මොකද වද වලට කැමති නෑනේ. මේ සුවය නසන හැටි බලන්න. එහෙනම් පින්වතුනි මේ රූප කියන ඒවා කාම ගොඩට දැම්මේ ඇයි බුදුහාම? මේ රූප මේ අමය නැමැති සුවය මක් කළා දානවද? කාලා දානවනේ. රහතන් වහන්සේටවත් ඉන්න දෙන්නේ නැහැ මේ රූප. උන්වහන්සේගේ අමයත් කාලා දානවනේ. මම මේ කියන්නේ උන්වහන්සේලා එක පැත්තක් මේ රාග ද්වේෂ මොහ සහිතව හැදෙන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. වැරදියට ගන්න එපා කවුරුත්. ඒ අමයත් කාලා දානවා. එහෙනම් අපේ අමේ කණේ කාය අහන්න දෙයක්ද? මේ රූපවල තියෙන පිඟුතුනි යථා ස්වභාවය දකින්න. යථා ස්වභාවය දැක දැකා දැක දැකා දැක දැකා මේවා ටික ටික ඈත් කරන්න. වටිනකම දාන්න බින්දුවට. ඒක දාන්න දාන්න දාන්න දාන්න සිංහතුනි. ඔබට මහා සුවයක් දැනෙනවා. පෘථග්ජනය හරි කැමති සද්ද ඇහෙනවට. සද්ද ඇහෙන්නේ නැතුව හිටියොත් එහෙම හරි ප්‍රශ්නයක් පෘථග්ජනයින්ට. මොකදනේ ඕගොල්ලෝ කතාවක්වත් නැහනේ. හක් හක් හක් හක් ගාලා hina වෙනවා ඊට පස්සේ. මොනවා හරි එකක් කියලා. පෘථග්ජනයන්ගේ ස්වභාවය දැකලා තියෙනව නේද මේ ඕනේ තරම්? ආර්ය නිශ්ශබ්දතාවයට ආර්ය තෘෂ්ණීම්භූත භාවයට පුදක්ජනෙක් කවදාකවත් කැමති නැහැ. කෝකෝ කිසිම සද්දයක් නැහැ නේ. දාමු පොඩ්ඩක් මේ රේඩියෝ එකවත් දාමු නෑ. කැසට් එකක් දාමු නැද්ද මොකද දාන්න? දාන්නකෝ බලන්න හොඳ මියුසික් එකක් දාන්නකෝ. එකක් දානවා කොහොමද? දෙදරන්න දාන්න ඕනේ. මේ පෘථග්ජනීන්ගේ ස්වභාවය. මේ ඒ අයට බයිනව නෙමෙයි. එතන ලෝකෙට බැන බැනනකොට මට වෙන වැඩක් නැද්ද? ලෝකෙ වැඩි හරියක් ඉන්නේ පෘථග්ජනියෝනේ. ඉතින් දෙදරන්න දානවා. දාලා ඉතින් ඕක අහනවා. ඉතින් පුදුම වෙහෙසක් විඳින්නේ. වෙහෙසක් විඳින බව තේරෙන්නේ ඊට අමතරව නටනවා ඒකට. ඈ නටලා නටලා නටලා නටලා දාඩිය දාගෙන ඊට පස්සේ කනවා. මම හැමතිස්සෙම කියන්නේ ඒකයි. ඔන්න ඕවා දිහා පින්වදින හොඳට බලන්න ප්‍රඥා ගෝචරව. ඊට කනවා හොඳට කනවා. කනවා කනවා කනවා කනවා කනවා මේ මේ උගුරෙන් තව උඩට එනකන් කනවා. ඒක කාලා යනවා gedara. නැත්තම් එහෙම තමන් ගෙදර ඉදා ගන්නවා. ඔය මුළු ඔක්කොම එකතු කරලා කියනවා මොකක් කියලාද? get together කියලා. පාටි කියලා. නැත්තම් මොකක් හරි එහෙම එකක් කියලා. පුදුම වෙහෙසක් විඳින්නේ. ඉතින් මේ මිනිස්සු පව්. මුලාව හින්දා වෙහෙස විඳින්නේ. ගොවියෙකුට රජුරෝ කියනවා. උඹ කුඹුරු වපුරලා. මෙච්චර අසන්නක් දුන්නොත් උඹට මං අහවල් එක දෙනවා. මොන හරි රටින මසුරන් ටිකක් දෙනවා කියලා. ඉතින් මේ ගොවිය මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් අර අර දෘෂ්ටිය. දැන් දිය දෙනවනේ. දැන් ගොවිය මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් කුඹුරේ වපුරලා ඔක්කොම කරලා මේවා කරලා මේවා කරලා මේවා කරලා අස්වැන්න ගන්නවා. නමුත් රජුරුව බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න බෑ ඒකේ. ඉතින් ඒකෙන් ෆේල් වුණාට පස්සේ තව එකක් ආයෙ කරනවා. ඉතින් මුළු ජීවිත කාලෙම එයා කරන්නේ මොකද්ද? අර ගත්ත මුලා දෘෂ්ටිය නිසා. ඒ මුලා දෘෂ්ටිය හදාගන්න දැන් ඉතින් පුළුවන් තරම් මොකද කරන්නේ? මේ මහා දුක විඳිනවා. එක එක જાතියෙන් හද හදා. ඉතින් මේ ක්‍රමවේදයේ පින්වතුනි නැවැත්තුවේ නැත්තම් ඉතින් මහා විනාශෙන් විනාශයට යන ගමනක් මේ තියෙන්නේ. දැන් ඔතනින් පාප කර්ම කරන ක්‍රමවේදිකුත් තියෙනවනේ. ඒව ඇසු නතර වෙන්නේ නැහනේ. පුණ්‍ය කර්ම ක්‍රම කරන ක්‍රමවේදිකුත් තියෙනවා. ඔය දිට ධම්ම වේදිනිය කිව්වේ පාප කර්ම විතරක් නෙමෙයි. දිට ධම්ම වේදිනිය කිව්වේ මොනවද? පුණ්‍ය කර්මත් ඒකට අයිති. ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ওই දේවල් කර කර කර කර කර කර ඉතින් මේ මේ ඉදිරියට යන්නත් හදා ගන්නවා. හම්බ වෙච්ච භවයත් කා ගන්නවා. ඉතින් මේ මේ යථා ස්වභාවය අවබෝධ කරගන්න නම් පින්වතුනි මොහොතක් හිතලා බලන්න මේ රූප කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ හිතලා බලන්න පින්වතුනි මේ වේදනා කියන්නේ මොනවද කියලා. ඔබට මේට ඉස්සෙල්ලා අපි මේ රූප කියන්නේ මොනවද කියලා කතා කරලා තියෙනවා. ඒ දේවල් හොඳට අහලා පින්වතුනි මේ රූපයන්ගේ තියෙන අසාරත්වය මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පින්වතුනි ඔබට මේ පැත්තෙන් හැදෙනවා මේ හමුදාව. අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ. ආයි පින්වතුනි දවසක් එයි ඔබට ඔබගේ ඇස් දෙක විනාශ වෙන්න යනකොට කිසිම බයක් හැකක් නැතුව ඔය ඉතින් විනාශ වෙලා ගියද මට ආයි බලන්න දෙයක් මේ ලෝකේ නැහැ කියන தත්තෙට එන්න. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්ද කියලා ඒක. ඉතින් ඔය විනාශ වෙනවා නම් විනාශ වෙද්දී මම මොනවා කියලා බලන්නද මේ ලෝකේ? ඉතින් ඔය තන උදා කරගන්න ඕනේ. ඇයි? මෙච්චර කල් ඔය ඇස් දෙකෙන් වැඩිපුරම කළේ මොකද්ද? විඩාවටපත් වෙච්ච එක විතරයි. හැබැයි ඉතින් ඕනේ කමකුත් තියෙනවා මේකේ. ඒක නිසා පොට්ට කරගෙන හරියන්නේ නැහැ. ඌමනාවකුත් තියෙනවා මොකද? ඇයි යන එන තැන පේන්නේ බෑ. කරන කියන වැඩ කටයුතු ටික කරගන්න බෑ. ඒකට ඇස් දෙක ඕනේ. හැබැයි ඇස් දෙක පින්වතුනි මේ ලෝකේ තියෙන ඔක්කොම රූප බලන නෙමෙයි. එහෙනම් කවදාක්වත් ඔබ මේ දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ. අයියෝ මම නොබලපු මම මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි රටවල් තුන හතරක් තියෙනවා මම බලපු නැති දැන් ටිකක් තියෙනවා ඒ ටික බලන්න ඕනේ කොහොම හරි ගිහිල්ලා කියලා. මේ අවබෝධයට ආවනම් පිටින් මේක වෙන්නේ නැහැ කවදාක. මේ මුල අවබෝධය කියන්නේ. හරි ට්‍රිප් එකක් යන් අපි. ට්‍රිප් එකක් යන්. කොහොමද දැන් යන්නේ ලෑස්ති වෙන්න බලන්න. ට්‍රිප් එකක් යන් දුන් හිඳ ඇල්ල බලන්න යන්. දැන් ලංකාවේ ඉන්න මො වැඩි හරිය ලංකාවේ පිරිසනේ මේ බණ අහන්නේ. හඳුන් හිඳ අල්ල බලන්නේ. දැන් බලන්න මොනවද කරන්නේ මුලින්ම? දැන් බලන්න පින්වතුනි මේකට ඇලිච්ච ඇලිල්ල මොන තරම් දුකක් විඳිනවද කියලා ඒක බලන්න යන්නේ. ඒ මොහොතේ ඉඳලා ලොකු සිතක් හට ගන්නවා දුන් ඉඳලා බලන්න. ඒ හිත හටගත් එකේ අතු තමයි දැන් ඊළඟට එහෙ මේ පැත්තට යනවා. ඇඳුම් ගන්න ඕනේ. ඈ ආ දැන් වාහනයක් කතා කරගන්න ඕනේ. අරගලන්ටත් කියනවද? මම කෝල හැදෙන්නද එහෙනම්? එහෙට කතා කරන්න ඕනේ. ඈ දැන් ආ ඕවා මේවා කළා කළා කළා කළා අතු අතු හදලා හදලා හදලා හදලා දැන් මේ මහා ගහ මහා ගහ මොකද්ද? සිත් මහා ගහ තමයි දුන් ඉඳල්ල බැලීම. අර කළා කළා කළා කළා කළා ඊට පස්සේ ආ අද අද දවසේ උදේ ඉඳලා නැගිටලා උයාගෙන ඔක්කොම කරගෙන බඩු මුට්ටු නැස්ති කරගෙන බස් එකේ ආපු බස් එකේ නැගලා නේද? ඉතින් යන ගමන් දැන් මොකද කරන්නේ? සින්දු කියලා පින්වතුනි මේ කතා කරන එක ලේසි වැඩක් කියලාද හිතන්නේ? එහෙනම් සින්දු කියන එක ලේසි වැඩක්ද? කියනවා ඒ උනාට ඇයි? ඇයි ඉතින් මේ දෘෂ්ටියක් තියෙනවනේ දැන් මේ කනට ශබ්ද ඇහෙන එක හරි හරිම මරු කියලා. ශබ්ද රූප කියන එක තරම් තවත් වටින දෙයක් ලෝකේ නැති බව වෙන්නේ ඔළුවේ තියෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? දැන් සින්දු කියනවා. සින්දු කියන්නේ උගුර කියනවා අනේ යකෝ. උඹ මහා අසාධාරණයන්නේ මට කරන්නේ. උඹ මුලා දෘෂ්ටියක ඉඳගෙන උඹගේ කනට සද්දහන්න කියලා. උඹ මාවනේ වෙහෙතවන්නේ. එහෙම කියන ගන්න නැද්ද? එකෙක් ගහනවා බස් එකේ දොරට දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩ ගහලා ඉතින්. පිටුදින මේ අපි ඔක්කොම කරපු දේ මේ. ඉතින් යථාර්ථයට ආවට පස්සේ ඉතින් ආයෙ මොනව කරන්නද ඔකේ? යථාර්ථයට එන්නේ නැතුව අපිත් මේවා කළා. ඒකයි මම කියන්නේ ආයෙ ඉතින් ආයෙ මේ මේ කරන පිළිසෙල දොස් කියනවා නෙමෙයි මේ. යථාර්ථය දකින්න කාටවත් අපහාස කරනවා නෙමෙයි බණ කියලා. පු탁 ජනයන්ට තේරෙනවා සමහරවිට අපිට අපහාස කරනවා. ඒ පු탁 ජනයන්ගේ හැටි අනිත් එකගේ වැරදි හොයන්න හිතාගෙන ඉන්න එක නේක. එහෙම නෙමෙයි. අපිත් බෙර ගැහුවා. අපිත් ඔය වාහනවල මේවලට ගගහ ගියා. ඒ ගැහුවේ ඇයි? ඉතින් අත් දෙක කියනවා යකෝ මගේ අත රිදෙනවා. උඹට පුදුම ඇම්මන්නේ හැදිලා තියෙන්නේ. උඹගේ කන පිනවන්න මගේ මේ අත් දෙකෙන් ඕකට දහන්නේ මේ යකඩයකට ගහන්නේ. අත් දෙක කතා කරන්න පුළුවන් නම් එහෙම කියයි නේ. නවත් ගහනවා. තොර තෝංචිය නැතුව ගහනවා ඒකට. ගහලා දැන් කොහොම හරි මේකට ගන්නවා. ඉතින් අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඇල්ලට කිලෝමීටරයක් මෙහෙම බස් එක නවත්තගෙන. ඒ ඉතින් එහාට යන්න ඕන ඇඩි පාර කියන්න තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් කකුල් දෙක කැඩනකන් අතනට ඇවිදිනවා. දැන් කකුල් දෙක මොකද්ද කියන්නේ? යකෝ උඹගේ ඇස් දෙකෙන් මොකද්ද බලන්නේ නැන මාවනේ උඹ ඇවිද්දවන්නේ. ඇස් දෙක ඇවිද්දවහන්කෝ එහෙනම්. නේද? නමුත් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ කකුල් දෙකෙන් ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යනවා. ඒ යනකොට අත් දෙක මෙහෙම වැනෙන්නනේ. බලන්න මේ ශරීරෙ මොන තරම් වෙහෙසක්ද කියලා. ඔය ඔක්කොම එක දෘෂ්ටියක් හින්දා නේද? මේ මේකේ තියෙන ඇත්ත දකින්න පින්වතනේ. එක දෘෂ්ටියක් හින්දා ඔය. මොකද්ද? රූප සාරයි කියලා ගත්ත මුලා මෝඩ දෘෂ්ටිය හින්දා. මිතුරු හමුදාව අවදි කරන්න. එතකොට ඒ අය දෙනවත් නියම තීරණ. එතකොට ඔබට වෙහෙසක් නැහැ. මේ අද්දවේ වෙහෙසක් නැතුව ගත කරන්න පුළුවන්. ඉතින් දැන් යනවා මොකද අර ඇවිදගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අර ඇල්ල ගාවට වෙලා දැන් ඉතින් අරක බලනවා. බලන්න ඇහැ වෙහෙතෝන වෙහෙසිල්ල. ඇයි? මෙහෙම බල්ල මේම පල්ලෙහාට පන්නවා. දැන් මදි. ඇයි? ආහා යන් අනික බලන්න යන්න. මෙච්චර මහන්සිලා මේ විනාඩියක් මෙතන ඉඳලා යන්නද? පොඩ්ඩක් ඉන්න තව බලනවා අපි. දැන් ඔය දුන් ඉඳ හැල්ලේ දැන් තව මොනවද බලන්න තියෙන්නේ? දැන් දැන් බැලුවනේ එල එක තප්පරයක් ඇතිනේ දුන් ඉඳ හැල්ල බලන්න. නේද? නමුත් දැන් ගොඩක් මහන්සිලානේ උතන්ට ආවේ. ඒක නිසා මොකද කරන්නේ? තව එතන ඉන්න ඕනේ. තව බලන්න ඕනේ. ඉතින් බලලා බලලා බලලා බලලා දැන් මේ බලන වාරයක් වාරයක් ගන්න හිතලා බලන්න මොන තරම් වේදනාවක් මේ ඇහැට තියෙනවද කියලා නේද මේ හිත හිත අනිත් එක අනිත් එක හිත මොන තරම් මේකෙන් වැඩද බලන්න නේද අර සද්ද ටිකක් ගන්න ඕනේ අර එන ඒකත් ගන්න ඕනේ ඈ ඊළඟට කවර ඇඟේ වැදුනොත් ඒකත් ගන්න ඕනේ සුවඳක් එනවා ඒකත් ගන්න ඕනේ අර එහා පැත්තේ කරෝල බදිනවා මාළු අල්ලල් එතන කරෝල මේ මේ බැද බැද දෙනවා ඒ සුවඳ එනවා ඒකත් ගන්න ඕනේ ඒකත් අඳුන ගන්න ඕනේ ඈ අර එහා පැත්තේ එකෙක් කතා කරනවා ඈ කෙල්ලකුයි කොල්ලකුයි යනවා ඒකත් දකින්න ඕනේ ඒකත් අඳුන ගන්න ඕනේ අපේත් එක අපේකෙත් යන්නේ නෑ නේන කමන්නේ ආදි වශයෙන් ඊට පස්සේ නේද ඊට පස්සේ අනිත් පැත්තෙන් තව තව මොන හරි එකක් එනවා ඊට පස්සේ ඔන්න කවුරු හරි කෙනා ටොපියක් දෙනවා කන්න දැන් ඔය ටොපියක් කටේ තියාගෙන අරක බලනවා එතකොට ටොපිය රහ දැනගන්නත් ඕනේ ඒ ටොපිය මොනවද මේ අර අර අරක අර ආදි වශයෙන් ඔක්කොම ඉතින් මොකද්ද පින්වතනි මේ ජීවිතේ ඔන්න යථාර්ථවත් ඕක දිහා බලන්නකෝ මේකනේ යථාර්ථය දුන් හින්දා ඇඳලා බලන්න යාම කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඇල්ල බැලුවා. දැන් ආපහු හැරිලා එනවා. දැන් කෝ? දැන් කෝ ඇල්ල? ඇල්ල ගලනවා. දැන් ඔබට දෘෂ්ටියක් තියෙනවා මං ඇල්ල බැලුවා. මං ඇල්ල බැලුවා කියලා එකක් අර මම එක හදාගෙන ඉන්නවනේ ඉතින් උපතේ ඉඳලා සංසාරේ ඉඳලා. ඉතින් තව දිග දවසකින් මමෙක් නැති බව තේරෙයි ඔබට. ඉතින් ඇහැට රූප ටිකක් ලං කරලා ඒක තුලින් හදාගත්ත එකකින් ඒක ඒක මේව කළා ඒක අතීතයට ගියා එච්චරයි. දැන් ඔබ යනවා ආපහු. ඒ යන ගමන් ආපහු සැරයක් අර දුක විඳගෙන ගිහිල්ලා දැන් ගෙදර ගිහිල්ලා. ගෙදර ගිහිල්ලා දැන් ඉන්නවා. කොහෙද ගියේ? දුන් ඉඳලා මේම ගැලුවේ. හරි. තව මාසයක් දෙකක් යනකම් දුන් ඉඳලා කවුරු හරි යන දුන් ඉඳලා බලලා තිනවා මම බලලා තිනවා. ඉතින් මෙන්න මේක තමයි යථාර්ථය. වෙහෙසක් හැරෙන්න පිංගුතුනි. මේ ලෝකේ වෙහෙසක් නැතුව බලන්න කිසි දෙයක් නැහැ. වෙහෙසක් විතරයි තියෙන්නේ. මම පොඩ්ඩක් කියන්නම් ඔය ඇස් දෙකෙන් රූපයක් පේන හැටි. තව මේවා අපි ඉස්සරහට වැඩිදුර කතා කරමු. පින්වතුනි අපේ හිතට කියනවා මේ අතීත භවාංගය කියලා කොටසක තමයි මුලින්ම තියෙන්නේ. මේ අභිධර්මයෙන් පුංචි කෑල්ලක් මේ කියන්නේ. පුංචි කෑල්ලක් අභිධර්මය උගන්වන නෙමෙයි. නිවන් දකින්න ඔබ පස්සේ අභිධර්මය ඔන්න ඉගෙන ගන්න. නිවන් දැක්කට පස්සේ. අතීත භවාංගය. අතීත භවාංගය කියලා කියන්නේ පිටින් හරියට නිදාගෙන හිටපු මිනිහෙක් වගේ. නිදාගෙන ඉන්න මිනිහෙක් වගේ අතීත භවාංගය. ඔය අතීත භවංගෙන් මේ තියෙන්නේ පින්වතුනි චිත්තක්ෂණ 17ක් ගැන මේ කතා කරන්නේ අපි. ඒකට කියනවා එක චිත්ත වීතියක් කියලා. එතකොට මේ එක චිත්ත වීතියක් යන විදිහක් මේ මේ කතා කරන්නේ. මේ එක දෙයක් බලන්න. ඒ එකට සිත් 17ක් ඇති වෙනවා. චිත්තක්ෂණ කියලා කියනවා ඒවට. මේ ඇහැයි රූපයයි දෙක එකට ගැටෙනකොට එතකම්ම තිබුණේ අතීත භවාංගය කියන තැන. ඒ අතීත භවාංගය කියන එක හැදිලා තියෙන්නේ පිංගුතුනි. කර්ම කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් තුන නිසා හටගත්ත හිතක් තමයි මේ අතීත භවාංග කියන්නේ. ඒතර ඔබ මේ මිනිසෙක් විදිහට මේ මේ මේ මනුස්සත්වයක් ලැබුණාට පස්සේ අතීත භවාංගයක් ඔබට දැන් ලැබිලා තියෙනවා. අපි හිතමු හරියට කිව්වොත් එහෙම ඒක තමයි මේ මහා ගහක කඳ. ගහක් තියෙනවා ඒ ගහේ කඳක් කඳක් තියෙනවනේ ගහට. අන්නේ කඳ තමයි මේ කතා කරන එක. අතීත භවංගේ. ඔය කඳෙන් අතු විහිදෙනවා. අතු වලත් මොකද වෙන්නේ? අතු වලත් අතු යනවා. එතන අතීත භවංගේ කියන එක ගන්න මහා කඳ විදිහට. දැන් අර දුන් හිඳල්ල බලන්න ගියේක මොකක්ද? ඒ මහා කඳෙන් හැදිච්ච අතු කඳක්. ඒක. ඒ කඳෙත් මොනවද? නිවලට කතා කළාද? තුනිල්ට කතා කළාද? ඇඳුම් ගත්තද? පොල්ගිරිටි ගත්තින එක බිකුණ ගම්මද ඒක බිකුණල තවමන හරි ගම්මද ආදී වසයෙන් කතාභාවනේවා. ඒවා තමයි අර අතුග එතකොට කෝමහරි දැම් මේ අතීත බවාන්ගේ ඉන්නකොට පින්වතන මේ අතීත බවාගෙන් අර ඇහැට රූපයත් මෙන්න මේකින් ඔබට හිතාගත්ත හැකි මොකද මේක ඇසිපිය ගහන්න වෙලාවට කෝටි වතාවක් ප්‍රකෝටි වතාවක් වෙන හින්ද ඔබට හිතනවාන්නේ යෝගමොකක්ද. වෙහෙස ඔන්න බලන්න වෙහෙස කොච්චරද්ද කියලා. ඇස ඇසපිය හෙළන වෙලාවට ලක්ෂ ප්‍රකෝටි වතාවක් මේක වෙනවනම් ඇහැක් පියවලා ඇහැක් අරින වෙලා වෙනකොට මොනතරම් වෙහෙසක් තියෙනවද බලන්න ශරීරෙට එහෙනම් ඉතින් පෘථග්ජනිය ඔය කන කෑම කොච්චර කෑවක් මදි නෙවෙයි නේද තව කන්න ඕනේ ඇයි ඇයි මේ කයට දෙන දෙන දුක ඒක දරන්න නම් මොනවද වෙන්න ඕනේ මේ කයට එනර්ජි එක එපේ ආර්යයන්ට නම් එක වේලක් වැඩි වුණොත් දෙවේලක් ඇති අය අමුතුවෙන් හරඹ කරන්න ඕනේ ඒක කරන්න. අතීත භවංගයේට භවංගයේ හිත තියෙනකොට ඔන්න වෙන්නේ මොකද්ද? ඇහැයි රූපයයි දෙක එකට හැපෙනවා. ඒ හැපෙනකොට පින්වතුනි තාම රූපේ දැක්කේ නැහැ. ඔන්න බලන්න. මම මේ කියන්නේ ඒක ඇසිපිය වෙන ඇහැ පිල්ලමක් ගහන එක වෙලාවේදී ප්‍රකෝටි වතාවක් වෙන එකක් මේ ස්ලෝ මෝෂන් මේ කතා කරන්නේ. මේකනොත් ඔබට තේරෙයි මොනතරම් වෙහෙසක්ද කියලා ඒක. අතීත භවාංග ඊළඟට භවාංග චලන වෙනවා. ඒ කියන්නේ භවාංගයට දැනෙනවා දැන් මෙන්න මෙන්න රූපයක් පේන්න යන්නේ. ඒ මොනවා හරි දෙයක් මේ වෙන්න දැන් භවාංගයේ ලෑස්ති වෙනවා. හරියට පිඟුතුනට නිදාගෙන ඉන්න මිනිහට ඒ මිනිහා ගාවට මොන හරි ඔය ආචාර්ය වාදයක ආය ආචාර්යවරයෙක් විසින් ලියපු පොතක තියෙන මේක යම් ප්‍රමාණයකට පැහැදිලි කරගන්න පුළුවන් විදිහ. ඒ තමයි ඒ නිදාගෙන ඉන්න මිනිහා ගාවට මොකක් හරි gediyak වැටෙනවා. එකපාරට මිනිහා ගැස්සිලා ඇහැරෙනවා. අන්න ඒ වගේ තමයි පිටුදරේ භවාංගය කියන එක දැන් මෙන්න මේ රූපයක් දකින්න එකපාරට නියන් ගැස්සිලා දැන් අන්න අත්ත හැදෙන්න පටන් ගන්නවා මේ ගහේ. භවාංග චලන භවාංග උපච්ඡේද ඔන්න දැන් දැන් දැනගන්නවා මෙන්න දැන් දෙයක් මේ එන්නේ යන්නේ ඊළඟට පිංගුතනි ඔන්න හට ගන්නවා ආවර්ජනයක් ඒකට කියනවා පංචද්වාර ආවර්ජනය කියලා. ඔන්න පංචද්වාරයෙන් මේක ආවර්ජනය කරන්න යන්නේ. මේක ගැන දැනගන්න යන්නේ දැන්. ආන් ඒ දැනගන්න යනකොට තමයි පින්වතුනි පංචද්වාර ආවර්ජනය කියන එක ක්‍රියාවක්. රහතන් වහන්සේත් කරන ක්‍රියාවක් ඒක. පංචද්වාර ආවර්ජනය කියන්නේ ඒක ක්‍රියාසිතක්. ආවර්ජනය කරන්න නැතුව ඒක කරන්න බෑ. එහෙනම් පංචද්වාරයෙන් ආවර්ජනය කරන්න ඕනේ ඒක. නැත්තම් මොන දොරෙන් ගන්නද ඕක? පංචද්වාරයෙන් ආවර්ජනය කරලා බලන්න මොන දොරෙන්ද දැන් මේක ගන්න කියලා. දැන් රූපයක් නෙමෙයි ඉස්සරහ තියෙන්නේ. ඔන්න පංචද්වාරයෙන් ආවර්ජනය කළා. එහෙනම් දැන් ඇහැ ඉස්සරහා තමයි මේක තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? අන්න පංචද්වාර ආවර්ජණයෙන් චක්කු විඤ්ඤාණ හදනවා. එහෙනම් පංචද්වාර ආවර්ජණයෙන් චක්කු විඥානය හැදුනා දැන්. එහෙනම් පංචද්වාර ආවර්ජණය කියන එක ක්‍රියාසිතක් ඒක කරන්න ඕන එකක්. පවද්ද පිනද්ද? එහෙම කියන්න බෑ. ඒකයි ක්‍රියාසිත කියන ඒවට පිඟ මේකයි. මේක මේ මහා ගැඹුරු තැන. මමුත් මම බොහොම පොඩ්ඩයි කතා කරන්නේ. මොකද ගැඹුරු තැන් මේවට අස්සට ගැහුවොත් එන්නේ මොකද වෙන්නේ? අර ඔක්කොම වැහිලා යනවා ආපහු සැරයක්. මොකද ඒක තේරුම් ගන්න මහා හරණක් දෙන්න බෑ. නැත්නම් පොඩ්ඩක් කියන්න මේකේ තියෙන වෙහෙස පෙන්වන්න. සංඛාර කියලා එකක් තියෙනවා. අபிසංකාර කියලා තව එකක් තියෙනවා. කාර කියලා තව එකක් තියෙනවා. කාර කියන්නේ නිකන් ක්‍රියා විතරයි. ඒ ක්‍රියා කියන්නේ ඔන්න ඕවට. ක්‍රියා. කාර. කාර සංකාර අபிසංකාර කියලා තුනක් තියෙනවා. කාර සංකාර කියන දෙක රහතන් වහන්සේටත් තියෙනවා. අபிසංකාර තියෙන්නේ පෘථග්ජනයන්ට හෝ සේක පුද්ගලයන්ට විතරයි. රහතන් වහන්සේලාට ඒක නැහැ. එහෙනම් පංචද්වාර ආවර්ජණය කියන එක රහතන් වහන්සේටත් තියෙනවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි උන්වහන්සේටත් නිවන් සුවය, හරි නිවන් සුවය විඳින්න බෑ අරහත් වෙන්නපත් උනත්. ඇයි? ස උපදීය සේසයි. ඇයි ඇස් දෙක තාම තියෙනවනේ. එතකොට ඇස් දෙකෙන් මේ අතීත භවාංගයේ හැමතිස්සෙම බලාපොරොත්තුෙන් ඉන්නව මොකටද? දැන අඳුන ගන්න. හැබැයි රාග ద్వේෂ මෝහ සහිතව නෙමෙයි උන්වහන්සේලාගේ. ඒක හොඳට මතක තියාගන්න. රාග ద్వේෂ මෝහ සහිතව අල්ල ගන්න බලන් ඉන්නව නෙමෙයි. නමුත් ඒක හැමතිස්සෙම සූදානමින් ඉන්නේ. මොකටද? රූප එහෙම આવොත් අඳුන ගන්න. ශබ්ද එහෙම આવොත් අඳුන ගන්න. දැනගන්න අඳුන ගන්න හරි කැමැත්තෙන් කියන්නේ සූදානමින් ඉන්නේ. අවධානයෙන් ඉන්නේ හැමතිස්සෙම. දැන් ඔබට කියනවා දැන් කවුරු හරි ඔන්න මේ මේ මෙතනින් මේ කුයින් යනවා. දැන් කුයින්ව බලන්න ආසාවෙන් ඉන්න ඔබ මොකද කරන්නේ? ඔබ ඉන්නේ අවධානයෙන්. නේද? අවධානය. මොකද කොයි වෙලේ කුයින් යයිද දන්නේ නැහැ. ඔන්න ඔය වගේ අවධානයකින් තමයි අතීත භවංගේ හැමතිස්සෙම ඉන්නේ. රෙඩි වෙලා ඉන්නේ. සිහිය නැතුව එහෙම නෙමෙයි. සිහිය අතුව එහෙම ඉන්නවා නම් රෙඩි වෙලා තමයි ඉන්නේ හැමතිස්සෙම. ඒකයි අය ගැලවිල්ලක් නැහැ. රූප වලට ආසයි එහෙනම් හිතලා බලන්න රහතන් වහන්සේට ගැලවිල්ලක් නැති රූප වලින් ඔබට ගැලවිල්ලක් තියෙද කියලා. දැන් මොකද වෙන්නේ එතකොට? ඔන්න පංචද්වාරයෙන් ආවර්ජනය කළා ඒක ක්‍රියාසිතක්. ඒ ආවර්ජනය කරනකොට මොකද වෙන්නේ චක්කු විඥානය කියන එක බහිනවා. දැන් අපි මෙච්චර කතා කළේ නැහැනේ. අපි කියේ මොකද්ද? ඇහැයි රූපයයි චක්කු විඥානය නිසා ස්පර්ශයට. ඒක තමයි පින්වතුනි ධර්මයේ. ඒ ධහම ඉපදිච්ච තැන තමයි මේ. අවිධර්මය කියන්නේ ඒකයි මේකට. එහෙනම් ඒකෙත් තව ගැඹුරට කියලා. මෙච්චර දැනගන්න ඕනේ නැහැ ඒක කරන්න. නමුත් මම මේ ඔබට මේකේ තියෙන බරපතලකම පෙන්වන්නේ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි පහළ වෙනවා කියනකොට ඒ කලින් කොච්චර දේවල් තව කරනවද ඔබ? එහෙනම් ඔය හිතට මොන නිදහසක්වත් තියනවද බලන්න. එහෙනම් තව මොනවද පිංගුදින මේ රූපවල මේ රූප තරම් හතුරෙක් තවත් ඉන්නවද මේ ලෝකේ? මෙච්චර මේ ආස කරගෙන අපි ඉන්නේ. මොනවට බලන්නද? මොනවට අහන්නද? ඒකයි කියන්නේ අසාරයි කියලා. මහා අසාරයක්. සාරයි කියලා තමයි ලෝකෙන් අපිට දුන්නේ. ඒක නිසා තමයි සැරිසරන්නේ මේ. දැන් මොකද වෙන්නේ? චක්කු විඥාන. චක්කු විඥානේ පහළ වෙච්ච ගමන් දැන් මොකද වෙන්නේ? ඔන්න පෙනුණා. දැන් සම්පටිච්ඡද. ඒක කැමැත්තෙන් ගත්තා. හරි. ඊළඟට සම්තීරණ. ඔන්න දැන් තීරණය කරනවා මොකද්ද මේ? ඇයි පිංගුද දැන් මේ සුවදායි එකක්නේ බලාගෙන ඉන්නේ හැමතිස්සෙම. ඒතර සුවදායි එකක් බලාගෙන ඉන්නේ හැමතිස්සෙම. නමුත් සුවදායි එකක් බලාගෙන හිටියට සුවදායි වෙන්නත් පුළුවන්. ඒක නොවෙන්නත් පුළුවන් නේද? මේ මේ යන්නේව තාම හැමෝටම පොදුයි. එතකොට මොකද වෙන්නේ? සම්තිරණ තීරණය තීරණ කරනවා බලලා. ඒකටත් හිතක් පහළ වෙනවා වෙනම. දැන් බලන්න නරකින් තව හිතක් හැදුනා. ඒකෙන් තීරණ කරනවා. ඒ කියන්නේ විමසනවා. මොකද්ද මොකද්ද මොකද්ද? ඊට පස්සේ වොත්තපන. වොත්තපනෙන් ගන්නවා පින්වතුනි නිගමනේ. මොකක්ද මේ? හොඳ එකක්ද? නරක එකක්ද? ආදී වශයෙන්. ඒ ගන්නකොට ඔන්න වොත්තපණයෙන් පස්සේ තමයි පිංගුතුනි ජවන කියන ඒවා හටගන්නේ. අන්න ඔතනින් පළවෙනි ජවණයට නැගෙනවා. පළවෙනි ජවණයට හිත නැගෙනකොට වේදනා සංඥා පහළ කරනවා. අන්න හොඳට දැනගන්නවා අඳුන ගන්නවා මේක. දැන් හොඳ ජවයක් තියෙන්නේ. හොඳ ජවයෙන් මේක දැනගන්නවා අඳුන ගන්නවා. දෙවනි නග දෙවනි ජවණයටත් නගනවා මේක. ඒ කියන්නේ පළවෙනි ජවණයෙන් ශක්තිය අරගෙන ඒ ජවනයෙන් ඉපදිච්ච එක්කෙනා තමයි දෙවෙනි ජවනය. එයා ඊට වඩා බලවත්. ඒක තව බලවත් කරගෙන මොකද කරන්නේ? තව හඳුන ගන්නවා. තව දැන හඳුන ගන්නවා. තුන්වෙනි ජවනයටත් නගනවා. මේ චිත්ත වීතිය තාම යනවා. තුන්වෙනි ජවනයටත් නගලා ඒකත් හොඳට දැන හඳුන ගන්නවා. එතකොට ඒකෙන් දැන් තව තවත් මේක දැන ගන්නවා හඳුන ගන්නවා. දැන් ඔය දැනගන්න හඳුන ගන්න මොකටද මොකක්ද ඒ හිතට කියන්නේ? දැනගන්න අඳුන ගන්නවා. වේදනා සංඥා මොන සංකාරයිද? චිත්ත සංකාරයි. එහෙනම් දැන් දැනගන්න හඳුන ගන්න මොකද්ද කරන්න ඕනේ? ඔන්න බලන්න දැන් මේ විඳවන විඳවිල රූපයක් දැකලා. දැන් මේක දැනගන්න හඳුන ගන්න බෑ. දැනගන්න හඳුන ගන්න නම් මොනවද මේ වේදනා සංඥා පහළ වෙන්න ඕනේ නේද? වේදනා සංඥා කවුද පහළ කරවන්නේ? චිත්ත සංකාරමවනවා දැන් මෙතන. චිත්ත සංකාර හද හදා හද හදා හද හදා මොකද කරන්නේ? මේක අඳුන ගන්නවා. හතරවෙනි ජවනයේට නැගෙනවා. හතරවෙනි ජවනයේට නැගුණාම ඔන්න විතක්ක ਵਿਚාර කරන්න පුළුවන්. විතක්කයක් ਵਿਚාරයක් කියලා කියන්නේ යමක් කියන්න කලින් ඒ කීම උදෙසා ඇතුලේ සකස් වෙන හිතක් තියෙනවා. අන්න ඒකට තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. භාවනාවේදී ඉතින් ඕක අර අරමුණක් ගන්නවා අරමුණේ පිරිමදිනවා කියලා කිව්වට පින්වතුනි. ඊට වඩා තව එහා පැත්තට ගිය එකක් ඔය විතක්ක ਵਿਚාර කියන්නේ. විවිධාකාර ආචාර්ය මතවාදවල ඉගෙන ගත්ත ඒවත් මිනිස්සු අතරේ තියෙනවා. අරමුණක් ගැනීම සහ අරමුණ පිරිමැදීම කියලා. නමුත් ඊට වඩා බොහොම බරපතල ක්‍රමයක් මේක. අර ධානාංග වලට ආවට පස්සේ මම ඒවා විග්‍රහ කරන්න. දැන් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හතරවෙනි ජවනයේට ජව නැගුණාට පස්සේ මොකද වෙන්නේ? විතක්ක ਵਿਚාර එනවා. ඒ කියන්නේ දැන් මේ ආපු එක ගැන දැන් දැකපු එක ගැන මොනවද? අදහස් පළ කරන්නේ. කට අරගන්න එපා. මේ සොර තන්ත්‍ර හරියට කම්පණය කරන්න එපා. දැන් මට ඔබ කියන්න මේ ඔබගේ තියෙන සොර තන්ත්‍ර කවුද කම්පණය කරන්නේ? ඔබ අතින් ආ දැන් රටින් ඩොන් එහෙම කරනවද? ඉතින් දිව ගාන්ට ගිහිල්ලා අරහේ වැදිලා තාලුජයකට අරහේ වැදිලා දන්තජයකට ඔය වැදින තැන වැදිලා ඒ ඒ විදිහට කරනවද? ඔබ කරනවද දිව අරගෙන මෙහෙම මෙහෙම වද්දනවද එහෙට මෙහෙට බෙල් එකක් වගේ? නෑ. සොර තන්ත්‍ර එහෙට මෙහෙට ඔබ කම්පණය කරනවද නෑ. අන්න ඒක තමයි කියන්නේ. ඒකට තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. විතක්ක ਵਿਚාර නැගුණේ නැත්තම් අර එකක්වත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් දැන් හතරවෙනි ජවනයේට ජව නැගුණාට පස්සේ ඔන්න විතක්ක ਵਿਚාර කරන්න පුළුවන්. ෂා හරි ලස්සනයි. ආදි වශයෙන් එන්නේ. ඊට පස්සේ පස්වෙනි ජවනයේට ජව නැගුණාම තමයි පිංගුතුනි කාය සංකාර වැඩෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය කාය සංකාර නගනවා කිව්වට පස්සේ පිංගුතුනි මේ මේ ගැඹුරු පැත්තකට අරයි යන්න පුළුවන් මේවැ. කාය සංකාරයක් නගනවා කියන්නේ දැන් ඔබට හිතුණු පමණින් පුළුවන් ද පින්වදින් කකුලක් එහෙම උස්සන්න? කකුල උස්සන්න ඕනේ. ඉතින් මට හිතුණානේ කොයි ඉස්සුන්නේ නැහනේ. කකුල උස්සන්න ඕනේ කියලා හිතුවට හරියන්නේ නැහැ. හිතින් කකුල උස්සන්න ඕනේ ඔබ. ඔබ හිතින් කකුල උස්සනකොට තමයි කකුල ඉස්සෙන්නේ. නැතු ඔබ නිකන් හිතුවට හරියන්නේ නැහැ කකුල උස්සන්න ඕනේ කියලා. නේද? හිතින් කකුල උස්සන්න ඕනේ. ඒ කියන්නේ පින්වතුනි මම ඔබට කිව්වා මේ මොලේ වැඩ කරන්නේ කාත් එක්කද? හිතත් එක්ක මන මනත් එක්ක වැඩ කරන්නේ. ඒ කියන්නේ මොනවද මේ සංකාරත් එක්ක වැඩ කරන්නේ. මෙයා හදලා දෙන්න ඕනේ සංකාරේ. ඒකට කියනවා මොන සංකාර කියලාද? කාය සංකාර කියලා. එහෙනම් කාය සංකාර නගන්න නැතුව කකුලක් එහෙම උස්සන්න බෑ. දැන් තේරෙනවද පින්වතුනි විඳින දුක ජීවත් වෙනවා කියලා. මම මේ කියපු ටික වෙන්නේ. ඉතින් ඕක කොහොම ගිහිල්ලා එහෙම හිමීට ජවන දැන් මම මේ අභිධර්මයේ කතා කරන කතා කරන්න නෙමෙයි මේ හදන්නේ. ඒක නිසා මම ඊට එහාට වෙන ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. අවස්ථාවක් ආවට පස්සේ අපි ඒව කතා කරමු. එතකොට ඕක කොහොම ජවන උතනින් ආයෙ අඩු වෙලා ගිහිල්ලා තද ආලම්බන මේ මේ චිත්තක්ෂණ දෙකක් ගිහිල්ලා ආයෙ අතීත භවංගයට යනවා. හරි. දැන් ඔන්න ඔතනට වෙනකන් අවශ්‍ය ටික ගන්නකෝ. දැන් එහෙනම් කියන්න මට යම් කිසි පුද්ගලයෙක් රූපයක් දැකලා ෂා හරි ෂෝක්නේ ආයි බලමු ආයි බලමු කියලා පැත්ත හැරිලා බලලා මේ මොන්න තරම්නම් දුකක් විඳිනවද කියලා හිතලා බලන්න. මේවා වෙන්නේ තප්පරයකට කෝටි ප්‍රකෝටියෙන් කෝටි ප්‍රකෝටි ගානක් නේද? ඈ එහෙනම් තප්පරයක් ඇදුවද මොනතරම් දුකක් විඳිනවද කියලා හිතලා බලන්න නොදැනි. මොන තරම්නම් දුකක් විඳිනවද නොදැනි. මොකද පින්වතුනි ඔබ මේ S2 බෝල දෙක මම ඔබට කියනවා යොහොම ඉස්සරහා බලාගෙන ඔළුව ඔහොම තියාගෙන ඉවර වෙලා දැන් මමට මම මම පැත්ත බලන්න කියලා ඔළුව ඔහම තියාගෙන. ඈ එතකොට ඔබට තියෙන්නේ මේ ඇස් දෙකේ බෝල දෙක පොඩ්ඩක් මෙහාට කරන්න විතරයි නේද? කාය සංකාර කොච්චර කරන්න ඕනද ඔය ඇස් දෙක මෙතන බෝල දෙක එහාට කරන්න. කාය සංකාර ප්‍රකෝටි ගානක් කරන්න ඕනේ පිංගුතුනි තියෙන ඇස් දෙකේ බෝල දෙක මෙතනින් අරයට කරන්න. ඒ කියන්නේ ඇස් දෙකේ බෝල දෙක මිලිමීටර 10ක් තව එහාට කරන්න කාය සංකාර ප්‍රකෝටි ගානක් වඩන්න ඕනේ. කොහොම වෙහෙසක්ද? ඉතින් ඔය වෙහෙසද මේ ඉල්ලන්නේ මිනිස්සු? ආතුරුන් වහන්සේ නොහිටින් අපි මේව දන්නේ නැහැ. ඉතින් හිත ගැන කොහෙද දැනගන්න? ඔය වෙහෙසනේ මේ බලාපොරොත්තුෙන් ඉන්නේ. උදේට නැගිටලා මිදුල අතු ගාලා ඒ මිදුල අතු ගන්න වෙලාවෙත් සිහිය පිහිටුවගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරගෙන මිදුල අතු ගාලා සමවත් සුවයෙන් වැඩ ඉඳලා දහවල් දාන්නේ වළඳලා ආයිත් සැරයක් ඒ ධ්‍යාන භාවනා කටයුතු වල යෙදিলা වතුර ටිකක් දාගෙන නැගට නාගෙන ආයි භාවනා කටයුතු වල ඉඳලා ඒ වැසිකිලි කැසිකිලි කරනවා නම් උදේ ඒවා කරලා ඉතින් ওই කටයුතු ටික කරලා රාත්‍රියේ ආයි නිදාගෙන ආයි පහවදා උදේ ඉතින් මේ කටයුතු කරන ඒ උත්තමයන්ගේ ජීවිත හරි નિસරුයි. ඒතර සරුකාගේද? ට්‍රීන් ගානකොට රැහැරෙනවා ඇහැරලා දඩ වැඩ ගාලා එහෙට දුවනවා මෙහෙට දුවනවා ටොයිලට් එක ඒකත් ඒකත් ටොයිලට් එකෙත් එලාම් එකක් තියාගෙන කෝච්චිය පරක් වෙනවා නේද ඉරපතක් ගාලා එතනින් නැගිටලා ඉර කැක් ගාලා මට පරක් වෙනවා වරෙන් එළියට ආදි වශයෙන් කියන නේද ඈ බහැලා ගිහිල්ලා ඊට පස්සේ අතනින් බත් එක හොරට රටක් ගාලා බත් එක උතාගෙන ඊට පස්සේ දුවලා ඔක්කොම දුවලා දුවලා දුවලා දුවලා කෝච්චිය නැගලා කෝච්චියේ තෙරපි තෙරපි ගිහිලා රූප ඔක්කොම බල්ලා බල්ලා බල්ලා බල්ලා ඔෆිස් එකට ගිහිල්ලා එතන රණ්ඩු සරුවල් වෙලා ඒ ඔක්කොම කරලා ආපහ ගෙදරෙන ගමන් රූපටිකොක්කෝම් බල්ල වේදනටිකොක්කෝ මරගෙන පුළුවන් තරම් ඒ ටික කරගෙන කරගෙන කරගෙන ගෙදර ඇවිල්ලා ඉස්සරහට ටීවී එක ඉස්සරහට වෙලා බලාගෙන ඔක්කොම ඉඳලා අන්තිමට සෝෆා එකේම ගොරෝ ගොරෝ නිදාගෙන ඊට පස්සේ කවුරු හරි කිව්වහම ඇහැරිලා ගිහිල්ලා නිදාගෙන පහෝදා උදේටත් ওই ටිකම කරනගේ ජීවිත හරි සරුයි. ඕකෙම තේරෙන්නේ නැද්ද ලෝකයට පිස්සු කියලා. ওই දෘෂ්ටියෙන් මිදෙන්න පින්වත්නි. ඔය දෘෂ්ටියෙන් මිදෙන්න. සරුදේ සරු හැටියට දකින්න નિසරුදේ નિසරු හැටියට දකින්න. අද වෙලා තියෙන්නේ පින්වතුනි සරුදේ નિසරු හැටියට දැකලා ඔන්න විනාශේ. හරිනම් මේ මුළු ලෝකෙම ඉන්නේ උන් මහාන වෙන්න ඕනේ. මුළු ලෝකෙම ඉන්නේ උන් හරිනම් මහාන වෙන්න ඕනේ. නිදහස් වෙන්න නම් නිදහසේ ඉන්න නම් මම මේ කතා කරන්නේ පින්වතුනි සෝක පරිදේව දුක්ඛ දෝමනස නෙමෙයි ගෑණි මැරුණාම දෙන දුක ගැන නෙමෙයි ඊට වඩා මේ මහ බරපතල දුකක් තියෙනවා ගෑණි මැරුණාම එන දුක පිංගුතුනි සතියයි දෙකයි තුනයි වන ගෑණි එක්කහම මේක ඉවරයි ඔහුද නැද්ද ඔබගේ අම්මේ තාත්තෙක් මැරිලා ඉන්නවා නම් පිංගුතුනි ඒකා ඒ මැරිච්ච වෙලාවේ මිනිහගේ ඉස්සරහා තියෙන වෙලාවේ මොනතරම් දුකක්ද හිතේ තිබුණේ කෝ දැන් ඒක දැන් නෑනේ ඒක ඒක තියෙනවා නම් කොහොමද ඔබ පාටි වලට යන්නේ? දැන් ඒක නැහනේ. නමුත් මේ මං කියන දුකෙන් නිදහස් වෙන්නේ කවද්ද? සංකිට්තේන පංච උපාදානස්කන්ධා කියන දුක්ඛයෙන් සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු. ප්‍රියෙහි විප්‍රයෝගෝ නැහැ. ඔක්කොම ප්‍රියයෝ ඉන්නවා Taman ගාව. දැන් මං කියන දුක නැද්ද? මං කිව්වා කොට සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දේ. සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛය නැද්ද දැන්? තියෙනව නේද? ඉතින් බින්වදින මේ විධාවනේ මේ මහන්සියනේ. ඉතින් ඔබට පුළුවන් හැම වෙලාවකම මොකද්ද කරන්න ඕනේ? මේ ටීවී එක ඉස්සරහට ගිහලා ටීවී එක බලන එක නෙමෙයි. ඇස් දෙක පියාගෙන මොකක් කරන්නද? ලෝකෙන් පොඩ්ඩක් සමුගන්න. පොඩි සුවයක් විඳින්න. මෝඩ මුලාවට වැටෙන්න එපා ටීවී එක ඉස්සරහා ඒව බලන එක හරි හරි සනීපයි කියලා. දැන් අර මතකයි නේද අතීත භවංග භවංග චල්ල භවංග උපච්ඡේද. ශාරුක් ඛාන් ඉන්නවා ටීවී එකේ ශාරුක් ඛාන්ගේ එක මේ අපි හිතමු එක මේ මිලිමීටරයක ප්‍රමාණයක්වත් දකින්නේ නැහැ එක අවස්ථාවක ඔබ. නිකන් හිතලා බලන්න. එක මිලිමීටරයක ප්‍රමාණයක්වත් දකින්නේ අපි හිතමු තොප්පියක් දාගෙන තොප්පියෙන්. ඔය තොප්පිය එක මිලිමීටරයක්වත් දකින්නේ එහෙනම් චිත්‍රපටියක් බලලා ඉවරනකොට මොන තරම් පැය දෙකමාරක තුනක විතර චිත්‍රපටියක් බලලා ඉවරනකොට මොන තරම් වෙහෙසක් වෙහෙසිලාද කියලා හිතලා බලන්න. අතීත භවංග භවංග චලන භවංග උපචේති අරව ඔක්කොම භවංගෙන් ඇයි ඇයි භවංගෙන් මක් කරන්න ඕනේද ආවර්ජනය කරන්නේ මේ ඔක්කොම ආවර්ජනය කරන්න එපා නේ පංචද්වාරයෙන් ආවර්ජනය කරන්න ඕනේ පංචද්වාරයෙන් ආවර්ජනය කරන ක්‍රියාවක් ඒක කරන්න ඕනේ ඈ ඊට පස්සේ චක්කු විඥාන පහළ වෙනවා නේද චක්කු විඥාන පහළ වෙනකොට ඒ අස්තාව එකක් එනවා මොකද්ද ඒ චිත්ත වීදි ඉවර වෙනකොට මොකද්ද වෙන්නේ ඒ අස්තෙන් ඇහෙන සද්දෙකුත් නේ රූපේ බලන එකයි සද්ද නැගෙන එකයි දෙක එකට කරන්න බෑ ඒ එකට වෙන්නේ නැහැ කවදාකවත් එහෙනම් මොකද වෙන්නේ අර රූප බලන එක නතර කරලා දැන් මොකද කරන්නේ? අර ආපු සද්දේ ඈ මොකක් හරි එක සද්දයක් කියනවා. අමරපාල අමරපාල කියලා කියනවා. එතන අමර ආ කියන එක ඇහෙන්නෙත් ඔබට මේ මේ චිත්ත වීදි ලක්ෂයක් විතර ගියාට පස්සේ ආ කියන එක තේරෙන්නේ ඔබට. ඇයි මේක අඳුනගන්න මොකද්ද කරන්න ඕනේ? වේදනා සංඥා වේදනා සංඥා නගන්න ඕනේ පුළුවන් තරම්. මනෝ සං නගන්න ඕනේ. පැයත් දෙක හමාරක චිත්‍රපටියක් බල්ල ඉවරෙනවා කියලා කියන්නේ පින්වදෙනි ඔබ පුදුමාකාර වෙහෙසකටපත් වෙලා. ඉතින් මං කියන්නේ මේකයි. මේ මුලාව හින්දා නේද මේ වෙහෙසෙන්නේ. සාස්තුරුන් වහන්සේ දේශනා කරපු ආදීනවේ ඔන්න ඕක පින්වතුනි. මහාම ආදීනවේ. හොඳට බලන්න ඔය ආදීනවේ. අවිද්‍යාවක් කරන මහත බලන්න. අවිද්‍යාවක් දෙන වදේ බලන්න. ඉතින් මම මේ කතා කළේ පින්වතුනි මේ මේ කය ඇතුලේ තියෙන ඒවා ගැන නෙමෙයි. ඒවා කතා කරමු ඉස්සරහට. අසුබේ ගැන සාතුන් වහන්සේ කිව්වේ ඔන්න ගත්ත නැන්දම්මව දැන් බලපන් කියලා. අර අන්තභාගයේදී නැන්දම්මෙක් ගත්තනේ ඒක එල්ල ලස්සන හින්දා. දැන් නැන්දම්මව පොඩ්ඩක් බලපන් කියලා. එච්චර ඒ ඒ එතර පල්ලෙහාට යන්න අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි මේක කරගන්න. තව උඩින් බලන්න මේක. හොඳට ප්‍රඥාවන්ත වෙන්න. ඒකයි තියෙන්නේ. ප්‍රඥාවන්ත වෙනවා කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න. අවබෝධ කරන්න. නිතර නිතර මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරනකොට පින්වතුනි අවබෝධ වෙනවා මේක. ඒ අවබෝධයට ආවට පස්සේ පින්වතුනි ඔබට පුදුම සැනසීමක් දැනේ. අන්න එදාට ඔබ කවදාවත් කියන එකක් නැහැ. අර උත්තරම පැවිදි ජීවිතය කියන්නේ මහා අසාරයක් කියලා. එදාට ඔබට හිතෙයි අද මේ සද්ධර්මයේ නැතුව අසරණ වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා ගැන සද්ධර්මයේ නැතුව ඒ උත්තරමිය අසරණ වෙලා ඉන්නේ. සද්ධර්මයේ ලැබිලා නැති නිසා තමයි ඒ උත්තරමිය රැකී රස්සාවල් කරගෙන පන්සල් භුක්ති විඳගෙන ඉන්නේ. සද්ධර්මයේ තිබුණා නම් උන්වහන්සේලා මේක කරගන්නවා. සද්ධර්මයේ තිබුණා නම් කියන්නේ අවබෝධයට ආවනම්. ඉතින් මේක වැහිලානේ පැත්තකින් තියෙන්නේ. අරින්නත් ඌමනාවක් නැහැනේ කාටවත්. අරින්නත් ඉතින් අදාළ උත්තරමිය පහළ වෙන්නත් ඕනේ ලෝකෙට. ඉතින් ඒ උත්තරමිය පහළ වෙලා දැන් සද්ධර්මයේ කතා කරනවා. ඒකයි තියෙන්නේ. දැන් තියෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පින්වතුනි මේකට අවතීර්ණ වෙන්න. ඔබ ඔබගේ වැඩේ කරන්නේ. ආයේ කාගේවත් දේවල් හොයන්න දෙයක් නැහැ. ඒකයි මම කියන්නේ පින්වතුනි. ආයේ හාමුදුරුවන්ගේ වැරදිවත්, ගිහියන්ගේ වැරදිවත් කිසිම කෙනෙක්ගේ ආයේ වැරද්දක් හොයලා වැඩක් නැහැ. ඔබ දුකින් නිදහස. ඒ දුකින් නිදහස වෙන නම් පින්වතුනි ප්‍රඥාවම වඩන්න පුළුවන් තරම්. ධානය නැගින්න ඕන වෙලාවට නැගී. <coughs> පුළුවන් තරම් ප්‍රඥාවම වඩන්න. ප්‍රඥා වඩන නම් පින්වතුනි මේ රූපයන්ගේ තියෙන ආදීනවේ හොඳට දකින්න. මේ වේදනාවන්ගේ තියෙන ආදීනවේ හොඳට දකින්න. මේ සංඥාවන්ගේ තියෙන ආදීනවේ හොඳට දකින්න. සංකාරයන්ගේ තියෙන ආදීනවේ හොඳට දකින්න. දැන් ඔබ දැක්ක නේද සංකාරවල තියෙන ආදීන? තප්පරයකට ලක්ෂ වාරයක් සංකාර නගන්න ඕනේ නේද? කකුලක් මෙතන ඉඳලා උස්සන්න. කකුලක් අඩියක් සෙන්ටිමීටරයක් උස්සන්න. සංකාර කොච්චර නගන්න ඕනේද? මේ පොඩි 1000ක්ද මේ? මේ ඔක්කොම හේතුනේ ඇයි? මේ අද්ද වේලාවපු නිසා නේද? එහෙනම් ජාතිපි දුක්ඛ නැද්ද? මේ ජාතිය නේද මේ මහම දුක? මේ භව භවයක් හටගෙන මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හින්දා. ඒකට අදාළ ජාතියක් හටගත්තා. ඒකයි සාතුරුන් වහන්සේ කිව්වේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. අන්න මහා දුක්ඛ කන්දයක උපත සිද්ධ වෙන ඕන්න ඔතනේ. ඔය උපතත් එක්ක. ගැලවිල්ලක් නැහැ. එහෙනම් පිංගුතුනි මේ රූපය පුදුම අසාරයි. මොකද මේ ටික මේ අර අවබෝධයත් එක්ක පිංගුතුනි මේකයි නිතර මෙනෙහි කරන්න ඕන දේ. හැබැයි වහන්න එපා. සාරයි රූපේ. අර මිනිසයා කිව්වනේ. ඒකින්ද අසාරයි. අසාරයි අසාරයි අසාරයි. එහෙම හරියන්නේ මේ මේ වැහිල්ලක් බුදු සාසනේ නැහැ. අවබෝධය කියන්නේ පිංගුතුනි කටපාඩමක් නෙමෙයි. අවබෝධය කියන්නේ මනා තේරුම් ගැනීමට. මනාව තේරුම් ගන්නවා. මනාව තේරුම් අරගෙන කටයුතු කරනවා. එතකොට කෙස් ගඳ නැහැ. කෙස් ගඳයි කිව්වොත් මොකද වෙන්නේ? කෙස් ගඳයි කිව්වොත් වැහුවා. නැති දෙයක් තමයි ඒ කියන්නේ. කෙස් කැතයි. කෙස් පිළිකුලයි. එහෙම කියලා හරියන්නේ නැහැ. පිළිකුල් භාවනාව කියලා හරියන්නේ නැහැ ඒක. අසුභය. සුභ කිව්වේ මොකද්ද? භවයට සුදුසුයි. යම් භවයක් සඳහා සුදුසුයි මේක. එන අසුභ කිව්වේ මොකද්ද? මේක සුදුසුයි භවකට ඔන්න පෙන්නන බුදුහාඳුන. ඔන්න බලපන්. දෙපැත්ත කට ගහපු ධාන්‍ය මල්ලක් ලෙහෙල වගේ බලපන්. දිගහැරලා බලපන්. දැන් මේක භවට සුදුසු මොන භවටද මේක සුදුසු කියලා. අන්න අසුභ. අසුභය ඒකේ බලන්න තියෙන්නේ. කෙල්ලගේ ලස්සන කමට ගත්ත තමයි. දැන් බලපන් නැන්ද අම්ම දෙනවාදේ. මේක ගියොත් මේක මේක ගියොත් ඔක්කොම ඉවරයි. මේක ගියොත් ඔක්කොම එහෙනම් මේකත් තියාගෙන ඉන්න ඕනේ. මේකත් තියාගෙන ඉන්න ඕනේ. මේකත් තියාගෙන ඉන්න ඕනේ. මේකත් තියාගෙන ඉන්න ඕනේ. ඈ? හදවත තියාගෙන ඉන්න ඕනේ වුණාම මොකද වෙන්නේ? ඒකට අදාළ කෑම කන්න. ලුණු වැඩි කන්න එපා. නේද? ඈ? වැඩි මේද සහිතේව කන්න එපා. ඔය මේද සහිතේව කෑවට පස්සේ මෙන්න මේ මෙන්න මේක මේ මේ බේත හදාගෙන බිව්වහම කෑහම ඒක යනවා. දැන් මේ ඔක්කොම කරන්නේ මොකටද? අර හැදිච්ච නැන්දම්මව තියාගෙන ඉන්න එපා. ඒ නැන්දම්මවලුත් ගෑණි යනවා. පොඩි කරුමියක් නෙමෙයිනේ කර ගැහුවේ. ඊට වඩා තව කරුමයක් කරගහද්ද නේද කතාවද බඳලා. ළමයි හැදිලා ට්‍රිපල් වුණා. හැබැයි අර නිදහස් ඇවිද්ද? ඒක අසුබයක්. ඒක නෙදුක. නිකන් හිතලා බලන්න. උඩි යටිකුරු වෙලානේ. ඔක්කොම කරන එක හරි. ඒකනේ වැඩේ වෙලා තියෙන්නේ. මේ සමස්ත සමාජය තමයි හරි. ඉතින් පිංගුදුනි මහා මුලාවක මේ පිරිස ඉන්නේ. මේ මුලාවෙන් මිදෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ පිංගුදුනි මේ ඔක්කොම කරන්න පුළුවන්. කොයි කාලේ විතරද? මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ මේ ලෝකේ පවතින කල් විතරයි. ඊට පස්සේ හුලං. ඉතින් මේ වෙලාවේ මොකද්ද එහෙනම් කරන්න ඕනේ? රස්සාවේ තව ඉහළට යන එකද? තව පැය තුනක් වෙන හතරක් වැඩ කරන එකද ගිහිල්ලා වැඩිපුර? පොඩ්ඩක් හිතලා බලන්න. ජීවත් වෙන සල්ලි ඕනේ ඔක්කොම හරියි. සෑහීමකට පත් වෙන ධනයක් තියෙනවා නම් එතනින් සෑහීමකට පත් වෙලා තමන්ගේ වැඩේ කරගන්න. මේ හිටපු ගමන් දොඩොස් ගාලා මැරිලා යනවා මිනිස්සු. ඒකනේ අනිත් ප්‍රශ්නේ. සාස්ත්‍රුන් වහන්සේ ওই ටික කියන අතරේ තව දෙකක් කියනවා මොකද්ද? ගල් පර්වත හතරකින් මහා ගල් පර්වත මේ මේ ගල් කඳු වටේ තියෙන කඳු හතරෙන් ගල් පර්වත හතරක් පෙරලි පෙරලි එනවා. මේ කාටද මේ කියන්නේ? නිවන් දකින්න ඉන්න උත්මයෙන්ට කියන්නේ මේ පුතා කියන්නේ උන්ට නෙමෙයි. එයාට කියන ඔන්න ගල් පර්වත හතරක් පෙරලිගෙන එනවා. වැඩේ කරගනින් ඉක්මනට. මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ. මරණයට අහු මරණ ගලට අහු වුණොත් මොකද වෙන්නේ? ඉවරයිනේ. ඊට පස්සේ මොකෙක් වේද කියලා කොහොමද දන්නේ? අරේ ව්‍යාධි එනවා. කොහොමද හද බල අසනීපයක් හැදුනොත් එහෙම පුළුවන් ද කරගන්න? ඔලුව කැක්කුමක් හැදිලා දැන් බනහන්න පුළුවන්ද? හොඳ ඔලුව කැක්කුමක් තියෙනවා. තද්ද බල ඔලුව කැක්කුමක්. පුළුවන් දහන්න. මොන බනද? එක අතකට පින්වතුනි මේ කාලේ හොඳයිනේ. ඇයි? ඔලුව හැක්කමක් හැදුනොත් ඒකට බෙහෙත් තියෙනව නේද? පැයක් මේ පැය භාගයක් පැය විනාඩි පැය කාලක් ඇතුළත ඔක්කොම ඉවරයි. තව අවුරුදු 20කින් ජීවිතේ ජීවිත කාලය අඩු වෙයි. සමහර විට. නමුත් ඒ වෙලාවට ඒක ඉවරයිනේ. එන අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? තව අවුරුදු 20ක් ජීවත් වෙන එක නෙමෙයිනේ. වහ වහ මේ මේ කටයුත්ත කරගන්න. ඉතින් ඔබට මේ අවවාද දෙන්නේ පින්වතුනි. අනුකම්පාවෙන් මිසක් වෙන දෙයකින් නෙමෙයි. ඉතින් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. මේ කටයුත්ත කරගන්න. මේ ඔක්කොම හෙනෙට ඉඳලා තියෙන එකම එක දෙයයි ඔබ ගත්ත විකෘති මානසිකත්වය. ඒකයි පින්විතනේ මේ විකෘති මානසිකත්වය හැමතිස්සෙම ඔබට පෙන්눔 කරලා දෙන්නේ. වහනව නෙමෙයි. ඒකයි මම කියන්නේ. අර මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඒකට යන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ කෙස් මගේ නෙමෙයි කිව්වොත් මොකද වෙන්නේ? තමන්ගේ කෙස් ගැන සිහි කරගෙන හිතනවා මොකද්ද මේ මගේ කෙස් මගේ නෙමෙයි. මගේ නෙමෙයි නම් පින්වතුනි වෙන කෙනෙක්ගේනේ. එහෙම හරියන්නේ නැහැ. මගේ කියන සංකල්පේ ඒවට පස්සේ එන්න තියෙනවා තැනක්. ඒ තැනට ආවට පස්සේ තේරෙයි ඒක. මම මගේ කියන සංකල්පේ ඒ තැනදී තමයි නැති වෙන්නේ. අනාගාමීත්වයත් පහු කරගෙන යනකොට තමයි ඒක නැති වෙලා යන්නේ. සත්පුද්ගලයෙක් මෙතන නෑ කියලා. මෙතන මේ තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල හරි தත්ත්වය දැනගෙන නිතර නිතර නිතර නිතර ඒකේ තියෙන අසාරත්වය මෙනෙහි කරන්න වහන්න එපා. තේරුම් නැත්නම් අහන්න. ඒකයි තියෙන්නේ. ඇයි රූප අසාර? ගානක් තේරුම් ගන්නවා වගේ තමයි තනිකර මේක ගණිතය වගේ එකක්. ගානක් තේරුම් ගන්නවා වගේ. තේරුම් නැත්නම් මොකද කරන්න තියෙන්නේ? දන්න උතුමෙන්ගෙන් අහන්න. ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනේ. දැන් දැන් ධාතු මනසිකාරය ගත්තොත් එහෙම. ඔබ නිවන් දකිනකොට පින්විතනි ඔබට ඕනේ ධාතුන්ගේ තියෙන නිස්සාර ස්වභාවය දකින්න එක විතරයි. නැතුව මේ ධාතු හැදිලා තියෙන්නේ. අර ධාතුව මේකෙන් හැදිලා තියෙන්නේ මේ ධාතුව මේකෙන් හැදිලා තියෙන්නේ මේ දා අර දිව්‍ය ලෝකේ තියෙන මේ ධාතුව බ්‍රහ්ම ලෝකේ තියෙන මේ ධාතුව අරකයි ධාතුව මේකයි ධාතුව ඔය ධාතු ගැන කතා කරලා වැඩක් නැහැ. ධාතුන්ට තියෙන චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගයයි නැති වෙන්න ඕනේ. ඒකයි කියන්නේ මේ මහා කප්පරක් ඕනේ නිවන් දකින්න. නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? මෙන්න මේ මේ ප්‍රඥාව නගා ගන්න එක විතරයි. යම් කිසි පුද්ගලයෙකුට පුළුවන් ධානය මේ මේ භාවනා කරලා ඉවර වෙලා ධාතු මෙනෙහි කරලා ධාතුන්ගේ තියෙන මේ දැන් බල්බ් එකක් අරගෙන මේ බල්බ් එකේ මේ මේ තියෙන මේ වීදුරුවේ මේ වීදුරුවේ පටවිය මෙච්චරක් තියෙනවා. 80ක් පටවි. 102ක් විතර තියෙනවා වායෝ. ඈ දැන් නිවන් දකින්න ඕනේද ඕක? ඒව අවශ්‍ය නැහැ නිවන් දකින්න. නිවන් දකින්න අවශ්‍ය මොකද්ද? මේ පටවි ධාතුවට යම් ඇල්මක් තියෙනවනම් ඒ ඇල්ම දුරු කරන්න. විඥාන මේ පට පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ඔය ධාතු හයට යම් ඇල්මක් තියෙනවනම් මොකද්ද කරන් තියෙන්නේ? ඒක දුරු කරලා දාන්න එච්චරයි. ආ ඒව කළුද සුදුද බලන්න දෙයක් නැහැ. ඒවා තියෙන අසාරත්වය මෙනෙහි කරන්න. අනිච්චතාවය මෙනෙහි කරලා බලන්න. ධාතු පැත්තෙන් යනවනම් ස්කන්ධ පැත්තෙන් යනවනම් ස්කන්ධයන්ගේ තියෙනවා මෙනෙහි කරලා බලන්න. ආයතන පැත්තෙන් යනවනම් ආයතනයන්ගේ තියෙනවා මෙනෙහි කරලා බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි ඔය හැම එකම මෙනෙහි කරන්න තියෙන්නේ. ඉතින් ඔය ටික මෙනෙහි කරනකොට පිඟුදෙනි ඔබට මේ ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඉන්ද්‍රිය සංවරය වෙනවා. ඉන්ද්‍රිය සංවරයත් එක්ක ත්‍රිවිධ සුචරිතය හැදෙනවා. මෙන්න ධම්මග. ත්‍රිවිධ සුචරිතය හැදෙනවා. ත්‍රිවිධ සුචරිතය හැදෙනවා කියන්නේ ඔබ හිතන කියන කරන වැඩපිළිවෙල ගොඩක් වෙනස් වෙනවා. ඔබ හිතන දේවල් ඉස්සර වගේ දේවල් නෙමෙයි හිතන්නේ. ඉස්සර හිතුවේ හැමතිස්සෙම මොනවද? ඉස්සර නැගුණේ ඔක්කොම කාම සංකල්පන. තව කෙනෙකුට හිංසා කරන සංකල්පන. තරහ සංකල්පන. ව්‍යාපාද සංකල්පන නැගුණේ. දැන් එහෙම නෙමෙයි. දැන් අව්‍යාපාද සංකල්පනා නෙක්කම්ම සංකල්පනා නෙක්කම්ම කිව්වේ මහාන වෙන එක නෙමෙයි ගිහිල්ලා නෙක්කම්ම කිව්වේ මොකද්ද නයිස් ක්‍රම් මේක අයින් කළා දාන එක මේකෙ මිදිලා යන එක නිස්සරණය නිස්සරණ සංකල්පනා එන්නේ හැමතිස්සෙම නිස්සරණ කිව්වේ මොනවද මොනවද නිස්සරණද මේ රූප වලින් නිස්සරණය වෙන්න ඕනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පැත්තක් මම මේ පෙන්වන්නේ කටි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවනේ වඩන විදිහ නෙමෙයි මේ කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහ. නික්මෙන්නමයි හදන්නේ. දැන් රූපත් එක්ක මෙච්චර වෙලා හිටියේ මොකද්ද? සංසර්ගයේ වෙදිලා හිටියේ. දැන් මොකද කරන්නේ? දැන් වොස්සග්ගය. වොස්සග්ග පරිණාමී. නිවනට නැඹුරු වෙලා ඉන්නේ. නැත්නම් නිස්සරණය වෙන්න හදන්නේ. වේදනා නිස්සරණය කරනවා. සංඥා නිස්සරණය කරනවා. සංකාර විඥාන නිස්සරණය කරනවා. අන්න ක්‍රමවේදේ. එහෙම සංකල්පනා දැන් නැගෙන්නේ. කාටවත් හිංසාවක් පීඩාවක් කරන සංකල්පනාවක් එන්නේ නැහැ. තරහ යන්න හිතක් එන්නේ නැහැ. ඒ තරහ යන්නේ මොකටද දැන්? තරහ ගන්නෙ මොනව ගන්නද දැන්? එහෙම සංකල්පනා නෙමෙයි එන්නේ. ඔන්න බලන ත්‍රිවිධ සුචරිතයෙන් එකක් වැඩෙනවා දැන්. නේද? මනෝ සුචරිතේ වැඩෙනවා. ඊළඟට වචී සුචරිතේ වැඩෙන්නේ නැහැ. නේද? ඒක වැඩන වෙන්න කොහොමද වැඩෙන්නේ? සම්මා වාචා නේද? සම්මා වාචා වැඩෙනවා. අන්න බලන්න ත්‍රිවිධ සුචරිතේ වැඩෙන හැටි. දැන් සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානේ වැඩෙනවා. සතර සතිපට්ඨානෙන් සප්ත සම්බොජ්ජංගේ වැඩෙනවා. සප්ත සම්බොජ්ජංගෙන් විද්‍යා විමුක්ති වැඩෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඔය ඔක්කොම තියෙනවා මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය ඔක්කොම එකට ගත් කාලේ ඒක මොකක්ද ඒකට කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ත්‍රිවිධ සුචරිතේ වර්ණ විදිහ තමයි කිව්වේ. සම්මා කම්මන්ත. සම්මා වාචා. සම්මා වාචා කියන්නේ මොකද්ද? මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාප. ඔය එකක්වත් දැන් නැහැ එන්නේ. ඇයි? සුචරිතේ වැඩිලා තියෙන්නේ. ඇහෙන් රූපයක් දැක්කහම ඉස්සර නම් මොනවද? පේන හැම මේ වලම බලනවා බලන. තුනොද කින් අර? තුනොද කින් අර? ඈ ආච්චි කෙනෙකුට එහෙම පෙනේද? මුන්න පාර යන දන්නේ නැති උමුම්. හ්ම්? දැන් ඒ මොනවද එන්නේ? පරුසා වාචාය එන්නේ. කුණුහරුපයක් කියන්න මොනද පරුසා වාචායද? නෑ දැඩි හිත තව කෙනෙක්ගේ හිත දැඩි කරන වචන. ඒ වචන කොහොමද එන්නේ? ඉන්ද්‍රිය සංවරය නෑ. ඉන්ද්‍රිය සංවර කරගත්තා නම් එදී උන්ට උන් ඕන එකක් කරගද්දී. තමන් තමන්ගේ පාඩුවේ ඉන්නවනේ. මේ ක්‍රමානුකූල ගමන. දැන් ඔන්න වාචාව වැඩුණා. ඊළඟට ඊළඟ සුචරිතය මොකද්ද? කාය සුචරිතය. කාය සුචරිතය වැඩනවා මොනවද? සම්මා කම්මන්ත. පානාදිපාතා. හිංසා පීඩා කරන වැඩ පිළිලක යෙදෙන්නේ නැහැ. අදින්නාදාන. නොදුන්න දෙයක් නම් ගන්නෙ නැහැ. මොනවට ගන්නද? රූපවත් ගන්න නැතුව ඉන්න හදන එක මොනව ගන්නද? මේ ෆෝන් එකක් තිනෝක මොකටද ගන්නෙ? රූපයක්වත් ගන්න හදන්නේ පාන එනකොට පාරදීහා බලාගෙන යන්නේ. ෂොප් වල තියෙන ඕ මේ දාලා එල්ලලා හැම එකක්ම. ඒ එක රූපයක්වත් ගන්න නැහැ. ඒ ඔක්කොම අතහැරලා දාලා තියෙන්නේ. ඉතින් ඒ කාට මොකටද තව ෆෝන් එකක්? ඊළඟට කාම මිත්‍යාචාර. ඉතින් ඒව කොහොමත් කරෙන්නේ නැහැ. රූපයක් ගන්න නැති එකට මොකටද අනිත් එවුන්? ඒක එහෙම ගියා. ඔය ඔය ටික වෙනකොට පින්වතුනි සම්මා ආජීවය පිරෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයක් ගත කරනවා කොහොමද? මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. මිච්ඡා ආජීවයේ පහ කළා දාලා දැන් මේ සම්මා ආජීවයෙන් දැන් මේ ජීවන පැවැත්ම ගත කරන්නේ කොහොමද? ත්‍රිවිධ සුචරිතය පූර්ණේ කරගත්ත උත්තමයෙක් විදිහට. ඔය වෙලේ ඉන්නකොට මොකද වෙන්නේ? මේ අම්මා වායාම දැන් මේ වීරිය වඩනවා. ඉතුරු ටික කරගන්න වීරිය වඩනවා. ඒ මේ වීරිය වඩනවා කිව්වේ මොකද්ද දැන්? මේ වීරිය වඩනවත් එක්කම සම්මා සතිය වැඩෙන්න පටන් ගන්නවා. අන්න සතර සතිපට්ඨානේ පූර්ණේ වෙනවා. සතර සතිපට්ඨානේ වැඩනකොට මොකද වෙන්නේ? සම්මා සමාධිය වැඩෙනවා. ඒ සම්මා සමාධිය තුලින් අන්න ඉතන එහාට යනවා මොකද්ද? සප්ත සම්බොජ්ජංග ධර්මය. සප්ත සම්බොජ්ජංග ධර්මයන් වැඩිගෙන ගිහිල්ලා අන්න සම්මා ඥාන සම්මා විමුක්ති අන්න ලැබුණා. දසහංගේහි සමන්නාගතු අරහාති උච්චති. අන්න අරහතුන් වහන්සේ බිහි වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි පින්වතුනි උන්වහන්සේ කිව්වේ එකම එක මගයි තියෙන්නේ ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දේ මේ භික්කවේ අන්තා පබ්බජි දෙනස විතබ්බා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. උඹලා ගන්න එපා අන්ත දෙකම. පැවිද්දෙක් විසින් නොතිවිය යුතුයි අන්ත දෙක. මම අනුගමනය කළා එක. ඒක තමයි මාධ්‍ය. මැද නෙමෙයි. මාධ්‍ය. ඒ මාධ්‍ය තමයි මෙන්න මේ මාධ්‍ය. මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදි වශයෙන් කියපු මාධ්‍ය. ඔන්න බලන්න දැන් මේක හොඳටම තේරෙනවා මාධ්‍යයක් කියලා මේක. මේක මැදක් නෙමෙයි මොකද්ද මේ? මාධ්‍යයක්. බලන්න මාධ්‍ය. මොකද්ද මාධ්‍ය? අන්න අතනින් පටන් ගන්නවා සම්මා දිට්ඨියට වැටෙන්න ඕනේ. නැත්තම් වැඩක් නෑනේ. සම්මා දිට්ඨියට වැටිච්ච කෙනා එතනින් එහාට මොකද කරන්නේ? ඉන්ද්‍රිය සංවරය කරනවා. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතේ වැඩෙන කෙනාට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙන කෙනාට සප්ත සම්බොජ්ජංගේ වැඩෙනවා. සප්ත සම්බොජ්ජංගේ වැඩිච්ච කෙනාට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. මාර්ග මේක නෙමෙයිද මාධ්‍ය? දැන් මේක මැදද? දැන් ඔක කොහෙද මැදක් ගැන කතා කරන්නේ? ඔන්න ඕක තමයි මාධ්‍ය. ඒ මාධ්‍යයට තමයි උන්වහන්සේ කිව්වේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරන්න බෑ කාටවත්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ පිංගුදින පිළිවෙලින් පිරෙනවා. අනුපිළිවෙලට පිරෙන එකක්. ආ දැන් මං සම්මා දිට්ඨිය පුරන්න ඕනේ. ආ දැන් මං සම්මා වායාම පුරන්න ඕනේ. එහෙම පුරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි කිව්වේ පිංගුදින දම්සක් ඇයි බුදුරු දම්සක් පැවතුම් සූත්‍රයේ මුලින්ම කියන්නේ. දම්සක් පැවතුම් සූත්‍රයේ තමයි. දහම මේ කැටි කරලා තියෙන දේ. ඒක තමයි මාධ්‍ය. ඒක තමයි සූචිය. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ මොකද්ද? සූත්‍රයට බහා බලන්න ඕනේ. සූත්‍රය කිව්වේ මොකටද? දම්සක් පැවතුම් සූත්‍රය තමයි සූත්‍රය. සූත්‍රයට බහා බලන්න. ඊළඟට විනයට බහා බලන්න. මේ සූත්‍රයට භාවනා නෙමෙයි සූත්‍රයට සසඳලා බලන්න කියලා කිව්වේ. සූත්‍රයට සසඳලා බලන්න. ධර්මයට භාව බලන්න. මොකද්ද මේ ධර්මය කිව්වේ? මොකද්ද මේ ධර්මය කිව්වේ? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමු පටිච්ච සමුප්පාදය කියන අවිජ්ජාපත්‍ය සංඛාර එහෙම යන්න දෙයක් නැහැ. මොකද්ද? හේතුඵල ධම. හේතුන්ගෙන් හටගත්ත දේ හේතුන්ගෙන් නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඔය කියන එක එහෙම වෙයිද? කවුරු හරි හදුවා කියලා එහෙම කියනවද? ආකාශයෙන් වැන්න කියලා එහෙම කියනවද? එහෙනම් ගන්න බෑ. මහායානිකයෝ බුදුහාමුදුරුව ආලේ විඥානයේ ඉන්නවා කිව්වට හරියන්නේ නැහැ. කිව්ව පමණින් ගන්න බෑ ඇයි? ඒගොල්ලෝ ඉන්නවා කිව්වට අපිට ගන්න බෑ ඇයි? ඒ අදහස ආපු ගමන් අපි දානව මොකටද? අපි දානව ධර්මයට. ධර්මයට දාලා බලුවහම මොකද වෙන්නේ? භවයක් හටගන්න විදිහක් නැහැ. විඥානයක් හටගන්න විදිහක් නැහැ මොකකින්ද? ඈ? විද්‍යාව පහළ වෙච්ච එක. නේද? එහෙනම් ආයේ එහෙම ඉන්න විදිහක් නැහැ. එහෙනම් ඒක එතනින් ඉවර වෙන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ආයි මේ ලෝකේ නැහැ. කොහොමවත්ම ඉන්න විදියක් නැහැ. එහෙම ඉන්නවනම් පරිනිර්වාණයෙන් පස්සෙත් උන්වහන්සේ ඉන්නවනම් ඒ කියන්නේ උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. අවිද්‍යාව ප්‍රහාණය කරපු කෙනෙක් නෙමෙයි. තාම අවිද්‍යාවෙන් ඉන්න කෙනෙක් එහෙනම්. අන්න ඒකයි. ධර්මයට දාලා බැලුවා. ධර්මයට දාලා බලපුවම අහුවෙනවා හොරයක් වංචාවක් බොරු ගන්න. ඒ වගේම තමයි සූත්‍රයට සසඳලා බලන්න ඕනේ. කොහේද ඉන්නේ දැන්? ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්තරං සුවිසුද්ධං අහෝති කියලා කිව්වේ ඒකයි උන්වහන්සේ. ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාරං වට්ට තුනකින් යුක්ත 12 ආකාරකින් යුක්ත ක්‍රමවේදයක් උන්වහන්සේ කතා කළේ. ආන් ඒ 12 ආකාරයේ වට්ට තුනයි 12 ආකාරයයි අහල් බැලුවා නම් ඔබට බලාගත්ත හැකි දැන් මං කොහෙද? දැන් මං කොහෙද? ආ මෙතන මෙතන මෙතන මෙතන මෙතන. විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරද්දී ඒ පොතේ දීලා තියෙනවා මේක රත් කරන්න ඕනේ ගොම කොළ පැහැවෙනකම්. නිල පාටත් ඇඳලා තියෙනවා. දැන් මොකද කරන්නේ? රත් කරලා පොඩ්ඩක් හොල්ලලා හොල්ලලා හොල්ලලා රත් කරලා ඉවරලා අරකට තියලා බලනවා. නේද? තව පොඩ්ඩක් ආයෙ රත් කරන මදි. ආයෙ තියලා බලනවා. තව පොඩ්ඩක් රත් කරලා ආයෙ තියලා බලනවා. ඔහොම ක්‍රමවේදයක් තියෙනව නේද? ඕන් ඔය ක්‍රමවේදය තමයි පිඟුතින් ඔය කියපු සූචිය. තමන් මාර්ගයේ වඩනවා වඩලා වඩලා වඩලා බලනවා මේකත් එක්ක. ඉතින් ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා කියන්නේ ඒ කියපු මාධ්‍ය. ආන් ඒ මාධ්‍ය තුලින් තමයි නිවන් දකින්නේ. එතකොට ඔබ මේ කරන වැඩ පිළිවෙල තුල මේ මාධ්‍ය තමයි පිරෙන්නේ. මේ මාධ්‍ය පිරෙනකොට හංග 10 පිරිච්ච ගමන් අන්නේ උත්තරමය අරහතුන් වහන්සේ නම බඩපත් වෙනවා. එහෙනම් පින්වතුනි ඒකට මග තමයි මේ අපි කරන්නේ. එහෙනම් පුළුවන්ම තරම් සතර සතිපට්ඨානේ දැන් මේ කායානුපස්සනේ අවසාන වශයෙන් මම මේ කියන්නේ. මේ කායානුපස්සනාවේ දැන් ඔබ මේ මේක සතිපට්ඨානයක්. පට්ඨානයක් කියලා කියන්නේ පින්වතුනි පවත්මක්. පවත්වා ගැනීමක්. එතකොට සතිපට්ඨානයක් කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීමක්. සිහිය පවත්වා ගැනීමක්. එහෙනම් දැන් ඔබ සිහිය පවත්වන්න ඕනේ. සිහිය පවත්වන්න ඕනේ මොකද? දැන් මේ කියපු කරුණු ටිකේ. ඒ කියපු කරුණු ටිකේ සිහිය පවත්වගෙන ඉන්න ගමන් මොකද්ද කරන්න ඕනේ? රූපයන්ගේ තියෙන අසාරත්වය දකින්න ඕනේ. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවගෙන ඉන්නකොට හතුරු හමුදාවට ආහාර සැපෙන්නේ නැහැ. හැබැයි ඒක විතරක් කළා හරියන්නේ ඒගොල්ලන්ට ආහාර සපයන්නේ නැතුව ඉන්න එක විතරක් හරියන්නේ මොකක් කරන්න ඕනේද? මිතුරු හමුදාව හදන්නත් ඕනේ. එහෙනම් ප්‍රඥාව වඩන්න ඕනේ. ප්‍රඥාව වඩනවා කියන්නේ යථාර්ථය අවබෝධයට ගන්න ඕනේ. රූපය අඳුන ගන්න ඕනේ. මේ මේ මේ තියෙන රූපයන්ගෙන් ලැබෙන ආස්වාදයේ කොච්චරද ආදීනවේ කොච්චරද කියලා මැනගන්න ඕනේ. ගොඩ ආදීනවයි නම් අතාරින්න ඕනේ. ඒ ආදීනව මට්ටම හොඳට මෙනෙහි කරන්න. ආස්වාද මට්ටමත් බලන්න. නැත්තම් රැවටෙනවනේ. කිසිම රූපයෝ කිසිම වැඩක් නැහැ කිව්වොත් එහෙන මොකද වෙන්නේ? ඒක රැවටිල්ලක්. රූපයෝ කිසිම වැඩක් නැහැ කියලා හරියන්නේ. ඒක රැවටිල්ලක්. නමුත් ඒ රූපය නිසා විඳින දුක් හැට හොඳට බලන්න. අන්න එතකොට නිස්සාරණය වෙනවා. එහෙනම් ඒ යථාර්ථය අවබෝධ වෙන්න වෙන්න පින්වතුනි මේ පැත්ත හැදෙනවා. මිතුරු හමුදාව හොඳට හැදෙනවා. මිතුරු හමුදාව හැදෙනවා කියලා කියන්නේ සතුරු හමුදාව අර බඩගින්න තියලා දෙන සතුරු හමුදාව මක් කරලා දාන්න පුළුවන්ද? විනාශ කරලා දාන්න පුළුවන්. ඒ කිව්වේ අවිද්‍යාව සහ මුලින්ම දුරු කරලා දාන්න පුළුවන්. දැන් සතර සතිපට්ඨානය කියන එක හරිය වැදගත්. එහෙනම් මේ දවස්වල මේ කතා කරන දේශනා හොඳට අහන්න ඕනේ. එකක් විතරක් එහෙම අහලා හරියන්නේ නැහැ. හොඳට හොඳට නැවත නැවත නැවත නැවත අහන්න ඕනේ. ඒ අහන්න අහන්න අහන්න අහන්න පින්වතුනි Tamanට තේරෙනවා මේ දේ. ප්‍රඥාව තමයි වැඩෙන්නේ. ඒ ලැබෙන ප්‍රඥාවෙන් ඒ සතිය ගත කරන්නේ. ඒක තමයි හොඳම ක්‍රමවේදේ. පුළුවන් තරම් බණ අහන්න එන්න. ඔන්ලයින් ඉඳගෙන හරි බණ අහන්න මේ වෙලාවට. ඒ අහලා ඒ සතියේදී කතා කරන ටික ප්‍රඥාවට නගාගෙන පුළුවන් තරම් ඒ සතිය ගත කරන්න. ඒ සතිය යම් කාලයක් යොදවන්න කොහොම හරි. අදිස්ථාන කරන්න ඉන්ද්‍රිය සංවරය කරනවාමයි කියලා. අදිස්ථාන කරනවා කියන අරගොල්ලන්ට බාර දෙනවා. මිතුරු හමුදාවට තමයි ඒ බාර දෙන්නේ. ඉන්ද්‍රියෝ ටික ඒගොල්ලන්ට බාර දුන්නා නම් අරගොල්ලෝ පාවිච්චි කරන වෙලාවට බලෙන් ඇදගෙන දානවා අනිත් පැත්තට. මුල් මුල් කාලේ එහෙම වෙයි. අරගොල්ලෝ තමයි පාවිච්චියට ගන්න සතුරු හමුදාව. බිම් බලාගත්ත ගමන් යන්නයි තියෙන්නේ. කවුරු කතා කරලා කවුරු කතා කරන්නේ කව ඕනේ අය ඕනේ සද්ද නගා ගත්තේ. මට සද්ද ඕනේ නැහැ. අන්න ඒකයි දකින්න තියෙන්නේ. මේ මේ අසාරත්වයේ දකින්න පුළුවන් තරම් අන්න එතකොට සද්දත් එපා වෙනවා. මේ විඳින දුක් ගැහැට දිග හොඳට බලන්න. ඉතින් සද්දත් එපා. වට සද්ද ඕනෙත් නැහැ, රූප ඕනෙත් නැහැ, සද්ද ඕනෙත් නැහැ, ගන්ධ ඕනෙත් නැහැ. රස ඕනෙත් නැහැ. දැන් අපි ඔබට මේ මේ ගැන කතා කරනකොට මෙතන ආහාරයට තියෙන අල්ම යම් ප්‍රමාණයකට අඩු කරව පිරිස ඉන්නවා. කය පැවැත්මට විතරක් ආහාර ගන්න පිරිස ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් වැඩ පිළිවෙලේ ඉන්න. කෑමක් දැක්කාම හත හිතෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය නැහැ. එන ඒ වෙලාවට මොකද්ද කරන්න තියෙන්නේ? මිතුරු හමුදාවට ටක් ගාලා දෙන්න බලය. එන මිතුරු හමුදාව ශක්තිමත් කරගන්න හැමතිස්සෙම. බඩගිනි වෙලාවට කණේ කියන්නේ නෙමෙයි මේ කියන්නේ. බඩ දැවිල්ලයි කන්න ඕනේ රාජබොජුන් හරි කන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. බඩගිනි නැති වෙලාවට කන්න ඉල්ලනවනේ මේක දකි දැක්ක හින්දා සුවඳ ආපු හින්දා නේද? ඇයි මේ මේකට ඕනේ වේදනා සංඥානේ පුළුවන් තරම්. ඒවමයි ගන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අයි මේ ගල් ගෙඩියක් කාලා හරි කමන්නේ. ඒකේ හරි තියෙන එක ගන්න ඕනේ. ඒකෙන් ලොකු වේදනාවක් එන හින්දා ඒක කන්නේ. නැත්තම් ගල් ගෙඩි හරි කනවා. දැන් කවුරු හරි කැලේ යනකොට කවුරු හරි කිව්වොත් මේ මේ ගෙඩි જાතිය නම් හරි රහයි ඈ කියලා මොකද කරන්නේ පොඩ්ඩක් කොණිත්තල හරි කාලා බලන්නේ නැද්ද කොහොමද මොන රහද කියලා මේ ගෙඩි જાතිය මොන රහක් දන්නේ නැහැ නේද ඈ ඒ දෙන්නේ මොකද්ද ඒ දෙන්නේ ඕකෙත් බලන්න මොනවා හරි රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් තියෙනවද කියලා ඈ ඒක පොඩ්ඩක් කොණිති ගහලා කාලා බලන්න මේක තමයි විදිය කියන මෙතනට බැඳිච්ච එක පින්වතුනි මෙතනින් ගොඩ යන්නේ නැහැ ඒකයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඉන්ද්‍රිය සංවරය කරගන්න. ඔබ අන කරන්න. ප්‍රඥාවට ඉඩ දෙන්න. ප්‍රඥාවෙන් අන කරන්න. නෑ, කන්නේ නෑ. ඔබ දවල්ට කාලා නින්නේ. දැන් ඔබ ළමයින්ට කියන්නේ නේද? ඔබ ළමයින්ට අන කරනව නේද? නෑ එකපාරක් කෑව නේද? යනවා යන්න කියලා පාඩම් කරනවා. කියනවද නැද්ද? අපේ තාත්තලා අපිට කියලා තියෙනවා. තමන් මොකද කුස්සිය කරන්නේ? යනවා කියලා පාඩම් කරනවා. ඉතින් අපි සද්ද නැතුව කියලා පාඩම් කරනවා. ඉතින් ওই தත්ත්වය උදා කරගන්න කොබට. මිතුරු හමුදාවට දෙන්නක අවස්ථාව. පුළුවන් තරම් ඒක ශක්තිමත් කරන්න. ඒක ශක්තිමත් කරන්න තියෙන එකම ක්‍රමවේදය මොකද? රූපයන්ගේ අසාරත්වයේ වේදනාවන්ගේ අසාරත්වයේ සංඥාවන්ගේ විඤ්ඤා මේ සංකාරයන්ගේ විඤ්ඤාණයන්ගේ අසාරත්වයේ දකින්න ඕනේ නිතර නිතර. මේ කියන ධර්මයේ හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ කියපුවර අර චිත්තක්ෂණ නැගිලා යන හැටි දැක දැක මේ මහ විඩාවක ඉන්නේ රහතන් වහන්සේටවත් ඉන්න දෙන්නේ නැති එකක් නේ මේක. උන්වහන්සේටවත් ඉහාත සුඛ විහරණයක් ලබන්න බෑ නිවන් දකින්නක අනුපාදේශ නිවනින්ම නිවන් දකින්නක මේ රූප වලින් නිදහස් වෙන්න විදියක් නැහැ. එහෙනම් ආයි අපි මොන කතාවද මේක ඉක්මනට නිදහස් කරගන්න ඕන කියන හැඟීම ගන්න හොඳට ඔලුවට. අද කියපු දේශනා හරි වැදගත්. හොඳට අහන්න. දෙතුන් පාරක් අහලා අහලා අහලා අහලා මේ ඔලුවට අරගෙන මේකෙන් අර මිතුරු හමුදාව හදන්න පුළුවන් තරම්. මිතුරු හමුදාව පුළුවන් තරම් හදලා. එතනින් එහාට. එතකොට ඔබට හරි ලේසි ඉන්ද්‍රිය සංවරය කරගන්න. එතන ඔබගේ අතේ මේක තියෙන්නේ. කෑමක් දැක්කා ඉතින් කෑම තියෙද්දි. බඩගිනි නැහනේ. ඕන්නේ නැහැ. එතකොට පු탁ජනයා මොකද්ද කියන්නේ? ආසාවෙන් ඉනේ ඔය ඉතින් ආසයිනේ ඔයා ඉතින් ඈ ඔයා ඉතින් කන්න නැතුනට ආසයිනේ. එහෙම තමයි පු탁ජනයාගේ හැටි. වීරය වඩන්න. වීරය වඩන්න. ඉස්සර නම් මම ඔයාලට හොඳ කතා කියනවා දැන් ඕව කියන වැඩක් තව දැන් එතකොට අහන්න තියෙන දේ උඹේ දැන් ගෑණිට මිනිහෙක් ආසයි කියලා දැන් ඉතින් ඌ එන එකත් කරන්න ඕනේද උඹගේ ගෑණිවත් ගන්න ඕනේද ඌ එහෙමනේ අහන්න තියෙන්නේ නේ පෘථග්ජනයකින් එහෙම ඇහුවාම නේද? මිනිහෙක් පාරේ යන ගෑණියෙකුට ආස කරනවා. එන ඌ මොකද්ද කරන්න ඕනේ? ආස කළා කියලා ගෑණිගේ පස්සෙන් ගිහිල්ලා ඒ ගෑණිත් එක්ක යන්නද? නෑ නේ. ඉවසගෙන ඉන්නවනේ. නේද? ඉතින් ඕකම කරන්නකො කෑමක් දැක්කහම. නේද? දැන් පාරේ ලස්සන බෙන්ස් රථයක් යනකොට මොකද වෙන්නේ? ෂා. කියලා හිතෙනවා. දැන් ඒක පස්සේ දුවලා හරියනවද? එහෙම කරන්නේ නැන්නේ ඔබ. නේද? ඒක ගියා. ඉතින් ගියා හරි. ඉවරයි. නැත්නම් ඒක වටේ කැරි කැරි අතගා ඉඹිම ඉන්නවද ඒක නෑ ආ උඹේ කුඩු කුඩු කුඩු විකුණලා හාලි අම්බ කල්ලෝ ගත්ත වාහන යම් පුතේ යන්න කියලා මේ මිනිසුන්ට බැන බැන හරි යනවා නේද එහෙමනේ සාමාන්‍ය මිනිස්සු ඔබ නෙමෙයි Tamanට ගන්න බැරි විදිහේ තව කෙනෙක් අරන් තියනකොට මොකද කරන්නේ අපහාසයක් කළා මං උසස් උන්ට වඩා මං ඒ සත පහක්වත් හොරකම් කරලා එහෙම නෙමෙයි මම මේ ජීවත් වෙන්නේ බලන ටොයිලට් පේපර්ස් ටිකක් ගියන්නේ කොහෙන්ද? ඔෆිස් එකෙන්. හැබැයි සත පහක හොරකම් කරලා නම් නෑ ඔෆිස් එකේ. ඒක ඇත්ත ඉතින්. ඒකයි ස්වභාවය. ඒක නිසා පින්වතුනි හැම මොහොතකම බලන්න මේ කියන දේ. බලලා පුළුවන් තරම් සතුරු හමුදාව පාලනය කරන්න මිතුරු හමුදාවට බාර දෙන්න. පුළුවන් තරම් ප්‍රඥාව වඩන්න. මේ මිතුරු හමුදාව කී කී ඔබට දෙන්නේ පින්වතුනි මෙන්න මේක ගොඩනගන්න. එතකොට ආයේ ඔබගේ ඔය හිත් પરම්පරා ඔක්කොම දැන් මම මේ මේ මම එක්ක කියන එකව අයින් කරන්න හදනව නෙමෙයි. යන්නේ ඒකයි මේ හොඳට තේරුම් ගන්න ඕන කාරණා. දැන් මම එක්ක කියන එකව අයින් කරන්න හදනව නෙමෙයි. දැන් මේකට කාලේ නෙමෙයි. ඒ කියන්නේ මම එක්ක ඉන්නවා කියලා කියන්න හදනවත් නෙමෙයි. ඒක එකපාරට මේ මම කියලා එකෙක් නෑ මෙතන කියලා එකපාරට කියන්න හදලා හරියන්නේ නෑ. මේක ස්ලෝ කරන්න ඕනේ. මම ඔබට මේකට කලින් දවසේ කියලා ඇති මේ ගිනි වලල්ල ගිනි බෝල ගිනි වලල්ලක් විදියට පේන්නේ ගිනි බෝල දෙක. මහා වේගෙන් කැරගෙන හින්දා. ඔය මන කියන එක ඔබ ඔය ඉන්ද්‍රිය පහම සංවර කරලා බලන්න. කවුද වැඩ කරන්නේ? මන වැඩ තනියෙන්. එයා දෙන්නේ නෑ පින්වතුනි මෙතන සතෙක් පුද්ගලයෙක් නෑ කියන හැඟීම ඔයාට කවදදක්වත්. ඔබට ඒක දෙන්නේ නෑ. එයා වැඩ කරනවා තනියෙන්. එක මොකද එක එක පරතරයක් තිබ්බොත් එහෙම දැනීම් දෙකක් අතර පරතරයක් තිබ්බොත් මොකද වෙන්නේ? එතකොට ඔබට දැනව නෑ මේ හිස් මේ හිස් එකක් ආවනේ. අන්න එතකොට ඔබට දැනෙන්න පටන් ගන්නවා මෙතන සතේ පුද්ගලයෙක් නෑ මේ මෙතන මේ ක්‍රියාවලි ජොක් ජොක් ජොක් ගාලා මේ මේ මේ මේ නිකන් ඩොට් ටිකක් තියෙනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ කියලා. නමුත් දැන් මේක වේගෙන් යන හින්දා සරල රේඛාවක් තියෙනවා වගේ තමයි පේන්නේ. ඉන්දිය අනිත් පහම නවත්තලා හිටියත් මොකද කරන්නේ? මන වැඩ තනියෙන්. මන වැඩ තනියෙන් ඒකනේ. ඔය මොනවා කරලා තිබුණා වැඩක් නෑ කියන්නේ. ඇත් දෙක වහගත්ත හැකි. කන් දෙකටත් ඇඟිලි දෙකක් ගහගත්ත හැකි. දිවට මොකුත් නොදී හිටිය හැකි. නහයත් වහලා තිබ්බ හැකි. ශරීරයත් මොහොකින් හරි මේ මේවා කරලා ආයි කාටවත් අල්ලන්න පල්ලන්න හුලඟක්ව වදින්න නැති වෙන්න තියාගත්ත හැකි. එකම කන්ඩිෂන් එක තියාගෙන හිටිය හැකි නේ ශරීරය. ඒ ඔක්කො එතකොට ඒ අරමට එකක්වත් එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මන වැඩ. මන වැඩ. හරි. උඹ මගේ උන් ටික අත්වඩංගුවට ගත්තනේ. හරි උන් එනකන් මම අතාරින්නේ මං වැඩ. එයා වැඩ කරනවා පුළුවන් තරම් වැඩ කර කර වැඩ කර කර මෙතන සතෙක් පුද්ගලයෙක් ඉන්නවා කියනම පෙන්නනවා. يعني ඩොට් ටිකක් නෙමෙයි සරල රේඛාවක්මයි තියෙන්නේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ එකට එකට එකට එකට යා වෙලා තියෙන බවක් පෙන්නනවා. නමුත් මේ වේගය අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ කැරකෙනවනේ මේ මහා වේගයෙන් කැරකෙනවා අපි. ආසාවල් පොදි බැඳගෙන කැරකෙනවා. මේක අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන මොකද වෙන්නේ? ඕන්න පේනවා ගිනි බෝල 20ක් විතර කැරකෙනවා. ඒ තාම ඉන්නේ මුලාවක 20ක් නෑනේ දෙකයිනේ තියෙන්නේ. නේද? දැන් දැන් තව ස්ලෝ කරනවා. අන්න තව ස්ලෝ කරනකොට කරන මොකද වෙන්නේ? ඔන්න ගිනි බෝල 10ක් විතර කැරකෙනවා දැන්. තවත් මුලාවක ඉන්නේ. තාම අරහත් වෙලා නෑ. තාම මුලාවක ඉන්නේ. තව ස්ලෝ කරනවා. මේ ස්ලෝ කරන මග තමයි ආරයෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. ඔන්න ගිනි බෝල හතරක් කැරකෙනවා. තවත් පොඩ්ඩක් තියෙනවා. තාම අරහත්වයට පත් වෙලා නැහැ. ඔන්න දැන් කරකෙන්නේ දෙකයි. දැන් යථාර්ථය. දැන් අවිසංකාර වැඩිලි නැහැ. ජීවන පැවැත්ම දෙසා ඉතින් ওই දෙක කරකෝ කරකෝ ඉන්නවා. ඒ දෙක කරකිනවා මක් වෙනකන්ද? අනුපාදශේෂ නිවන් නිර්වාණයට යනකම්. ඉතින් මේකයි පින්වතුනි ක්‍රමවේදේ. ඉතින් ඔබට හිතෙනවද එක මොහොතක්වත් ශාස්ත්‍රුන් වහන්සේගේ මේ මේ මේ අනුශාසන එහෙම වැහිලා කියලා? මේ වැහිලා කියන්නේ දැන් ඇත්තටම නැති වෙලා කියලා නෑ. මතු කරන්න පුළුවන්. අපේ පිනට පෙළදහම තියෙනවා. පෙළදහම තියෙන නිසා පින්වතුනි මතු කරන්න පුළුවන් සමාධිගතව. ඒකයි ක්‍රමවේදේ. ඒක නිසා ඔබට මේ ඇවිල්ලා තියෙන අවස්ථාව මග අරගන්න එපා. ඒකයි නැවත නැවතත් අවවාද කරන්නේ පොඩ්ඩක්වත් මග අරගන්න එපා. කිසිම හේතුවක් නිසා මගේ අරගන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ කටයුත්ත කරගන්න. ඔව් මේකනේ දැන් මනෝ රූප කිව්වහම මනට රූප જાති කොච්චර තියෙනවද මේ මන කියන්නේ සියල්ලංගෙම සම්පූර්ණ වෙච්ච එකනේ දැන් ඇහැට පේන්නේ මේ පාට විතරනේ. කනට ඇහෙන්නේ ශබ්ද මේ මාත්‍ර විතරනේ. නහයට දැනෙන්නේ ගඳ සුවඳ මාත්‍ර විතරනේ. ඔය කියපු හැම රූපයක්ම ගන්න පුළුවන් එකෙක් ඉන්නවා. මන්න. මනෝ රූප හරහා උට ගන්න පුළුවන් මොනවද? අර ශබ්ද රූපත් ගන්න පුළුවන්. ගන්ධ රූපත් ගන්න පුළුවන්. ඒ ඔක්කොමත් ගන්න පුළුවන් ඌ හදාගත්ත එකක් ගන්න එකක් ගාලා. අර පහත් හරි මේකත් හරි. ඒකයි අර පහ නැති වෙලාවට මුට තනියෙන් මේක මේක රන් කරගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා. ඔව්. අන්න හරි. ඔක්කොම අර පිටිපස්සෙන් ඇදලා ගන්න ඔක්කොම. මృత කයේ ඔක්කොම තියෙනවනේ. නේද? ඒ වෑම් මොකද කරන්නේ? ඒකයි. පිංගදෙනි ඒ ඒ ඒ <coughs> මේ මනට තියෙනවා හැකියාව. දැන් මේ තවත් මේ ගැඹුරු පැත්තක්. මනට තියෙනවා හැකියාවක්. ඔබ ඔබට අපි කතා කරලා ඇති මේට කලින් අනන්තරක සමනන්තරික ප්‍රත්‍ය දෙකක් ගැන. සමනන්තරය හදනකොට අනන්තරයේ ඒකට වහින ක්‍රමවේදයක් තියෙනවා. ඔය මන කියන එක්කෙනාට පුළුවන් පිංගුතනේ කටයුත්ත කරන්න. මන මොකද කරන්නේ? ඒකට අදාළ සමනන්තරය හදනවා. හදනකොට මොකද වෙන්නේ? ආන් අර අර අර අරකින් තිබිච්ච අර මృతකයේ තිබිච්ච ඒවා ඈ ටග්ගාල ඒකට අදාළව වහිනවා ඇවිල්ලා ඒකත් අර අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන ආදි වශයෙන් ඒ එන ක්‍රමවේදයක් තියෙනවා මනෝද්වාර ආවර්ජනය කියලා අතන පංචද්වාර ආවර්ජනය කිව්වනේ ඒ එතකොට බලන්න පංචද්වාර ආවර්ජණයට වෙනම එකයි තියෙන්නේ පංචද්වාර ආවර්ජනය කියලා වෙනම එක්කෙනෙක් යනවා මොකද්ද? මනෝද්වාර ආවර්ජනය කියලා. එන ඌ මොනතරම් ප්‍රබලද? අර පහටම ඉන්නේ එක්කෙනයි. මේ එකාට එනවා එක්කෙනෙක්. චක්කු සෝත ගාන ඒ විඤ්ඥාන පහට වෙන්න මොකක්ද පංචද්වාර ආවර්ජන කියල එක ජාතියක හිතා. අරයට විතරක් වෙන වෙනවා මනෝද්වාර ආවර්ජනය කියලා. මද යාට මහ බලය ඇත්තිනවා. අන්න ඒක තමයි දමනය කරන්න තිය. ඒක দমনය කරගන්න තමයි මේ වැඩ පිළිවෙල කරන්නේ. හැබැයි ඒක හොඳයි. ඒකක එක හොඳක් තියෙනවා මොකද්ද? යථාර්ථය පිළිගන්නවා. හැබැයි උටේ යථාර්ථය කියන්න ඕනේ. බොරුකාරයෙක් නෙමෙයි. යථාර්ථය කියන්න ඕනේ. යථාර්ථය කියපු ගමන් යථාර්ථය පිළිගන්නවා. ඒක නිසා තමයි කිව්වේ පුළුවන් තරම් මිතුරු හමුදාව හදන්න කියලා. ඒකේ යථාර්ථයම පෙන්වන්න. යථාර්ථයම පෙන්වන්න. යථාර්ථය දී කරන්න. බොරු දී කරන්න එපා. ගන්ධය කැතයි පිළිකුලයි ඊයා ඊයා ඊයා කියන්නේ යන්න එපා. යථාර්ථය මෙනෙහි කරන්න. රූප කැතයි කියන්නේ යන්න එපා. බුදුහාඳුරු කිව්වේ නෑ රූප කැතයි කියලා. බුදුහාඳුරු රූපපතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. ඍතු විපර්යාසයන්ට ලක්වෙවි ලක්වෙවි මේවා විකෘතිතාවයටපත් වෙනවා. සීතම්පි රූපපති උන්හම්පි රූපපති. එහෙම ක්‍රමවේදයක් මේ තියෙන්නේ. මේ එක රූප කොටසක් ගැන විතරයි උන්වහන්සේ එතන මේ දේශනා කරන්නේ. ඉතින් අනිත් රූප කොටස් අපි හිතා ඒකයි කිව්වේ මේ මාත්‍රිකාව විතරයි. ඒ ඔක්කොම ගොඩනගා ගන්න ඕනේ අපි. නැත්තම් බුදු කෙනෙකුට කියලා ඉවර කරන්න පුළුවන් ඒවද ඔය? එක සූත්‍රයක් උන්වහන්සේට මුළු ජීවිත කාලෙම කිව්වා කි උන්වහන්සේට තියෙන දැනුමත් එක්ක. එක සූත්‍රයක් විග්‍රහ කරයි උන්වහන්සේ මුළු ජීවිත කාලෙම. තේම හරියන්නේ නැහනේ. බුදු කෙනෙක් ලෝකේ නැහැ යම් ධර්මස්කන්ධයක් දෙන්න ඕනේ ඒකිනෙකාට අවබෝධ කරගන්න. ඒකයි මාත්‍රිකාව විතරක් තියෙන්නේ. එහෙනම් රූපතීති රූපං. මේ රූ ඔප්නැංගීමක් වෙනවා. රූ කියලා කියනවා පින්වදිනේ අපි රූම් පෙත්ත කියන්නේ මොකටද? රූම් පෙත්ත කියලා වචනයක් තියෙනව නේද? රූම් පෙත්ත රූ කියලා කියන්නේ පින්වදිනේ චලනය වෙනවට. අධික වේගෙන් චලනය වීමට. එහෙනම් අධික වේගෙන් චලනය වීම නිසා ඔප්නැංග වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒවට තමයි රූප කියලා කියන්නේ. ඉතින් ඒව තව ගැඹුරට කතා කරන්න පුළුවන් ඉස්සරහට. දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේම ධර්මයේ කතා කරලා තියෙනනේ මේ රට ඇතුළේම. නමුත් තාම බුදුදහමෙන් අන්තු මාත්‍රයක්වත් කියලා ඉවර නැහැ. මේවා ජීවිත කාලෙම කරන්න පුළුවන් වැඩ නෙමෙයි ඉතින්. ජීවිත කාලය තව කෝටියක් හම්බුණත් සාතුරුන් වහන්සේ කිව්ව පෙළදහම විග්‍රහ කරගන්න බෑ. ඉතින් නිවන් දකින්න ප්‍රමාණය අරගෙන කොහොම හරි මේක කරගන්න. කිව්ව හැකි ඇති වෙනකන්. එකම දේ කිව්ව හැකි. එකම එක පාඩයක් අරගෙන කිව්ව හැකි. ජීවිත කාලෙම කිව්වත් ඉවර කරන්න බෑ. ඒ තරම් ප්‍රමාණයක්. ඒක එක විදිහට පින්වතුනි මේ අර්ථ දක්වලා තියෙනවා ඔබ පුළුවන් විදිහට ඒ කටයුත්ත ඒව කරගන්න. එහෙමනම් අදට හමාර කරමු. පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි ඔන්ලයින් ඉඳගෙන හරි ඊළඟ ධර්ම දේශනා කීපයක් අහන්න. බොහොම බොහොම මේ ගැඹුරු ධර්ම කාරණා කතා කරන්නේ. ඒ වෙලාවට අහන්න බැරුණත් පස්සේ හරි මේ රෙකෝඩින් එක හරි අහන්න. මොකද නැත්තම් ආ ඊළඟ දවසක ධම්ම දේශනාවකට ආවට තේරෙන එකක් නෑ මොනවද කියන්නේ කියලා. දැන් ඉතින් මේ යන්නේ පිංගුතුනි නිවන් දකින්න පිළිතර නිවන් දකින්න වැඩ පිළිලක් මිසක් කෝච්චියට අලුතින් මිනිස්සු නග ගන්න ක්‍රමවේදයක් නෑ දැන්. නැගගත්ත මිනිස්සු ටික නිවන කරා ආරයි යන වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. ඉතින් නැගගත්ත පිරිස හොඳයි. ඉතින් නගින්න බලාගෙන ඉන්නව නම් කරන් තියෙන මොකද්ද? YouTube එකට මේ මහතුරු එකතු වෙලා YouTube එකට දාලා තියෙනවා. මේ අන්තර්ජාලය හරහා ඒව අහලා අහලා අහලා කෝච්චිය ඇතුළෙන්ම කෝච්චිය දිගේ ඉස්සරහට එන්නයි තියෙන්නේ. දැන් අලුත් තැන්වල බණ කියනවා කියලා එහෙම ක්‍රමවේදයක් නැහැ. අලුත් අය ආවා කියලා ඒ අය අරමුණු කරන්නේ ඒකයි දැන් කාලයක් තිස්සේ ඉඳලා අපායවල ගැන එහෙම කිසිම කතාවක් නැත්තේ. අනිච්ච දුක්ඛ අනාත්මෙත් ගැඹුරුම හරියක් කතා කරනවා මිසක් අර මූලික දේශනා නැවත නැවතත් නැවත නැවතත් කරන්නේ නැහැ. ඉතින් ඒක කාලය තිස්සේ කළා අවබෝධ කරගන්න අයට අවබෝධ කරගන්න. යම් පිරිසක් අවබෝධ කරගෙන මේ ගමනේ යනවා දැන්. ලන්ඩනේ. ඉතින් ලන්ඩනේ යම් පිරිසක් අවබෝධ කරගත්ත කිව්වට පස්සේ ඉතින් ලංකාවේ අවබෝධ කරන එක අරුමයක් ඈ. නේද? ලන්ඩනේ ඉන්න වැඩි හරියක් ලෝකේ කඩා ගන්නව පිරිසනේ. නේද? ඉතින් ඒකනේ ඒව නවන්න අමාරු. ඉතින් ඔබ නවන්න උත්සාහ කරන්නත් එපා. ඒ අයට පුළුවන් ක්‍රමවේදයක් නේ ඒ අය කරගනි. ඒ අයගේ නිවන ගැන හිතන්න යන්න එපා. ඒ අය අපිට අපහාස කරද්දි ඒ අපහාසය ගැන හිතන්න යන්නත් එපා. එච්චරයි. ඒ අය ගැන ඒ අපහාස කරනවා නම් ඒව අපහාස ගැන හිතන්න යන්නත් එපා. ඔබගේ පාඩි ඔබ කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි පින්වතුනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අප්‍රමාණ කුසල සම්භාර ධර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේදී පිනෙන් පෝෂණය වන්නාව පින්න සතුට වන්නාව ඒ පිරිසම සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන සූදානම් වෙන සීලු දෙනා පළමු කොටම පින්විතුනි මේ ත්‍රිපිටකය මුක පරම්පරාවෙන් අරගෙන ආපු මේ මහා උත්තම පිරිසව සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතුනි මාතලේ අලුලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ගාන්ධාරුඩ කරලා අද අපේ අතර ත්‍රිපිටකයේ පත් වෙනකන් ඒ උදෙසා අපකැප වෙලා කටයුතු කළා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන උත්තම සිවණක් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ උත්තම පිරිස උදෙසා විහිදුවල පතුරුලා හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයන් අජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලප දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපින්ද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සින්වත් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේයි විශේෂ විහිදුවල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දිව්‍යානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන අවබෝධයකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදිරි මොහොත කර සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගතවන් නිදුනා සියලුම ඥාතිහිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතිහිත මිත්‍රාදීන් සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි මේ අත්බැවේ විතරක් නෙමේ මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුරු ඥාතිත මිත්‍රාදින සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ අය විසින් විහිදොල පතුරු ලරිනේ පිං විහිදී පැතිරී යාමෙන් එය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අසමි දේවා ආජරාමන සංඛ්‍යාතන වෙනින් සන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදුරි මොහොත කර සිහිපත් කරගන්න. මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවදසාදානට ලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා තමන්ව මරනවා කපනවා කොටනවා කියාගෙන තමන්ගේ මේ ආර්ය ගමනට බාධා පමුණවන යම් කිසි පිරිසක් සූදානම්ෙන් සින්නවනම් එය විශේෂයෙන් සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි ලෞකික ජීවිතේරිය බාධා පමුණවන සීලේ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එය විශේෂ විහිදුවල පතරල හරිනේ පිං මිහිදී පැතිරී යාමින් එය අභව ස්ථානින් අත්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පිං අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න <clears throat> විශේෂයෙන්ම මේ ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් මේ බුද්ධ ශාසනයේ බෞලී මුදසා අපකප වේලා කටයුතු කරන්නා වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ උත්තම සිව්වණක් පිරිස විශේෂයෙන් සිහිපත් කරගන්න පින්වතුනි ඒ වගේම ඒ උත්තමයන් වටා වෙති මේ උත්තමයන් දේශනා කරන්නා වූ සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්නා වූ ඒ අනිකුත් ඒ උපාසක උපාසිකා පිරිස සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදීන් ගුරුවරු තමන්ගේ දුවදරුවෝ ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න ඔබ විසින් රැස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ විශේෂ විහිදුල පතුරු හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ආර යම් කිසි ග්‍රහපුල පදර දෝසාන්ද කාර තිරණන් ඒ සිළු දෝසාන්ද කරංග සාදූරී භූත වේවා යක්ෂ බේත විසාජ මලගවල කුම්බාණ්ඩ ආදී වැද විනියව දෝසාන්ද කාර තිරණන් ඒ සිළු දෝසාන්ද කරංග සාදූරී භූත වේවා ඇස්වා කටවා හෝ හවල් දවසක සංඛා දෝසාන්දකාර සිරණගේ සිල දෝසාන්දකාරයන් ගසා දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුලදී මජරාමණ සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිංගුතුනි මොහොත කර සිහිපත් කරගන්න මේ ස්ථානට ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සංතර පිරුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එමනම් ඒ ආහාර පාන සැකැස්මෙලා එදා ඈත අතීතයේදලා වැවමුණු සකස් කරලා ඇලවිලි සකස් කරලා ගුමුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පත් වෙනකන් අප කැප වෙලා කටයුතු කරා වූ ඒ සීළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආයි විශේෂ විහිදුල පතරුලරිනේ පින් විහිදී පැතිරියාමෙන් ඒ යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතමි දේවා අජරාමණ සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සීපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීදලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැතිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙන මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන ගුණහල මැදලා කළ සකස් කළා යම් කිසි පිරිසක් ඉන්නවා නම් මේ ස්ථාන භූමියේ මුල් පදිංචි කරවන ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විශේෂ විහිදුරු පතුල හරිනේ පින් විහිදී පැතිරියාමෙන් ඒත් යම් කිසි අභවස්ථානයේ කිනෝණෙන් එන් අස්මි දේවා අජරාමර සංකේතන වෙනින් සන සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහතකට විශේෂයෙන්ම සිහිපත් කරගන්න. මේ සීල සද්ධර්ම ප්‍රචාරය ලාභකප වේලා කටයුතු කරන්නා වූ ඒ උත්තම පිළි සමන් විසින් මෙහෙත මාන්සින් උපයාස අපයා ගන්නා ධනෙන් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාස්ත්‍රයේ උන්නිත දිසා අපකප වේලා කටයුතු කරන්නා වූ ඒ සීල දෙනාව මේ වේලාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන් මේ ආව සිහිපත් කළ ඒ විහිදුවල පතුරලන්නේ මේ පින් විහිදී පැතිරියාමෙන් එයත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළින් මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතලි මොහොතකට සිහිපත් කරගන්න. අද මේ ස්ථානවල දුර බැහැර ඉඳලා එන්නේ නැති, ඒ ඇවිදින්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මනාකොට මනාකොට උපයෝගී වෙන්නේ නැති මහා මාර්ග තැන්ලා තියෙනවා. ඒ වගේම පින්විතනි යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා පහසෙන් මේ ස්ථාන ළඟා වෙන්න ලැබෙන්නේ නැති ඒ වගේම මේ සද්ධර්මයේ සජීවීවද ලෝකින ඕනම කෙනෙකුට සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා ඒ වගේම පින්වතුනි මේ සද්ධර්මයෙන් පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව සැකසීලා තියෙනවා. මේ සීළු දේවල් සැකසීලා තියෙන විද්‍යාක්ෂ මතේ සම්මත පිරිසක් සහ ඒ ආගේ අන්තිවාතික පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාද නිසා. එම නිසා පින්වතුනි මේ දායාද ප්‍රයෝගී කරගෙන අපි මේ සද්ධර්මයේ දේශනා කරන සද්ධර්මයේ ශ්‍රවණය කරන මාර්ගඵල අවබෝධ කරගන්න. එහෙනම් මේ සීළු මේ දේ සකස් වෙලා සකස් කරන්න යෙදුනා වූ ඒ විද්‍යාක්ෂ වශයෙන් සම්බද පිරිස එයාගේ අන්තේවාසික පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා විශේෂ විහිදුල පතුරු හරිනේ පිමිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් එයින් අතමි දේවා අජරාමන සංඛ්‍යාතන මෙලින් සැලසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්විතනි බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන ලබා ගත්තා වූ අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි